පුරාවට ලෝකය පිළිබඳව සත්‍ය දකමින් විද්‍යාව ඇති කරගනිමින් පැමිණුණා. ලෝකය ජීවි සාජීවි ලෙස දෙවර්ගයක් විදියට මූලික වැටහීමක් ඇති කරගත්ත අපි ඒ ජීවි අජීවි ස්වභාවය සිත සහ කය කියන තත්ත්වයන් දෙක අනුව පරීක්ෂා කරමින් පැමිණුණා. මුලින්ම කය පරීක්ෂා කරලා කය කියන්නේ කොටස් 32ක් කුණපයන්ගින් සමන්විත බව තේරුම් අරගෙන ඒ අජීවී බව වටහාගෙන ඒ අජීවී කොටස් 32 සුද්ධාෂ්ටකයන්ගෙන් නිර්මාණය වෙන බව හඳුනාගෙන ඒ සුද්ධාෂ්ටක නිර්මාණයන් මුළු ලෝකයේම 12 ආකාරයක් බව අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන විදිහට අවබෝධ කරගත්තා. ඒ අවබෝධය තුළ සුද්දාෂ්ටකයන්ට පොදු ධර්මතාවයන් විදිහට අනිත්‍ය දුක්ඛ සහ අනාත්මතාවය අවබෝධ කරගෙන ඒ අනුව අපි පරිේශනයක් සිද්ධ කළා තමාගේම කය කියන මේ සුද්දාෂ්ටක නිර්මාණය මොනයම් තත්වයකට පත් වෙනවද කියන කාරණය. ඒ අනුව වටහාගත්තා මේ කයත් මේ මොහොතේම ඇති වෙන නැති වෙන අනිත්‍යතාවයට යටත් වෙන දුක්ඛ ස්වභාවයෙන් ඉතිරි නැති හිස් බවකට පත් වෙන මමය මගේය කියලා පවත්න්නට බැරි අනාත්ම කියන ලක්ෂණයන් තුළට ගෝචර වෙන බව. ඒ අනුව මේ කයේ ඇතිවීමත්, මේ කයේ පවතීමත්, මේ කයේ නැතිවීමත් එක ක්ෂණයක් පමණයි කියන එක අපි තේරුම් කරගත්තා ෂණ භංගත්වයට යටත් වූ කාරණාවක් විදිහට අපි මේ සත්‍ය අවබෝධයටපත් වුණා. ඒ අනුව මේ කය තුලින් අපි කායානුපස්සනාවේ යෙදিলা ලෝකයේ පිළිබඳවම සියලු ලෝකයේ තිබෙන මේ අජීවී ආයතන පද්ධතිය පිළිබඳව අවබෝධය අපි ඇති කරගත්තා. මේ අවබෝධය මත අපි අඩහාගත්තා මේ ලෝකයේ සැබෑ වශයෙන් මෛත්‍රී භාවිතාව කියන්නේ මොකක්ද? මේ ලෝකයේ මේ සත්‍ය නොදන්නා වූ අයට මේ සත්‍ය අවබෝධ කර දීම සඳහා කටයුතු කිරීම පමණයි මෛත්‍රී සාගත භාවය. ඉන්නේහා වෙන කිසියම්ම කාරණාවකින් මේ ලෝක සත්‍යයට උපකාර කිරීමෙන් Tamanට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔහු මේ සංසාර දුකෙන් නිදහස් කරවන්න. ඒ නිසා තමයි ලෞතර බුදුවරු එසේ ඒ සම්මා සම්බුද්ධත්වයට පැමිණෙමින් මේ සත්‍යය කෙරේ කරුණාවෙන් දහම් දෙසමින් එසේ මුළු කාලය පුරාම ගත කිරීම සිදු කරන්නේ මේ සත්‍යයට වෙන යම් ක්‍රමයකින් මේ සත්‍ය අවබෝධය කරවන්නට ක්‍රමවේදයක් නැති නිසා. එනම් ඒ අනුව එසේ අපි ඒ තේරුම් අරගෙන සැබෑ වශයෙන් මෛත්‍රී කිරීම යනු මේ ලෝකයේ පිළිබඳව සත්‍ය අවබෝධයේ මේ මුලාවෙන් අත මිදීම සඳහා කළ යුත්තක් වෙන එක වටහා ගන්නට ඕන. ඉතින් අන්න මේ தත්ත්වය වටහා ගත්තා ඊයේ දවසේ මෛත්‍රී කියන්නේ මොකක්ද කියන එකත් ඉරේ අනුව අපි ඉදිරියට ගියා මේ ලෝකේ පණ කියලා කියන්නේ මොකක්ද කියන එක පරීක්ෂා කරා. ඉරේ අනුව අපි තේරුම් කරගත්තා මේ පණ කියලා හිතාගෙන ඉන්න එක සිතක් කියලා කියන කාරණිය කියන මේ ස්වභාවය දැනීම කියන தත්ත්වය කියලා. <clears throat> සත්‍යය තුළ දැනීම කියන ස්වභාවයක් තිබෙනවා. ඒ දැනීම ස්වභාවය තමයි එසේ මේ පණ කියලා අපි හිතාගෙන ඉන්නේ සිත කියලා කතා කරන්නේ. අනන්නේ தත්ත්වය අපි පරීක්ෂා කරගෙන යනකොට වටහා ගත්තා දැනීම කියන එක මේ මොහොතේ ඇති වෙච්ච එකක්. ඒක කලින් මේ ලෝකයට ආපු එකක් නෙවෙයි. ඒක පෙර පැවතිච්ච තත්ත්වයක් නොවන බව තහවුරු කරගත්තා තමා තුළින්ම තමන්ට දැනෙන ආකාරයේ. නිසා වර්තමානයේ ඇති වෙන දෙයක් මිස පෙර ඇතිවෙච්ච දෙයක් නොවන බව තේරුම් කරගත්තා දැනීම ඒ ඒ ආයතනෙ හටගන්න බව. තම තමාගේ ඒ ඒ ආයතනයන් තුළ මේ දැනීම හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙනවා මිස කිසිදු දැනීමක් පවත්වා ගන්නටවත් ඒ කිසිදු දැනීමක් Tamange කියලා එය වෙනස් කර ගන්නටවත් හැකියාවක් ඇත්තේ නැහැ. දැන් ඒ අනුව මේ දැනීමට ශරීරයක් නැති බව, දැනීම කියන එක පෙර නොතිබිච්ච බව, ඒ මොහොතේ ඇති වී මොහොතේම නිරුද්ධ වෙන බව අපි තේරුම් කරගත්ත මේ සිත කියලා කියලා තියෙන්නේ මෙන්න මේ දැනෙනවා කියන ස්වභාවයට. ඊළඟට අපි බැලුවා මේ දැනෙනවා කියන ස්වභාවය කොහොමද ඇති වෙන්නේ? එතකොට අපි තේරුම් කරගත්ත දැනීමට තනියෙන් පවතින්න බෑ. ඒ හේතුන් නිසා සකස් වෙච්ච දෙයක්. මොකක් හේතුව ආයතනයේ තිබෙන්නට ඕන. මේ ආයතනයේ ප්‍රසාද ගතිය යුක්ත වෙන්න ඕන. ඒට බාහිරින් අරමුණ ලැබෙනකොට විඥාන එකතු වීම කියන ක්‍රියාවලිය නිසා දෙලීමක් අට ගන්නා බව. එනම් ඔන්න ඔය ආකාරයෙන් ආයතනයත් බාහිර අරමුණත් විඥානයත් එකතු වෙලා දැනීමක් ඒ මොහොතේ ඇති වී ඒ මොහොතේම නිරුද්ධ වෙනවා කියන එක අපි තේරුම් ගත්තා. එහෙනම් මෙන්න මෙහෙම අවබෝධයෙන් අපි තේරුම් කරගත්ත දේ තමයි සිතට දැනෙනවා කියලා එකක් නැහැ. සිත කියලා එකක් සත්‍ය වශයෙන් ඇත්තේ නැහැ. සිත යනු දැනීමයි. එහෙනම් ඒ දැනීමට පසුව නැවත සිතුවිලි ගොඩනගී ගොඩනගා ගැනීමක් සිද්ධ වෙනවා. අන්න ඒ ස්වභාවයට හිතනවා කියන එක අපි තේරුම් ගත්තා. එහෙනම් අන්න එහෙම දැනීම මේ මොහොතේ ඇතිවීම මේ මොහොතේ නිරුද්ධ වෙන්නක් මිස වෙන යමක් නොවේ කියන එක ප්‍රත්‍යක්ෂ කරමින් අපි අවබෝධයක් ලැබුවා. එනම් මොකක්ද ලැබුවා අවබෝධය? ඒ තමයි මේ සිත යනු හේතුන් නිසා සකස් වෙන බව. එහෙනම් ඒ අඩුව මූලික හේතු තුනක් අපි අඳුරගත්තා අභ්‍යන්තරයේ ආයතනය, බාහිර අරමුණ සහ විඥාන. ඒතර විඥාන පිළිබඳව අපි විශේෂ වශයෙන් කරුණු සාකච්ඡා කළා. විඥාන කියන්නේ අධික බලවත් වූ වේගයෙන් ක්‍රියාත්මක වෙන ස්වභාවයක්. ඒක ආයතන හය තුළ මිස වෙන කොහෙවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආයතන හය තුළ ක්‍රියාත්මක වෙන්නේ දැනීම හටගන්න මොහොතේ පමණයි. දැනීම හටගත්තු මොහොතේම ක්‍රියාත්මක වී නිරෝධයටපත් වෙනවා. එහෙනම් ඒ අනුව දැන් මේ විඥානය පිළිබඳව තවදුරටත් අපි වටහාගත යුතු වෙනවා. නැවත භවයක් සකස් කරන්න මේ විඥාණය ඉවත් වෙනවා කියන එක ධර්මයේ තුල පැහැදිලි කරනවා චුද්ධෝ අපේත විඥාණං කියලා විඥාණය චුත වෙනවා එහෙනම් කොහොමද ඒක වෙන්නේ කියන එක ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ මොකද ධර්මයේ තුල බුදුහාමුදුරුවෝ දක්වනවා මෙහි තිබෙන යමක් මතු උප්පත්තියට සම්බන්ධ වෙන්නේ නැහැ ඒ නිසා තමයි අනාත්ම දර්ශනයක් බුදුහාමුරුවෝ දැක්වේ. වගේම අනිත්‍ය දර්ශනයක් බුදුහාමුරුවෝ දක්වනවා. ඒ ඇති වෙනවා නැති වෙනවා පමණයි. නමන්නේ ආකාරයෙන් අවබෝධය ලබන්නට වෙනවා. තමන් කොහොමද මේ විඥාණය කියන එක නැවත භවයක් සකස් කරවන්නේ. නම් විඥාන නිසා තමයි සියලු දැනීම් ඇති වෙන්නේ සියලු කර්ම සකස් වෙන්නේ. එහෙනම් දැන් අන්න මේ කාරණේ අපි සාකච්ඡා කරන්න ඕනි කොහොමද මේ විඥාණය නැවත භවයක් ඇති කරවන්නේ. අන්න මේ தත්ත්වය තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න තියෙන්නේ. කළා මේ විඥාන ක්‍රියාත්මක භාවය නතර කිරීම සඳහා අනුගමනය කළ යුත්තේ කුමක්ද කියන කාරණය තේරුම් අරගෙන ඒ ක්‍රියාකාරකම් ටික හඳුනා ගන්නට ඕනි. Tamanට මේ උප්පත්ති නතර කරමින් නිවන් දැකීමේ අවශ්‍යතාවය තිබෙනවා නම් දැන් එතකොට ඔන්න අපි දන්නවා විඥානය කියලා එකක් වෙන කතා කළා විඥානය කියලා එකක් තියෙනවා කියලා කිව්වට ඒක අපිට පේන එකක්ද <clears throat> පේන්න තියෙනවද එහෙම එකක් අපි දැන් එහෙම එකක් නැද්ද දැන් තියෙනවා කියලා මම පිළිගන්නේ මොකක් හින්දාද තමන්ට දැනෙන නිසා දැනීම කියලා එකක් තමන්ට තියෙන නිසා තමන් පිළිගන්න වෙනවා ඒ නිසා වෙන කාටවත් ඒක පිළිගන්න බෑ. Taman විතරයි පිළිගන්න වෙන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ දක්වුවේ Taman තුලින් අඳුරගන්න. එහෙනම් ඒකත් Taman දන්නවා දැනීම ඇති වෙන වෙලේට Tamanට ඒක ඇති වෙන්න ඕන. දැනීම ඒ වෙලෙම නැති වෙනවා කියන එක Tamanම දැන් දන්නවා. භාවිතා කරලා අඳුරගත්තා Tamanට ඒක භාවනායි කියලා දුන්නා. ඉතින් ඒවා කර කර ආින්නේ නැතෝ කට කට ගා ඉන්නවා කියලා මට තේරෙනවා. ඒ නිසා භාවනා කරනවා නම් ওই ප්‍රශ්න දෙන්නේ විදියක් නැහැ කාටවත්. නේද? එහෙනම් භාවනා කරනවා නම් අනුංග දිවල ඔය වෙන තමන් කඩේ කර කර ඉන්න එපා. මේ කාලේ කරවත් ආවේ වැඩේ කරගන්නවා. නේද? එහෙනම් වෙන වැඩ කරනවා කියන එක තමයි අපිට දෙන්නේ. එහෙනම් නිවන් දකින්න ඕන නම් ඕවා කරන්න වෙන ලැබිච්ච වෙලාවෙ. ඒ වෙලාවෙත් ඒක කරන්නේ වෙන වෙන බහුබුදු කතා කරලා හරියනවා. එහෙම හරියන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ උපමනාව සහ තමන්ගේ අරමුණ කොයි තත්ත්වයකටද කියලා හිතා ගන්න වෙනවා තමන්ට. අපිට නෙමෙයි ප්‍රශ්නේ දෙන්නේ. තමන් වෙන වෙලාවෙ ඒ වැඩේ කරා නම් ඒ වැඩේ වක් කරගන්න ඕනේ ඒ වෙලාවෙ. ඒ කරන්නේ නැත්නම් ආය ආපේකා මේකයි කතා කරලා බලන්න තමන්ට ඇති ඵලයක් තියෙනවා. මේක කාලෙත් කරේ ඒකනේ. මේ ඒ නිසා භාවනා ක්‍රම කියලා දුන්නට වෙන්නේ ඉතින් ඕක තමයි. භාවනා ක්‍රම නම් ඔක්කොම දන්නවා. ආයෙ ගිහින් ආයෙ පරණ පල්ලෙහාලි කියව කියව අරුක් ගැන මුගෙන අර වෙන එක මෙහෙ වෙන එක කියව කියව හිටියට වැඩක් කරනවද? හ්ම් වැඩක් වෙන්නේ නැහැ. ඒ ඉතින් භාවනා මධ්‍යතන කෝටියක් ඇදුවා වෙන්නේ ඔච්චරයි කරන්න දන්නේ නැහැ. හරිද? ඒ ඉඳ කරන්න තියෙන දේ කොහෙදි කරත් වෙන්න තියෙන දේ වෙනවා. ඒ හින්දා ඒකට අරේ යන්න ඕනේ මෙහෙ යන්න ඕනේ කියලා කතා කරන කොරන්න දින්දි බලන්න. ඒ හින්දා ඉතින් ඕම් ඔය භාවනාව කියා දුන්නා. තමන්ට දැනෙනකොට සිතක් කියලා අඳුරන්න. එහෙනම් ඒ වෙලේ තමන්ට තේරෙන්න ඕනි මොකක්ද මෙන්න මෙහෙම විඥාන ස්වභාවයක් ඇතිලා නැතිනවා. නමුත් දැන් ප්‍රශ්නයක් තියෙන්නේ මොකක්ද මේ විඥානය කියන එකක් කොහොමද එහෙනම් නැවත භවයකට යන්නේ? යන්න පුළුවන් දෙයක්. එහෙම එකක් ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක ස්ථීර ආත්ම කියන සංඥාවට වැටෙනවා. එහෙනම් විඥානය කියන්නේ මොකක්ද එතකොට? විඥානයක් මේ මොහොතේ ඇති වෙනකොට දැන් Tamanට තේරෙන්න ඕනේ. දැනීම හට ගන්න වෙලාවට තමයි ඇහි සම්බන්ධ වුනේ. පෙනීම නැති වෙනකොටම ඒ දැනීම තුනේ නැහැ. ඇහෙනකොට හටගත්තා කනේ විඥානයක් ආයතනම නැහැ. එහෙනම් ඒතරම ඇති වෙලා ඒතරම නැති වෙනවා. නමුත් ඒක ඇති වෙන්න හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව කියලා තමයි දැන් අපිට අඳුරන්න ඕනේ. ඒතර විඥානය කියන කියන්නේ බුදුහාමුදුර දක්වන විඥානය කියන්නේ මොකක්ද? ක්‍රියා සමූහයක් එහෙම නැත්නම් ක්‍රියා ධාතුවක්. විඥානය කියලා පොදුවේ තනියෙන් නමක් කිව්වට ඒක මොකද්ද? ක්‍රියා සමූහයක්. වැඩ ගොඩක්. වැඩ ගොඩක එකතු වෙකට තමයි මේ විඥානය කියලා කියන්නේ. අපි මුලින්ම කිව්වා පඨවි කියන්නේත් ක්‍රියාකාරීත්වයක්. ආපෝ කියන්නේ ක්‍රියාකාරීත්වයක්. තේජෝ කියන්නේ ක්‍රියාකාරීත්වයක්. ඒ වගේම විඥානය කියන්නේ ආන්ගෙම උදෙක්ම ක්‍රියාකාරීත්වයක් කියලා. හැබැයි විඥානය තුළ ක්‍රියාකාරීත්ව සමූහයක් තියෙනවා. ඒ ටික තමයි ධර්මයේ තුල කියන්නේ ක්‍රියාකාරීත්ව 52ක් බුදුහාමුදුරු දක්වනවා. චෛතසික ධර්ම කියලා අභිධර්මයේ තුල ඕමෝම කියන්නේ. මේ චෛතසික ධර්මතා කියලා කියන්නේ සියල්ල වෙනම ක්‍රියාකාරීත්වයක්. මොනවාද මේ ක්‍රියාකාරීත්වයන්? අන්නේ ක්‍රියාකාරීත්වයන් නිසා තමයි විවිධ සිත් ඇති වෙන්නේ. මේ ක්‍රියාකාරීත්වයන් 52ම එක අවස්ථාවක යෙදෙන්නේ නැහැ. නමුත් මේ ක්‍රියාකාරීත්ව ක්‍රීමේ හැකියාව තිබෙනවා. ඒතර අපි උදාහරණයකට ගත්තොත් අපි හිතමු කවුරු හරි වඩුවෙක් කියලා ලී බඩු හදන කෙනෙක්. ලී බඩු හදන කෙනාට විවිධ ක්‍රියාකාරකම් තියෙනවා. ඕටල් ලී කපන්න දන්නවා. යතු ගන්න දන්නවා, එන ගන්න දන්නවා, විදින්න දන්නවා, ඒක පොලිෂ් කරන්න දන්නවා, ගැටයන් කපන්න දන්නවා, වියන්න දන්නවා, ওই විදිහට වැඩ ගොඩක් දන්නවා. හැබැයි ඔහුට බංකුවක් හදන්න ඔය ඔක්කොම ක්‍රියාකාරකම් ඕන වෙන්නේ නැහැ. ආන් ඒ වගේ මෙහිම ක්‍රියාකාරීත්වයක් විතරයි විඥානය කියන්නේ. ඒතරේ ක්‍රියාව ඒ මොහොතේ සිද්ධ වෙනවා මිස පෙර ඇති වෙන විදිහක් නැහැ. ඒතර එක බංකුවක් හදන වෙලාවට බංකුව හදන වැඩේ කරන්න සිද්ධ වෙනවා. ඒ වැඩේ කරලා නිමා වෙනකොට ඒ වැඩේ එතන ඉවරයි. ආයිත් බංකුවක් හදන්න නම් ආයිත් එයාට අලුතින් ක්‍රියා කරන්න වෙනවා. වෙනත් පුටුවක් හදනවා නම් ඒත් අලුතෙන් ආය වෙනත් ක්‍රියා ටිකක් කරන්න වෙනවා. රන්නේ වගේ විඥානය යනු හැම වෙලෙම අලුතින් අලුතින් ක්‍රියාත්මක වෙන බවක් මිස කිසිසේත්ම ඔය කියන ආකාරයෙන් නිත්‍ය වූ ක්‍රියාකාරීත්වයක් නැහැ. ආනින්ද විඥානය කියන්නේ දෙයක් නෙවෙයි විඥානය කියන්නේ ක්‍රියාවක් විතරයි. ඒතර ක්‍රියා ධාතුවක් විදිහට මේ සියලු ධාතුන් බුදුහාම දක්වයි ක්‍රියාවන් විදිහට එහෙම නැත්නම් ශක්තිය විදිහට කියන්න පුළුවන්. ඒක ක්‍රියාකාරීත්වයක් පමණයි. නිසා අන්නේ ක්‍රියාකාරීත්ව නිසා මොකක්ද වෙන්නේ? පොදුවේ අපි දන්නවා සිත කියන එකක් ඇදෙන්නේ. ඒතර විඥාන ක්‍රියාකාරීත්ව නිසා ඇති වෙන සිත් ප්‍රමාණය මෙච්චරයි බුදුහාමුදුරේ එකක් දක්වන අභිධර්මය තුළ ওই විඥාන ක්‍රියාකාරීත්ව නිසා ඕනම සත්‍යයක් තුළ ගොඩනැගෙන්න පුළුවන් සිත් 89ක් විතරයි. කියන්නේ 89 ආකාරයක සිත් ගොඩනගෙනවා විඥානය. එච්චරයි. ඊට යා මොනවත් දක්වල් හදන්න බෑ විඥානය. විඥානය කියන්නේ මේ විදිහට ඒ ඒ සත්ත්ව సంతානයන් තුළ ක්‍රියාත්මක වෙන බලයක් ඒ බලේ ක්‍රියාත්මක වෙලා සිත ඇති කරනවා ඒ අවස්ථාවේ. එච්චරයි කරන්නේ. නිසා විඥාණයට පොදු ස්වභාවයන් ටිකක් තියෙනවා සිත් ඇති කිරීමට පොදු. අනේවට කියවා සියලු සිත් වලට සාධාරණ වශයෙන් ක්‍රියාත්මක වෙන වැඩ ටිකක්. සබ්බචිත්ත සාධාරණයි කියලා කියනවා. ගන්න එහෙම සියලු සිත් වලට සාධාරණ යෙදෙන වැඩ තියෙනවා. ඒ වගේම මේ විඥාණය තුළ ඒ ඒ ආකාරයේ එකට යෙදෙන්නේ නැති එකිනෙකට විරුද්ධ වූ වැඩ කියන ඒවා පිටනවා. ඒ විරුද්ධ වූ වැඩ කාදාවත් එකට යෙදෙන්නේ නැහැ. ලෝභයත් එක්ක කාදාවත් අලෝභය දෙන්නේ නැහැ. ලෝභය කියන්නේ ක්‍රියාවක්. ඒකට ඒ වගේම අලෝභය කියන්නේ ක්‍රියාවක්. ඒ දෙකම විඥානය තුළ තියෙන ක්‍රියා දෙක. මෝහයත් එක්ක කාදා ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. ඒක මෝහය යෙදෙන්න ප්‍රඥාව යෙදන්න බෑ. යෙදෙන්නේ නැහැ. ඒකට යෙදෙන්න බෑ ඒවා. එහෙනම් අන්න එහෙම ප්‍රතිවිරුද්ධ ක්‍රියා තියෙනවා. මේ ප්‍රතිවිරුද්ධ ක්‍රියා එකට යෙදෙන්නේ නැහැ. හැබැයි සාධාරණ වශයෙන් සියලු සිත් වලට සාධාරණ වෙන එක ටිකක් තියෙනවා කියලා ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ. මේක කාටවත් හොයන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒකට මේ කවුරු හරි කියනවා නම් Tamanට මේ චෛතසික ධර්මතා තේරෙනවා කියලා ඒක තේරෙනවා කියන්නේ බුදුහාමුදුරුවෝ කෙනෙක් විතරයි. එහෙම කවුරු හරි කියනවා නම් මේ ආත්භාවයේ මේ බුද්ධ කාලයක් වෙන කාලයක එහෙම තේරෙනවා කියලා යා පට්ටපල් හොරෙක් කියලා බුදුහාමුදුරුවෝ පිළිගන්නේ කියලා. කාදාත් කෙනෙකුට තේරෙන්නේ නැහැ කියලායි බුදුහාමුදුරුවෝ දක්වන්නේ. එහෙම චෛතසික ධර්මතා කියනවා මේ සිතක් ඇති වෙන්නේ දෙන. Tamanට මේ සිත ඇති වෙනකොටවත් වෙන தත්ත්වය තේරෙන්නේ නැතිකොට මේ සිත ඇති කරන්න හේතු වෙන ක්‍රියා ටිකක් තේරෙයිද? එහෙම කෙනෙකුට. ඒක තේරෙන බුදු කෙනෙකුට විතරයි. ඔය අභිධර්මයේ තේරෙනවා නම් තේරෙන බුදුහාමට කරයි. එහෙනම් බුදු අභිධර්මයේ කියෝ කයිටට ඔය මොකේකටවත් ඔක තේරෙන්නේ නැහැ කියලා අපි දන්නවා. එහෙනම් ඔය නිකන් කටපාඩම් කළා තමන් ඔය ඔය කියන ආකාරයට නිකන් ඒක වට්ටෝරුවක් ලියාගෙන ඒක කපාඩම් කරකොට ආහිටියට ඕක අභිධර්මයේ තේරෙන පැත්තේ නෙමෙයි. අභිධර්මයේ තේරෙනකොට අභිධර්මයේ තේරුණා නම් එයා අනිවාර්යයෙන් බුදු කෙනෙක් වෙලා. බුදුහාමෘත්ත අභිධර්මයේ තේරුණා කියන්නේ බුද්ධත්වයේ ඇති කරගෙන බුද්ධත්වයේ ලැබලා පස්සේ තමන්ගේ සමාධිය තවත් ගැඹුරටපත් වෙනකොට ඒ සත්සතිය තුළ හතරවෙනි සතිය තමයි බුදුහාමරටත් අභිධර්මයේ වැටුණා කියලා කියන්නේ. හරිද? මේ ඉතින් ඒක ගැඹුරු කාරණාවක් ඒ ගමන නමුත් තමයි මේ කියා දෙන්නේ ඔය වැරදි දෘෂ්ටි ටික ගැලවිලා යන්න ඕන. එහෙම නැත්නම් තමන් මේක හිතාගෙන ඉන්න විඥානය කියන්නේ දෙයක් කියලා. නමුත් මේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන ධාතු ස්වභාවයක්. ඒක මම මුලින්මත් කිව්වා. වට ව්‍යාපෝ තේජෝ වායෝ ගැන කියලා දෙනකොට ඒකත් ධාතුවක් විතරයි. විඥානීය ධාතුවක්. පෙනෙන්නේ නැහැ, අඳුරන්න බෑ කිසිසේත්ම තනියෙන් හොයන්න බෑ මම. විඥාන අඳුරන්න පුළුවන් වෙන්නේ ඒකේ ක්‍රියාත්මක භාවයත් එක්ක විතරයි. ඒකත් කොයි වෙලෙද ක්‍රියාත්මක වෙන්නේ? දැනෙන වෙලේ පමණයි. දැනෙන වෙලේට වුණා. දැන් මම කිව්වේ පුටුවක් හදන වෙලේට වඩුවා ගැන ස්වභාවය ක්‍රියාත්මක වුණා. පුටුව හදලා ගෙනකොට වඩුවක් කියලා කෙනෙක් නැහැ. එච්චරයි. මේ විදිහට මේක දැනෙන වෙලාවට විඥාන හෙව්ව හැකි ඒකයි බුදුහාමර කියන්නේ කෙනෙක් නිවන් දැක්කට පස්සේ ඔහුට වෙච්ච දෙයක් ඔහුගේ තැනක් හොයන්න බෑ හොයන්න විදියක් නෑ මොකද ඒක කරන්න විදියක් නෑ ධාතු ස්වභාවය තනියෙන් හොයන්න ක්‍රමවේදයක් නෑ දැන් තනියෙදී හොයන්න බෑ එච්චරයි නිසා නිවන් දැක්කාම කෙනෙක් හොයන්න තැනක් නෑ ඔහු මුචරයි ඒතර විඥානය යනු අන්න එහෙම ක්‍රියාකාරීත්වයක් විතරයි මොනවාද ක්‍රියාකාරීත්වය ඕකෙන් අපි පොදුවේ ධර්මයේ තුල බුදුහාමර දක්වලා තිබෙන නිසා එසේ පැහැදිලි කරනවා මිස මේක අපි හදාගත්ත කාරණා එහෙම නෙවෙයි. හරිද? එතකොට බුදුහාමුදුරුවෝ දක්වනවා සියලු සිත් වලට සාධාරණ වේදෙන චෛතසික කෙලෙව ටිකක් තියෙනවා. ඒ කියන්නේ හැම සිතක්ම හැදෙන්න පොදු වූ සාධාරණ වූ වැඩ. ඒවා හතක් විදියට ධර්මයේ තුල කතා කරනවා. පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර ජීවිතයේ දෙසා ඒකාග්‍රතාව කියලා කාරණා හතක් තියෙනවා. මෙන්න මේවා වැඩ හතක්. ඒ වැඩ හත සිදු නොවි කිසිම සිතක් හදන්න බෑ මේක හැදෙන්නේ නෑ ලෝකෙ. ඒක තමයි චිත්ත නියාමයේ කියලා කියන්නේ. ඒක සිතක් සකස් වෙන්න නියමයක් තියෙනවා ලෝකෙ. ඒක බුදුහාමරෝ ලෝකේ ඇතිවෙන සිතක් ඇතිවෙන්න ස්වභාවය අවබෝධ කරගත්තා. මිස මේක බුදුහාමරෝ හැදුව දෙයක් නෙවෙයි. ලෝකේ බල්ලෙකුට හරි එළුවෙකුට හරි දෙවියෙකුට හරි බ්‍රහ්මයෙකුට හරි කාට හරි සිතක් පහළ වෙනවනම් ඒ සිත පහළ වෙන්න මේ ටික වෙන්න ඕනේ. ඒ තමයි බුදු කෙනෙක් සතු ඥානීය බුහුරි පඤ්ඤා කිව්වේ ඒකයි. ගැඹුරු ඥානය ඒක ඉතින් වෙන කාටවත් පහළ වෙන්නේ නැහැ. එහෙනම් අපිට මේක පහල කරගන්න උවමනාවක් නැහැ. අපි තේරුම් ගන්න ඕන දල වශයෙන් මෙන්න මේ ක්‍රියාවලිය සිදු වෙන බවත් ඒ ක්‍රියාවලිය නිසා තමයි ඇති වෙලා තියෙන හානිය මොකක්ද කියන එක එහෙම නැත්නම් ඒ නිසා තමයි වෙන විනාශය මොකක්ද කියන එකයි Taman දැනගන්න ඕනේ. මේ தත්ත්වේ නොදන්න නිසා. මොකද්ද නොදන්නේ? මෙහෙම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය දන්නේ නැහැ. ඒ හින්දා හිතනවා මේ ක්‍රියාවලිය මම කරනවා කියලා. මතනයි තියෙන ප්‍රශ්නේ. දැන් තමන් හිතාගෙන තමන්ට පේනවා කියලා. තමන්ට පේනවා කියලා ගන්නෑ. ඇහැට රූපයක තෙලා විඥාන ක්‍රියාකාරීත්වය කියලා සිද්ධ වෙනවා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඔය විඥානය තුළම තියෙන අවිද්‍යාව මැදිහත් වෙලා මේක මම බලනවා මට පේනවා කියන මෙන්න මේ අවිද්‍යාව කියන චෛතසිකය එහෙම නැත්නම් මෝහ චෛතසිකය මේකට එකතු කරගන්න. එතකොට කවදාවත් මේක තෝරගන්න බැරි වෙනවා. කොච්චර වෙලා තියෙන්නේ. එහෙම නැතුව වෙන මොකක්වත් කොහෙවත් තිබුණේ නැහැ. තමන් හිතාගෙන ඉන්නවනම් මේ මෝහය කියලා 아무ත එකක් තියෙනවා කියලා 아무ත එකක් නෑ. ඒකත් මේක තුළ තියෙන ක්‍රියාවක්. හරිද? අවිද්‍යාව කියන්නේ මේක තුළ තියෙන ක්‍රියාවක්. ඒක විද්‍යාව කියන්නේ මේක තුළම තියෙන ක්‍රියාවක්. එහෙම නැත්නම් ඒක ප්‍රඥාව කියලා ප්‍රඥාචෛසිකය කියලා කිව්වේ. ඒක අවසානයේ අපිට වෙන දෙයක් කියලා අපි මෝහචෛසිකයට එන්න දෙන්නේ නැතුව ප්‍රඥාචෛසික විතරක් පාවිච්චි කරන තත්ත්වයටපත් වෙන්න ඕනේ. එච්චරයි ප්‍රශ්න. වෙන මොකුත් නැහැ. එතකොට කොහොමචරයි කරන් තියෙන්නේ. එතකොට මේකෙදී Tamanට සරල වශයෙන් කියලා දෙනවා. දැන් මේක තේරුම් කරගන්න Tamanට ගැඹුරින් තේරුම් නැති වුණාගල ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. සරලව තේරුණාම ඇති විඥාන කියන්නේ වැඩි ටිකක් විතරයි. මොකද්ද වැඩි අවසානයේදී වෙන්නේ සිතක් හදන්න. එච්චරයි. ඒ කාටවත් වළක්වන්න බෑ. දැන් මේක ඇහුනකොට ඕක ඇහුනා කියන එක සිද්ධ වෙනවා සිද්ධ වෙලා ඉවරයි. ඒක නවත්තන්න බෑ. මෙතන බල්ලෙක් හිටියනම් එයාටත් ඇහෙනවා. බූසෙක් හිටියනම් එයාටත් ඇහෙනවා. නවත්තන්න බෑ. ඒක තමයි මේ චිත්ත නියාම ස්වභාවය. තමන්ට නෑ මට අහන්න ඕනේ කියලා නවත්තන්න ක්‍රමයක් නෑ ඒක. ඒක තමයි චිත්ත කර්ම ස්වභාවය සිතක් ඇතිවීමේ ක්‍රියාවලිය වේගයෙන් සිද්ධ වෙලා නිමායි. ඒතර මේ ක්‍රියා ටික තමන් දල වශයෙන් පැහැදිලි කරලා දෙන්න. තමන්ට ඒක දල වශයෙන් තේරුම් කර අඳුර ගන්න පුළුවන්. හැබැයි වෙන වෙලේ අඳුරනවා නෙවෙයි උනාට පස්සේ මෙහෙම වෙන්න ඇති කියලා අපිට වෙන්න ඇති කියලා තමයි අපිට හිතා ගන්න පුළුවන්. ඊට හැරි වෙන්න විදිය නම් කිසිසේත්ම හොයන්න බෑ. අද ඒක හොයන්න අවශ්‍යතාවයකුත් නැහැ. හරිද? දැනගන්න ඕනේ මෙහෙම එකක් සිද්ධ වෙනවා කියලා. එච්චරයි. එතකොට ඔකේ මානසිකාර්ය කියලා එකක් තිබ්බා. මානසිකාර්ය කියන එකෙන් කරන කාර්යය තමයි අරමුණු වෙදින් යොමු වෙනවා කියන එක. එහෙම නැත්නම් අරමුණු තිබෙන තැනට යොමු වීමේ ක්‍රියාකාරීත්වය සිදු කරන්නේ මානසිකාර්යයෙන්. ඒ මානසිකාර්ය ක්‍රියාවලියෙන් අදාළ අරමුණට යොමු වීම වෙනවා. ඊළඟට පස්ස කියන ක්‍රියාකාරීත්වයෙන් අරමුණු වෙන් කර ගැනීම කියලා ක්‍රියාවක් සිද්ධ වෙනවා. වේදනා කියන ක්‍රියාකාරීත්වයක් තියෙන එකෙන් කරන්නේ ඒ අරමුණ පිළිබඳව කැමැත්ත ඇති කිරීම, එහෙම නැත්නම් අකමැත්ත ඇති කිරීම, නැත්නම් මධ්‍යස්ථ භාවය ඇති කිරීම කියන ක්‍රියාවලිය. සංඥා කියන චෛතසිකයේ තියෙන සංඥා කියන ක්‍රියාවක් ඒ ක්‍රියාව මොකද කරන්නේ? ඒ අරමුණ මොන තත්ත්වයේ අරමුණක්ද කියන එක වෙන් කර ගන්නවා. රූප අරමුණක්ද ඒක, සද්ද අරමුණක්ද, ගන්ධ අරමුණක්ද, රස අරමුණක්ද ස්පර්ශ අරමුණක්ද සිතුවිලි අරමුණක්ද වෙන ආකාරයෙන් අරමුණ වෙන් කර ගැනීම සංඥාව. ඊළඟට චේතනාචෛසිකයෙන් මොනවාද චේතනාවට එනකොට මේක සකස් වෙලා නිමාරයි. ලෝක දෙකක් තව තියෙනවා. ඒ ගැන වැඩි දුර කියා දෙන්න යන්නේ නැත්නම් මොකක් නිසාද? ජීවිතේන්ද්‍රය සහයකගතාවද ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ මේ චෛතසික ධර්මතා ටික මේ සිත හැදිලා නිමා වෙනකන් මේ වැඩ ටික පවත්වා ගැනීම හැකියාවට කියනවා ජීවිතේන්ද්‍රය. හරිද? ජීවිත රූපයම නෙවෙයි ජීවිත රූපේ තියෙන ඒක තියෙන රූප ධර්මතාවය. මේක ජීවිත ඉන්ද්‍රිය කියන චෛසිකය. ඊළඟට ඒකාග්‍රතාවය කියන්නේ එක අරමුණක් තුළ පමණක් මේ ක්‍රියාකාරීත්වය සිද්ධ කිරීමේ හැකියාව තමයි ඒකාග්‍රතාවය කියන්නේ. ඒක ක්‍රියාව. මේ ඔකම ක්‍රියා වැඩ. වැඩ මිස වෙන මොකුත් නැහැ. ඒවා සංකාර නෙවෙයි. සකස් වෙච්ච ඒවා නෙවෙයි. ඒවා නිසා සකස් වෙනවා වෙන දේවල් මේවා වෙනම ක්‍රියාවක්. ඒතර පඩවි ආපෝ තේජෝ ආවලත් ක්‍රියාකාරීත්වය තියෙනවා. පඩවි කියන්නේ අලු බව ඇති කිරීමේ ක්‍රියාව. එහෙම නැත්නම් ක්‍රියාසුන් සිං විභාග ඇති කිරීම ක්‍රියාව, බර ඇති කිරීම ක්‍රියාව. ඒවත් ක්‍රියා. හරි. හැබැයි ඒවා සංකාර නෙවෙයි. ඒක සංකාර කියලා ගන්නවා අපි ඒක තැනකදී ඒ ලෝකයේ තියෙනවා සකස් වෙනකොට හේතු ධර්මතාවයට අනුව ඒවත් ඔක්කොම සංකාර වෙනවා. හරි. වෙන වෙනම සකස් වෙන්නේ නැහැ. ඒවා වෙන වෙනම ක්‍රියාත්මක කරන්න බෑ. මේවා ඔක්කොම එකටයි ක්‍රියාත්මක. මේ හිඳ ධර්මයේ තුල පැහැදිලි කරන්නේ. මේකයි මම කිව්වා සිතක් ඇති වෙන යන කාලය අර කෝටි ලක්ෂයකින් හරි මේ අසුරසනක කෝටි ලක්ෂයක් වමන සිත් අට ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මෙන්න මේ චෛසික ධර්මතා ටික කෝටි ලක්ෂ වාරයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන් එක අසුරසනකදී. එතකොට මේ චෛසික ධර්මතා අපි දැන් මෙහෙම කියා දුන්නාම කෙනෙක් හිතා ගන්න පුළුවන් එහෙනම් පස්සේට පස්සේ වේදනාව වෙනවා වේදනාවට පස්සේ සංඥා වෙනවා සංඥාට පස්සේ ඇවිල්ලා චේතනා වෙනවා කියලා. එහෙම හොයන්න බෑ කාටවත්. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි මෙහෙම කියා දුන්නාම ඇති වෙන ලොකුම ප්‍රශ්නේ. එහෙනම් ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙන නිසා මෙහෙම කියන්න පුළුවන් වෙනවා. මිස අපිට ඒක හොයන්න බෑ කියලා කියන්නේ ඒකයි. ඒ නිසා මේ වගේ ගැන කියන්නේ කොහොමද? මේ චෛසික ධර්මතා එකට ඇති වෙලා එකට නිරුද්ධ වෙනවා. ඒකුප්පාද ඒක නිරෝධ කියලා කියන්නේ. එකට ඇති එකට නිරෝධ වෙනවා මිස අපිට වෙන වෙනම මේ චෛසික පස්ස චෛසික ඕම් ඇති වුණා ඕම් වේදනා චෛසික ඇති වුණා ඕම් සංඥා චෛසික ඇති වුණා කියලා හොයන්න බෑ. ඒකයි මේ කියන්නේ. ඒක කවුරු හරි කියනවනම් මට දැන් වේදනාවයිසිකේ තේරෙනවා වේදනාව දැනෙනවා. ඒ වේදනාව දැනෙනවා කියන එක නෙවෙයි. ඔය කියන්නේ තමන්ට ඇති වෙච්ච දැනීම පිළිබඳව තමන් ඇති කරගත්ත සංඥාවක් තමන් ඇති කරගත්ත නැවත හිතක් තමන් රිදෙනවා කහනවා කියලා කියනවා මිසක් තමන් වේදනාව අඳුරනවා නෙවෙයි. වේදනාව අඳුරන්න නම් තමන්ට මේ චෛසික අඳුරන්න වෙනවා. තමන්ට මේ මොකක් හරි කහනවා රිදෙනවා කියලා තියෙන එක වේදනාව කියලා කෙනෙක් කියනවනේ ඒක වේදනාව නෙවෙයි. ඒක තමන් මේ රිදෙනවා කහනවා කියලා දැනෙච්ච දේ පිළිබඳව තමන් ඇති කරගත්ත සිතක් විතරයි. ඒක ඒක වේදනාවට පස්සනාවට අදාළ නැහැ. මිනිස්සු හිතා ඉන්නවා වේදනාවට පස්සනාව කම කහනවා කහනවා හරි දෙනවා දෙනවා ඒක වේදනාවට පස්සනාව කියලා. ඒක වේදනාවට පස්සනාව වෙන්නේ නැහැ. වේදනාවට පස්සනාව කරන්න ඕන නම් Tamanට මේ සිත ඇදෙන තත්ත්වයේදී මෙන්න මේව හඳුනන්න ඕනේ. ඒක හඳුනන එක ලේසි කතාවක් නෙවෙයි. හරිද? එන්න ඒක ඊටාම ගැඹුරු තත්ත්වයක් තමයි. බුදුහාමුදුරුවෝ වේදනාවට පස්සනාව තුළ දක්වලා තියෙන මේ ඇති වෙච්ච සිත පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න කියන එක විතරයි සරාගම් වාචිත්තං සරාගම් චිත්තං පදානාති. හරිද? ඕම් මොහොමයි ඒක තුල දක්වලා තියෙන පුතා. රාග උසිතක් ආවනම් රාග උසිත කියලා දැනගන්න කියලා විතරයි කියන්නේ. අපිට බෑ මේක කැමැත්ත අකමැත්ත කියන ස්වභාවයන් තෝරන්න. ඇයිද? එතන තමයි ඔය අඳුරගෙන ඉන්න තත්ත්වයන් හිතාගන්න මොකද වෙලා තියෙන්නේ කියලා මම අභිධර්මයේ කියලා. ඔයද තියෙන්නේ කියලා තමයි හිතාගන්න බෑ ඔය. මේ නිසා හිතාගන්නවා මේක මේ සාමාන්‍ය කෙනෙකුට තේරෙන එකක්. සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ සාමාන්‍යයට කිව්වේ නැත්තේ ඔක. තේරුම් ගන්න බෑ. ඔයාට කොහෙවත්ම තේරෙන්නේ නැහැ කියලා මම දන්නවා. සමාධිය කියන එකවත් හරියට වෙරින්නේ නැතුව මේක කියන එකවත් තේරුම් ගන්න හිතා ගන්න බැරි වෙනවා යාට. ඒ තමයි බුදුආර්මයේ කියලා නැහැ කාටවත්. කිසිම ආකාරයකින් මිනිස්යන් අතර කියලා නැහැ බුදුආම. දෙවියන්ට දේශනා කරා ඒක ආපවල චරිතාමන කිව්වා. ඉතින් ඒක මම අස්තල් වේ ත්‍රිපිටකය කියලා ලියනකොට ඒවා ලියලා තිබ්බා. ඉතින් ඒවා ලියලා තියෙන ඒවා කියවල කියලා මිනිස්සු ඉතින් තමන්ට තේරෙන විදිහට ඕකේ කියන්නේ. ඒක අදාළ නැහැ. නමුත් මේක කියා දෙන්නේ මොකක්ද ඉඳලා? ඔන්න ඒ විඥාන පිළිබඳව අධ්‍යයනය තුළ තමයි විඥානය කියන්නේ මොකක්ද කියන එක හරිය අවබෝධ කරගන්න. නැත්නම් විඥානය තමයි හිතා ගන්නවා දෙයක් කියලා. ඒක දෙයක් කියලා හිතාගත්තොත් නිත්‍ය වෙනවා. ඒතකොට තමයි විඥානය යනවා කියලා හිතාගත්තොත් එහෙම ඒක ආත්ම තත්ත්වයට යටෙනවා. ඒක වෙන්නේ නැත්තේ ඇයි? දැන් තමයි තේරෙනවා මේ ක්‍රියාවලියක්. ඒතරයි දැනීම හට ගන්නකොට ක්‍රියාව සිද්ධ වෙනවා. ක්‍රියාව සිද්ධ වෙලා නිමා වෙනකොටමයි දැනීම නිමා වෙන්නේ. ඒකයි කිව්වේ ඒක උපාදේක නිරෝධ. පෙනීම හට ගන්නකම් දැන් මේක නැහැ. දැන් තමයි සල්ලෝක හිතා ගන්නකො. දැන් මාව පේනවනේ. පේනවා කියන්නේ මොකද වෙන්නේ? සිතක් හැදිනවා. දැන් හැදිලා ඉවරයිනේ ඒක. දැන් ඒක හැදෙන්න නම් මේ වැඩ ටික වෙලා ඉවර වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් ඇහැට යොමු වෙලාද නැද්ද? තමන් සල්ව එහෙම හිතා ගන්න ඇහැට යොමු වෙලා. දැන් තමන් ඉස්සරහා මේ කෝප්පේ තියෙනවා, පීරිසි තියෙනවා, හැන්දක් තියෙනවා, මේ මයික් එකක් තියෙනවා, මේ රෙකෝඩර් එකක් තියෙනවා, ආම්බරු ඉන්නවා. ඔය ඔක්කොම තියෙද්දි තමන්ට ඔය ඔක්කොම පෙවුණාද? නැහැ. ඔක්කොම පේන්නේ නැහැ. නමුත් තමන්ට පේන්නේ කකුලට යන්නේ ඒක තමයි පස්සෙන් කරන වැඩේ කිවීම. අරමුණු තියෙනවා බහුතරයක් ඒයින් එකයි ග්‍රහණය කරන්නේ. ආනේ තමයි පස්සේ ක්‍රියාකාරීත්වය. එකක් වෙන් කරගන්න. හරි. එතකොට වේදනාව කිය මොකක්ද? ආන් ඒක අල්ලගත් අරමුණට කැමැත්ත ඇති වෙන්න පුළුවන්. එක්ක අකමැත්ත, එක මැදයන්. ඒක තම තමාගේ අරමුණු ගැනීමත් එක්ක වෙනස් වෙනවා. හරිද? ඊළඟට සංඥාව කරන්නේ මොකද්ද? මේ මේ අරමුණ රූප කියන සංඥාවට දාගන්න. දැන් ඒක වෙලා තමයි. දැන් ඔන්න චේතනාවට එනකොට මොකද වෙන්නේ? පෙනීම කෙනෙක් සකස් වෙලා නිමවනවා. ඕක තමයි චේතනාවෙන් කරන වැඩි. චේතනාවට එනකොට සිත සකස් වෙලා ඉවරයි. දැන් මොකද උනේ Taman දැන් ඇහැ අරිනකොට මේ ටික වෙලා ඉවරයි. හරිද? දැන් හොයන්න පුළුවන්. දැන් කොහේ ටික? ඉවරයි. ආහනේ තමයි කිව්වේ එකටම ඉපදුනා එකටම නැහැ. ඒක උපාද ඒක නිරෝධ. චෛතසික ධර්මතා සිත සමග ඉපදුනා සිත ඇති වෙනකොටම ඇති වුණා සිත ඇතිලා ඉවරයි ඒ වෙලෙම නැති වුණා. දැන් තේරෙනවද වගේ හැටි? එහෙනම් හොයන්න පුළුවන් ඉද කාටවත් ඔය ලෝකේ? හොයන්න බෑ. හොයන්න ඕනාකුත් නැහැ. හරි? බෑදිලි දැන් ඇහෙනකොටත් ඔක්කොම වෙනවා. දැන් ඇහිලා ඉවරයි. ඇහිලා ඉවර නැගෙන මොකද වෙන්නේ? තමන්ට කනට යමුනේ නැත්නම් ඇහෙන්නේ නැහැ. දැන් අපි ඒ පාරි භාවිතා කරන්න විඥාන කියන ස්වභාවය ක්‍රියාකාරීත්වය කනට එකතුනේ නැත්නම් ඇහෙන්න බෑ. අපි තම හොඳටම දන්නවා තමන් හොඳම ආසාවෙන් මොකක් දිහා බල බල ඉන්නකොට මොනවා හරි කිව්වත් ඇහෙන්නේ නැහැ. ඒයි ඒක යමු වෙලා නැහැ. යමු වෙන්න ඕනේ කරන්නේ. ඒතර සද්ද ඔක්කොම තියෙනවා. දැන් මෙතන කතා කරා මම කතා කරන සද්ද මේ මොටරේ සද්ද වෑන් එකේ සද්ද වාහන සද්ද ඔක්කොම තියෙයි. හැබැයි ඇහෙන්නේ එකක් විතර එක වෙලාවට. ආනේ තමයි ඒ කාර්මුණක් විතර ගන්න. පස්සේ. හරි. එතකොට ආන් ඒක හින්දා කැමැත්ත ඇති වෙන්න පුළුවන්. අකමැත්ත මැදස්වා. ඒකත් වේදනාව කියන්නේ ලකුණු කිරීම කියලා කියන්නේ ලකුණක් දාන. සංඥාව කියන ක්‍රියාවලිය ඒකෙනිත් ලකුණු කිරීමක් කරගන්නවා. ඒක මොකද්ද? සද්ද කියන සංඥාව. කණේදී ආය රූප සංඥාව ගන්න බෑ. කණේදී ගන්ධ සංඥාව ගන්න බෑ. ඒකට පුළුවන්න්නේ රස සංඥා. ඒකට ලැබිච්ච අරමුණ අනුව ක්‍රියාත්මක වෙනවා. මිස වෙන මොකක් කරන්න විදියක් නැහැ. එතරම් විරාංගය තමයි සංඥාව විකර. ඊළඟ චේතනාව මොකද කරන්නේ? සමස් කරනවා එතන ඇසීම කියන්නේ. හරි. ඕම් ඔය ක්‍රියාවලිය පොදුයේ ක්‍රියාවලියෙන් තමයි චක්කු විඥානය, සෝත විඥානය කියලා අභිධර්ම තුල කියන්නේ. ඒ හින්දා තමයි ඔතනදී කියන්නේ මේ චක්කු විඥානේ පහළ වුණා කියන්නේ සිත පහළ වුණා කියලා. ඒක වැරදි නෑ. මොකද හරියට තේරුම් ගත නැති විඥානය කියන්නේ සිත කියලා රැවටෙනවා මේ අවස්ථාවේ. එතන මේ ක්‍රියාවලිය ඇහි සිද්ධ වෙනකොට චක්කු විඥානය කියලා කියනවා. චක්කු විඥානය කියුවා. මොකද්ද මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතන ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට එතන චක්කු විඥානය කියුවා. එතන චක්කු විඥානය පහළ වුණා කියන්නේ අතර මොකද්ද උනේ? සිතක් හැදුනා. නමුත් සිත හැදුනා කියන එක සිත වෙනයි. අර විඥානය වෙනයි. නැත්නම් ඒක පහළ නොවේ සිත පහළ වෙන්නේ නැහැ. හරි? ඒවම ඔකයි. ස්වභාවය. ඒතර ඕන දැනක මේ ක්‍රියාවලිය සිද්ධ වෙලා තමයි සිතක් උපදින්නේ. මම චෛසික ධර්මතාවයක් තියෙනවා. ඒ චෛසික ධර්මතාවය ක්‍රියාත් වෙලා සිතක් හට ගන්නවා. ඒ මොහොතේම තියෙනවා, මේ මොහොත නැති වෙනවා. ඔන්නතරයි තේරෙන්න ඕනි. චෛසික ධර්මතාව කියන එක පෙර තිබුණේ නෑ. ඒ මොහොතේ ඇති උනේ. කලින් තිබ්බත් දැන් මේ ටික දැන් ඇහැවාගෙන ඉන්න තමන්ට ඔක හොඳින් තේරෙනවා. ඇහැවාගෙන ඉන්නකොට පෙනීම කියලා එකක් තියෙනවද? නෑ. එහෙනම් පෙනීම ඇති වෙන්න පෙරාතුවට මට යොමු වීමක් ඇහැට අල්ලගත්තා කියලා රූපයක් කැමැත්තක් තියලා එකක් වේදනා සංඥාව කියලා එකක් Tamanට ඒක සකස් වුණා කියලා එකක් තියෙනවද නෑ ඇහැ හරිනකොට මොකද වෙන්නේ ඔය ටික උනා දැන් ඇහැ වහනකොට මොකද වෙන්නේ නැති උනා ඇහැ වහන්න ඕනේ නෑ Tamanට නැවත නැවත මේක ඇති වී නැති වී ඇති වී නැති වෙනවා මිසල් කවදාවත් ටික දිගට තියෙන්නේ නෑ හරිද ඒක ඇතුළේ ක්‍රියාවලිය ගොඩක් වෙනවා කියලා මම කියවනේ මේක මේ භවාංගයේ සිට දැනීම හට ගන්න දැනට එනකොට අවම වශයෙන් Tamanට සිත් 17ක් ගොඩනගලා ඉවරයි. හරිද? මම කිව්වා භවංගයේ භවංග චලනයේ භවංග උපච්ඡේදයේ පංචද්වාර ආවර්ධනයේ චක්කු විඥාන සම්පටිච්ඡන සිත සම්විතීර්ණ සිත සම්පොත්තපන්න සිත ඥාන සිත හත තදාරම්මන සිත නැවත භවංගය කියන සිත. ඔය ඔක්කොම සිත් හදනවා කියන්නේ ඔය ඔක්කොටම මේ වැඩ ටික සිද්ධ වෙනවා ඇතුළේ. හිතා ගන්නවත් හොයා ගන්නවත් බැහැ. හරිද? එතකොට ඔවුන්ම ක්‍රියාවලියක් බව මතක තියාගන්න විඥානය. එතකොට දැන් මරණකොට මොකද වෙන්නේ? මේ ක්‍රියාවලිය තුළ Tamanට ඇති වෙච්ච தත්ත්වය දැන් කියා දෙන්න. ඒක තමයි භයානකකම. දැන් Tamanට තේරෙන්නේ නැහැ මේක මෙහෙම සිද්ධ වෙනවා කියලා. මේකත් එක මේ ටික විතර අපි එදිලා නෙවෙයි සිත හැදෙන්නේ. මම කිව්වා චාර්ජික 52ක් තියෙනවා. වැඩ 52ක් තියෙනවා. ඒ වැඩ 52කින් වැඩ 7ක් තමයි මෙතන පැහැදිලි කරන්නේ. හරිද? ඒක තව වැඩ තියෙනවා. අවිද්‍යාව වැඩක්. එහෙම නැත්නම් මෝහ චෛතසිකය කියලා කියන්නේ. ප්‍රඥාව චෛතසිකයක්. එතකොට ලෝභය චෛතසිකයක්, ද්වේෂය චෛතසිකයක්, හීරි කියන චෛතසිකයක්, අහිරි තිරයන් චෛතසිකයක්, ඊළඟට උද්දච්ච කියන චෛතසිකයක්, තමයි ප්‍රීති කියන චෛතසිකයක්, දුක කියන චෛතසිකයක්, ශ්‍රද්ධා කියන චෛතසිකයක්. ඔය ඔක්කොම මේවා ක්‍රියා. හරිද? වෙන කොහෙවත් තිබිලා නෑ මේක තුල තමයි තිබුණේ. ඔක්කොම තියෙනවා ඒක ඇතුලේ. හරිද? ඕන වෙලෙට අදාළ විදියට යදෙනවා. දැන් තියෙන ප්‍රශ්නය තමයි මම ඊයේත් කිව්වා සිත කියන එක පැහැදිලි කරනකොටම සිත කියන්නේ මොකද්ද ක්‍රියාවක් චේතනාහම් භික්කවේ කම්මං අදාමි කියලා එකක් Tamanට කිව්වා. චේතනාව කියන්නේ චෛතසික ධර්මතාවයක්. චේතනාවට එනකොට තමයි සිතක් කියන එක සකස් වෙලා ඉවර වෙන්නේ. මේ චෛතසික ධර්මතාව ඔක්කොම යෙදිලා අවසානයේ චේතනාවෙන් තමයි මේ චෛතසික ධර්මතාව ටික මිශ්‍ර කරලා ප්‍රතිඵලය නිකුත් කරන්නේ. සිත හදලා නිමා කරන්නේ ඒකේ. එතකොට බුදුහාමුදුරුවෝ එතනදී තමයි කිව්වේ චේතනාව කියන එක කම්මං චේතනාව කියන්නේ කර්ම සකස් වීමක්. චේතනාම් භික්කවේ කම්මං වදාමි. එතකොට දැන් මොකද වෙන්නේ? චේතනාවට එනකොට මොකද වෙලා තියෙන්නේ? සිතට එන එක හැදිලා ඉවරයි. තත් හදලා ඉවර වෙනවා. සිතාදල ඉවර වෙනවා කියන්නේ Tamanට මෙතනදී මේ ටික විතරක් ඇදලා සිත හැදෙන්නේ නැහැ. මොකද වෙන්නේ? Tamanට දැන් යමක් දකිනකොට. අපි හිතමු Taman මේක දැක්කා කියලා මේක දකිනකොට දැන් මොකක්ද Taman තීරණය කරන්නේ? මේක මොකද්ද? ඈ මවුස් එකක්. ආ මේක දාතල මවුස් එකක් කියලා මම තීරණය කළා. ඒතර ඕක තීරණය කරන්නේ Tamanට මේ ටිකෙන් විතරක් බෑ. ඒක තේරුම් ගන්න Tamanට මේකෙන් ටික අනිවාර්යයෙන්ම ඕන. මේක අනිවාර්ය හැම සිතකට මේ ටික ඕන. ඒ යොමු වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? Taman මේ තීරණයට පස්සේ අර සම්පටිච්චන සම්තීරණ වොත්තපන සිත් හැදිලා ජාවන සිත්වලදී මේක මොකක්ද කියන තීරණය කර ගැනීම සඳහා තවත් ඇති කර ගන්නවා මේකට චෛසික ධර්මතා අනිවාර්යෙන් දාගන්න වෙනවා මේක තීරණය කර ගැනීම සඳහා විතක්ක ਵਿਚාර කියන චෛසික ඊළඟට ඒකත් එක තමන් ඇති කරගන්නවා මේක පිළිබඳව අවිද්‍යා චෛතසිකය. දැන් මේන් මේක මවුස් එකක් කියලා තමන් සංඥාවක් දාගත්තට සැබෑ වශයෙන් தත්ත්වය දැන් තමන්ට කිව්වා මේක මවුස් එකක් නෙවෙයි සතර මහා ධාතුන්ගේ බොරුවක්. තමන් එන්නේ ඒක අඳුරන්නේ නැහැ කවදා. ඒ තමන් මවුස් එකක් කියලා හිතනකොටම තියෙන්නේ මෝහ චෛතසිකයත් එක්ක සකස් වෙච්ච සිතක් විතරයි. තමන් මේක මනුස්ස එකක් කියලා හිතන අවස්ථාවේදීම තමන්ට මෝහයත් එක්ක එකතු වෙලා සකස් වෙච්ච අවිද්‍යාසහගත අකුසල චිත්තයක් ගොඩනැගිලි ඉවරයි. ආනින්ද බුදුආගේ මේ දකින්න දැනම කෙනෙක්ට කර්ම සිද්ධ වෙලා ඉවරයි නැවත භවයක් හැදෙන්නේ. චේතනාම් බිකවේ කම්මං වදාමි. චේතනාට එනකොටම කර්මය සිද්ධ වෙලා ඉවරයි නැවත භවයේ සකස් වෙන්න. ඇයි අවිද්‍යාව තියෙන තාක්කල් උපදිනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා පටිසම්පාදේම කියව කියව හිටියා කිව්වේ. ඒක මතක තියාගන්න අවිද්‍යාව කොයි තියෙන දෙයක්ද. දකින්න කොටම ඇති ආයු උපදින්න හේතුවක් හරස් වෙලා. දකින්නකොට පීරිසිය කෝපේ අම්මා තාත්තා ආරේ යමියා කියලා තම සංඥා ගන්නවද? ගන්න හැම අවස්ථාවෙම තමන්ට අකුසලිය සිද්ධ වෙලා අනිවාර්යයි. නවත්තන්න බෑ. නවත්තන්න නම් තමන් වීරියෙන් දකින්න හැම වෙලේම අර කියලා දුන්න භාවනාවලේ දෙන්න. කැලේ 32ක් මට මේ අපෘත්‍යාජෝ ආය ගොඩක් දකිනකොටම සිතක් ඇහැ රූපය විඥානය එකතුලා හටගත්ත දැනීමක් විතරයි කියලා ආන් එතන නතර වෙන්න එහෙම වුණොත් Tamanට අකුසලේ නෑ එහෙම නැත්නම් අකුසල විතරයි බණ්ඩා ඉඳන් මේ වෙනකන් දැන් වෙලා තියෙන්නේ මොනවද දැන් තේරෙනවද යන්නේ අනිවාර්යයෙන්ම පායි කියලා බුදුහාරයක තමයි බය නැතුව කියන්නේ මේ ලෝකේ අල්ප දෙනෙක් විතරයි මේ නිවන් මඟට පිවිසෙන්නේ එහෙම ලේසියෙන් බෑ. හරි එහෙම ලේසි නම් ඔය වන්දනා කරලා පූජා තියලා අරවා කොල්ලන් නිවන් දකින්න පුළුවන් නම් සාදු සාදු නිවන් තප ලැබේවා කියලා නිවන් හම්බෙනවා නම් ඔක්කොමලා නිවන් දැකලා නැහැ. හරි දැන් තේරෙනවා තමන් කොච්චර වීර්යයක් කරන්න ඕනද කියලා මේ වැඩෙන් ගොඩ යන්න. ඒ ඉඳා හොඳ කරන එක හොඳයි කාටත් හොඳ කරන්න පුළුවන්. තමන්ට ඉතින් ධර්මීය යෝගින ගන්න පුළුවන් ඒකත් හොඳයි තමන්ට ධර්ම කියා දෙන්න පුළුවන් ඒකත් හොඳයි මන්ට පන්තල් හදන්න පුළුවන් ඒකත් හොඳයි චෛත්‍ය හදන්න පුළුවන් ඒකත් හොඳයි තමන් දාන දෙන්න පුළුවන් ඒකත් හොඳයි දිල් ලකින්න පුළුවන් ඒකත් හොඳයි භාවනා කරන්න පුළුවන් ඒකත් හොඳයි හැබැයි හොඳ වුණාට හරියන්නේ හොඳ සහ තමන් නිවන් දැකීම සඳහා කුසල් වැඩි වීම කියන්නේ දෙකක් ඉතින් හොඳයි ඉතින් ඒවා හොඳ දේවල් කර කර ඉන්න ඕනික කරන්නේ ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි නිවන් දකින්න නම් ඊට විශේෂ වැඩ ඒක නෙමෙයි විදර්ශනාව පටිසෝතගාමිනී වැඩ පිළිවෙල දැන් තේරෙනවද බුදුහාමුදුරු මෙච්චර කාරණාවක් හැදි හෙලි කරේයි කියලා ඔවුම ඒ ටික සත්‍යයට තේරෙන්නේ නැහැ බුදුහාමුදුරු විතරයි ඔය තනියෙන් තේරුම් ගන්නේ ඕක වෙන කාටවත් තේරෙන්නේ නැහැ එන්නේ Taman තෝරගන්න උවමනාවකුත් නැහැ Tamanට තේරෙන්නේ මෙහෙම දෙයක් සිද්ධ වෙන බව දා පිළිගන්න මේක කවුරුත් කළේ නැහැ අන්න එක තමයි ඊළඟ ප්‍රශ්නේ දැන් ඇහැරිනකොට පෙනීම හටගන්න එක කාටවත් නවත්තන්න බෑ කවුරුත් කරලා දුන්නේ නැහැ. ඒක විඥාන ධර්මතාවයේ තියෙනවා නම් ෆොටෝ දිද්ද වෙනවා. නවත්තන්න බෑ. හරිද? ඒවා පෙර කරපු කර්මයට අනුව සිද්ධ වෙනවා කියලා මම කියන්නේ. නේද අපි ධර්ම තුල කියනවා. තමයි චක්කු විඥානය පහළ වීම පෙර කරපු කර්මයට අනුව සිද්ධ වෙනවා. හරි. සෝත විඥානය පහළ වෙනවා නම් ඒක වෙන්නේ පෙර කරපු කර්මයට. හරිද? දැන් පැහැදිලිද විඥානික එක හැටි? එතන මරණකට මොකද වෙන්නේ? ආන් ওই මරණ වෙලාවට අවසානයේ විඥානයක් පහළ වෙනවා. ඒක චුති විඥානය කියනවා. එහෙම නැත්නම් චුති සිත කියලා කියනවා. දැන් මේ චුති විඥානය පහළ වෙන වෙලාවේ විඥානය කියන එක ස්වභාවය තුළ ක්‍රියාකාරීත්වය, ඒක ක්‍රියාකාරීත්වය තුළ ඒ ක්‍රියාකාරීත්වය තුළ අවිද්‍යාව කියන එක ඉතුරු වුණොත් එහෙම නැත්නම් ලෝභය, දේශය කියන අකුසල චෛතසික ඉතුරු වුණොත් ඒක ක්‍රියාත්මක වෙනවා. නැවත සිතක් හදන්න විඥාණයට බලය ඉතුරු වෙනවා. ඒ අකුසල චෛතසික වලින් තමයි නැවත ඉදිරියට යන්න බලය තියෙන්නේ. එන අකුසලයේ දුන්නේ නැත්නම් විඥාන ඉදිරියට යන්න බලය නැහැ. කුසලයේ දෙනවා කියන්නේ ඇත දකින්න. ඇත දැක්කම මේක අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම දක්කම ඒකට බලයක් නැහැ. මොකද ඒක අල්ලගන්න උවමනාවක් විඥානෙට නැහැ. විඥානේ කොහොමවත් උවමනාවක් නැහැ. මේක බලහත්කාරයෙන් ඇති කරගෙන තියෙන්නේ. මොකද විඥානේ කාගේවත් නෙවෙයි. ඒක ක්‍රියාකාරීත්වයේ ධාතුවක් විතරයි. දැන් ඔක මගේ කරගෙන ඉන්නවනේ අවිද්‍යාව කියලා එකක් දාගෙන. එතකොට මොකද වෙන්නේ? එතකොට වැරදි සංඥාව තමයි යන්නේ. ඕනක තමයි ප්‍රශ්න. දුක නතර වෙන්න නම් විද්‍යාව පාවිච්චි කරන්න ඕනේ නොනවත්තා. හොරන්න යන්නේ මුළු සංසාර පුරාම නම් අවිද්‍යාව එකතු කරගෙන තියෙන්නේ. තමන් බුද්ධහම ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගන්න ඉගෙන ගන්න හැම වාරයක් පස්සම තවත් තවත් සංඥා ටිකක් පෝෂණය කරන තමන් විද්‍යාව නෙවෙයි දාගන්නේ අවිද්‍යාව විතරයි. විද්‍යාව පහළ වෙන්න ඕන තමන් සත්‍ය පාවිච්චි කරගෙන ආින්ද එච්චරයි කරන්න ඕනේ. තමන් බණ ඉගෙන ගන්න ඉගෙන ගන්න තව තවත් සංඥා වර්ධනය වෙයි. මෙච්චරයි. සංඥා නිරෝධ කරන්නයි තියෙන්නේ සංඥා වර්ධනය කරන්න නෙවෙයි තියෙන්නේ නිවන් දකින්න. හරි. දැන් තේන වෙලා තින්නේ ඇයි? දොර හැරලා බේනකොටම තමන්ට කෝපයක් මීරයක් පුටුවක් කාර් එකක් බස් එකක් ගල හිතුවා කියන්නේ තමන්ට ආයෙ උපදින්න හැකියාව තියෙනවා. හරි. දැන් වෙලා තින්නේ ඇයි? යන හොඳයිනේ. විඥානයේ සිත්තරි ඒ වෙනදී ඉතින් ඔවා හිතන්න වැඩි දුර හොයන්න දෙයක් බෑ හොයන්න බෑ ඇත්තටම ඒ නිසා තමයි තියෙන්නේ දැනෙන වෙලේ එතනින් අතර වෙලා නිකන් ඉන්න ඊට එහා මොකක්වත් කරන්න බෑ අපිට එහෙනම් තමයි විඥානය ගැන කියන්නේ මා යූප මාච විඥාන විඥානය මායාවක් කියන ස්වභාවයට උපමා කරනවා මායාව කියන්නේ මොකක්ද මැජික් එකක්. මැජික් හදන කෙනෙක් නෙවෙයි මැජික් එක. මැජික් එක කියන්නේ බොරු. හරි. දැන් බොරු. ඉතින් මේක මවුස් එකක් කියලා තමන් ගුවා. දැන් මවුස් එක මෙහෙදී. මෙහෙදී මවුස් එකනේ හතර මහ භූතයන්ගේ බොරුවක් තියෙනවා. ඉතින් ওই බොරුව හදලා දුන්නේ විඥානය. හරි. විඥානය මේකට වඩා වේගෙන් ක්‍රියාත්මක වෙලා මේ ඇතින් නැති නැතින් නැතිකට වඩා වේගෙන් ඒක ක්‍රියාත්මක වෙලා මෙතන එකක් තියෙනවා කියලා මායාවක් හදනවා. හරි. තමයි මේවා කරලා මේක සද්දේ අප්පිරිය අප්පුඩියක් එහෙම නැත්නම් සද්දයක් කියලා හිතනවා. සද්දයක් වතර නෑ. තියෙන සතරමා භූතයක තිච්ච එකක් විතරයි. සතරමා භූතයක දුච්චාම තමන් ඒකට සද්දේ කියලා සංඥාවක් වැරදි දෙයක් දානවා. ඉවරයි. ඔකයි ප්‍රශ්නේ. ඒක තමයි මේකේ මුල සහ අග. මේ අපි ඒක තමයි වෙනම කතා කරේ. රූපය අරගෙන රූපයේ මුල ධාතු ටිකක් විතරයි. රූපේ විනාශලා ගියාම ධාතු ටිකක් විතරයි කියලා අවබෝධයක් ලැබෙයි ඕම් අපිට. නැත්තම් මේ වර්තමානය තුළ ඉන්නේ කියලා කිව්වට වර්තමානයේ තුල ජීවත් වෙන තමයි බුදුහාමර කිව්වේ. හැබැයි වර්තමානයේ තුල ජීවත් වෙන්න ඕනේ මුලයි අගයි දැනගෙන. ඒ දෙක දන්නේ නැතු වර්තමානයේ තුල ජීවත් වෙන එක නා ඉන්නේ මිත්‍යා සංඥාවක. ඉන්න බෑ. දන්නේ නැහැ කොහොමද හොයන්නේ? කොහොමද පිළිගන්නේ? පිළිගන්න මුල සහ අග දකින්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් පන්දමාරා වේගයෙන් කරකවනකොට රවුමක් කියලා හිතනවා. ඇයි ඒ රවුමක් කියලා හිතන්නේ? එයා ආරම්භයේදී දැක්කේ නැහැ ආසානිය දකින්නේ. මොකක්ද ප්‍රශ්නේ? වේගයෙන් කැරකෙන එක විතරක් එයා හැමදාම දැක්කනම් එයා හැමදාම හිතන්නේ මොකද්ද? රවුමක් තියෙනවා කියලා විතරයි. එයාට කවදා හරි ඒක තේරෙන්න නම් එයා ඒක ආරම්භ වෙච්ච වෙලාව දකින්න ඕන ආසානේ නතර වුණාම තත්ත්වය දකින්න ඕන. එතෙක් එයාට තීරණය කරන්න බෑ ඒක. හරිද? දැන් තේරෙන වෙලා තියෙන්නේ. එහෙනම් මේ විඥානකේ ධර්මතාවයෙන් තමයි මේ සියලු මුලාවන් ඇති කරගෙන ඉන්න තමයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ මා යූප මාච විඥානක්. විඥානි මායාවක්. ඔව්. අපි කියන දෙවිදෙනෙකුට උදාහරණයක් මොස්ටේ කාදා කාදාත් මේ දැකපු නැති කෙනෙක්. ඒ සංඥා මවුස් එක දැකලා නැති කෙනාට මේක මවුස් එක කියලා පේන්න සංඥාවක් එයා ගන්නේ නැහැ. ඒතකොට එයාට අකුසල ටිකක් අඩු වෙනවා. මවුස් එක කියලා පේන්නේ එයාට පේනවා කියලා එයා හිතාගෙන ඉන්නවා. මාත් ඒකේ සංඥා පිටින් ආව. ඒක තමයි මම කිව්වේ එතන එතන මේ චෛතසික ධර්මතා නැවත නැවත ක්‍රියාත්මක කළා මොළේදී තවත් ඇති කරගත්ත සංඥා තියෙනවා. දැන් මේක දකින්නේ මේක අපි හිතමු පූසෙකුට පෙන්නවා කියලා පූසා මවුත් එක කියලා හිතන්නේ නැහැ ඌට. හැබැයි ඌට පේනවා. හැබැයි ඒ සතා හිතනවා මට පේනවා කියලා. පේනවා කියන එක ප්‍රශ්නයක්. පේනවා කියලා එකක් නැහැ උතන. තියෙන්නේ ආය රූපේ විඥානයේ ක්‍රියාත්මක වෙලා සිතක් හැදෙනවා. ඒක හැදෙනවා. ඒක හරි. හැබැයි ඒක මට පේනවා කියලා හිතන එක තමයි දුන් දින ප්‍රශ්නේ. දෙයක් කියලා ගන්නවනේ කොහොමද? දෙයක් කියලා ගන්නවා. කෙනෙක් පුද්ගලයෙක් දෙයක් පවතින යමක් කියලා ගන්නවා. අපි අපි ඒකට බාහිරින් අපේ අර්ථ දැක්වීම දුන්නත් පස්සේ තමයි ඒක අර්ථ දැක්වීම දුන්නත් එකයි නැත්නම් එකයි අවිද්‍යාව දෙනවා. අර්ථ දැක්වීම දීම නිසා Taman තවදුරටත් අකුසලයක් කරගන්නවා. දැන් කියන දෙකක් එතකොට. දැන් මේක පුංචි ළමයාට පේනවා කියමු අපි හිතමු ඔයා අහන ප්‍රශ්න අනුව අද ඉපදිච්ච පොඩි ළමයෙක්ට ඉන්නවා. එයාට පේනවා. එයා පේනකොට මට පේනවා කියලා එයාත් හිතා ගන්නවා. හැබැයි එයාට මනුස්සෙක් කියලා සංඥාවක් නැහැ. හරිද? එයා දැක්කා ඒක දැකලා එතනින් නිකන් හිටියා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේක මනුස්ස එකක්, ආ මේක මෙහෙම කරන එකක්, අරම කරන එකක් කියලා සංඥා දුන්නාට පස්සේ තමන් මේක දකිනකොට ඒ සංඥා ටිකත් ඔක්කොම එකතු කරගෙන තවත් සිත් ගොඩාක් මේක හදනවා. මේ එක ගැන මම මේ සරලව කිව්වට සිත් પરම්පරාවක් ඕක හැදිලා තමයි මේක තමයි මේක ක්‍රියාකාරීත්වය දන්නේ. දැන් තමන් මේක මවුස් එක කියන තමන්ට අනිත් සංකල්පත් ඇවිල්ලා ආ මේක කොම්පියුටරේට ගහන කැලලක් මේක අරම එකක් මේක මෙහෙම එකක් අරම මෙව්වා ඔක්කොම ඇවිල්ලා ඉවරයි. තමන්ට නොතේරි අර සියලු චිත් පරම්පරා සිත් වැලක්ම ඇවිලා. ඔය ඔක්කොම අකුසලයි. දැන් පුංචි ළමයාට ඔක ඔතනින් නතර වෙනවා. එයා මේක දැක්ක ගම එයා මොකක්ද දන්නේ දැක්කා නිකන් හිටියා. හරි. ඒ පොඩි විඤ්ඤාණයට ඇතුළු වෙන්නේ බාහිරින් අපේ අපිට උත්තේජන ඔව් ඔව් ඒව ඇතුළු වෙන්නේ බාහිරින් තමයි ඒව නැවත නැවත මේ සංඥා වැරදි විදිහට පාවිච්චි කරන නිසා. හරි. දැන් අපි හිතමු මේ ගැන මොකක්වත් දන්නේ නැති මහා රොඩි ගොඩේ එකෙකුට ගිහිල්ලා මේක දුන්නා කියලා. ඕක අහයි ඔක ලිපේ දාන්න පුළුවන්ද? ඕක මොකද්ද? ඕක මොකද කරන්නේ? ඒත් එයා ඒක අහනවා. එයා අහන්නේ අය එයා ඒ පිළිබඳ විද්‍යාව දන්නේ නැති ඉන්න. එහෙනම් දන්නවනම් එයා දකින මාත්‍රේ මොකා දැක්කද? ඒක එක සතර මහා දුද්දේ කියලා තත්ත්වයට ආ දැක්කන එයාට දෙන්නේ ආන්න දෙයක් නැහැ. මේක දැන් ඇති වෙන්නේ නැති අනිත්‍ය ලක්ෂණයටයි දෙකක්. එතනයි සංඥාව පිටන්න ඕනේ. එතන සංඥා නිරෝධයි. රූපයකුත් නැහැ. අවසානයේ සද්ද සංඥාවක් කියලකුත් නැහැ. ගන්ධ සංඥා කියලා ගන්නෑ. තියෙන්නේ මොනවද ධාතු ටිකක්. සද්ද මොකද ධාතු කොට. ගන්ධ මොකද ධාතු ටිකක්. රස ධාතු ටිකක්. වැලිද කියන්නේ? ඔව් මොකයි ඒක? සමහරවිට ඒක තමයි භාෂාවක් කියන නම කියන එකට ඒක අපු කරලා. ඔව්. කොහෙද භාෂාවක් තියෙන්නේ? දරුවාන්සේ කියන එක අපි අහන් ඉඳිත් අපි අපු කරලා ඒක නෝකද. සිද්ධ වෙනවා. හරියට අවබෝධ කරගත්තේ නැත්නම් ධර්මයේ. තමන් ධර්මය දැනගත්ත කියලා වැඩක් නැහැ කියලා බුදුහාමුදුරු කිව්වගෙන මුළු ත්‍රිපිටකයම දැනගෙන හිටපු පොඩි කියලා අයි තුච්චයි කියලා බුදුහාමුදුරු කිව්වේ. එයා දන්නේ සංඥා ටිකක් විතරයි. හිස් ඔබ ඇතුලේ මොකුත් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක කියා දෙන්නේ කොහොමද? කියා දෙන්න සම්මුතිය ඕන. සම්මුතිය තුළ ඉඳගෙන ඒකනේ කියන්නේ ආස්වාදය තුලින් ආදීනිය දකින්න. මේකේ තියෙන ආස්වාදය කියා දෙන්න ඕන මෙහෙම එකක් තියෙනවා කියලා කියන්න දෙනවා. ඊට පස්සේ ඒකේ වැරැද්ද මොකද්ද කියලා කියා දෙන්න. නැත්නම් වචන නැතු මොකෙන් කියන්නේ මේක? අතිපයින් කියන්නේ අර ගොළුවා. ඒක ඉතින් කියන්නේ සංඥාවක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක. මේක නිවන් දැකලා ඉවර වෙනකොට තමයි තේරෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එතන රේ භාෂාව වල ප්‍රඥා ටයිල්ස් එක පාල වෙන උදව් වෙන නිසා ඒකේ ඔව් ඒ භාෂා අපි මොකක් හරි භාෂා ප්‍රශ්නයක් නැහැ. මං කියේ භාෂා ප්‍රශ්නයක් නැහැ නිවන් දකින්න. ඒක ඉංග්‍රීසියෙන් හරි දෙමළෙන් හරි සිංහලෙන් හරි ජපානයෙන් හරි ජර්මනයෙන් හරි මොකෙන් හරි කමන්නේ නැහැ. වෙන්න ඕනේ ඔය ටික. සත්‍ය දෙය දෙන්න ඕනේ. ඉතරයි වැඩි. ඉතින් මේ අපි අර බාධා මේ බාධා අරව දැනගන්න ඕනේ මේවා දැනගන්න ඕනේ දැනගන්නේ ඔක්කොම අකුසල සංඥා විතරයි. ඒ ඉතින් ඔවා වැඩියෙන් දැනගත්තේ ඔක්කොම මොලේ කොළපම් වෙච්ච උන් තමයි මේ. අර PhD MSc RSD මේදී ගාවේ ඔක්කොම මොලේ කචල් වෙච්ච උන් තමයි ඉන්නේ. උන්ට ඉතින් බුදාම දෙන්නේ. ඒකවලින් අපි ළමයින් උගන්වනවා කියන එකත් අපි අකුසලයක් කරගන්නවා කියන එක. ඔව්. අය නෑ නෙවෙයි. අය යම් මට්ටමකට උගන්වන්න වෙන නැත්නම් මේක කියා දෙන්න බෑ. බේසිකලි යා දැන් මේක මේ අපි දැන් මේසේ කියලා එකක් සංඥාව ලෝකයේ සම්මුතියක් හදලා තියෙනවා. සම්මුතිය බොරු නෙවෙයි සම්මුතිය බොරුවක්. නමුත් මේ සම්මුතියේ සත්‍යයක් දැනගත් සත්‍ය දැනගන්න නැතුව අපිට කියා දෙන්න බෑ. දැන් මෙතන මේසයක් තියෙනවා කියලා මම කිව්වොත් එයා දැන් මේසේ කියන එක දන්නේ නැත්නම් මොකද්ද එයා හිතාගන්නේ එතකොට? කොහොමද කියලා දෙන්නේ මම මෙතන මේසයක් නැහැ මෙතන තියෙන ධාතු ටිකක් කියලා කියන්නේ මම කොහොමද අදහස ප්‍රකාශ කරන්නේ? ප්‍රශ්නේ උගයි. ඒක කරන්න ක්‍රමවේදයක් නෑ. ඒකට උගන්නන්නත් ඕන. නැත්නම් කරන්න බෑ. ඉතින් අපිත් මහාන කරලා ඉන්න පොඩියෝ මුත් යවනවා පිළිවෙලට. යවන්නේ නැත කරන් විදියක් නෑ මේක. එයා යවලා එයාට පස්සේ හරියට ගියා දෙන්න ඕනේ. මේක මෙන්න මේකයි වෙලා තියෙන්නේ කියලා. ඒකනේ බුදුහාම පාවිච්චි කරලා කුසලේ පහල කරගන්න. වෙන කරක් ක්‍රමයක් නෑ. අකුසලේ ඉන්න කෙනාට මේක කියා දෙන්න පුළුවන්. අකුසලේ මේකයි කියලා අකුසලේ තේරුම් ගන්න පුළුවන්. ඒකට සංඥා ටිකක් දෙන්න බෑ යන්නේ. ඒ හින්දා මම කියනවා අවුරුදු 7කට අඩු කෙනා rahat වෙන්නේ නැහැ කියලා. වෙන්නේ? එහෙනම් අවුරුදු 7න් අඩු අය මාන කරන්න බෑ අපිට. මාන කළ හැකි. බුදුහාම අදාරන්නේ ඒකයි. එයාට එහෙම කළාට එයාට ස්වාධීනව ජීවත් වෙන්න තාම ශක්තිය නැහැ. ඒතර එයා කෙනෙක් බලන්න ඕන. එයා වෙනුවෙන් කෙනෙක් වෙන්න ඕන. නැත්තම් බෑ කරන්න. මොකද එයා හරි තැනට එනකම් ඒ හින්දානේ මොන தත්ත්වයේ හිටියත් එයා උපසම්පදාව කියන මේ උපසම්පදාව කියන தත්ත්වයටපත් කරන්නේ අවුරුදු 20ක් වුණාට පස්සේ. ඒ කියන්නේ එයාට තනියෙන් මේ ලෝකේ තේරෙනවා දෙන தත්ත්වය තනියෙන් ස්වාධීනව තීරණ ගැනීමේ ශක්තිය එයාට එන්නේ එතකොට. එතෙක් බෑ. එතෙක් අර කියන දේ අනුව තීරණය කරා තමන් තනි தත්ත්වෙට එන්නේ දාගන්න. එදකම් මුලා වෙන්නේ. පැහැදිලි දැඟලා තියෙන හැටි. හ්ම්. ඒක ඕම්මයි වැඩේ කියලා තමයි නාම ධර්මතාව කියලා බුදුහාමර කිව්වේ. ඉතින් ඔයාලට චෛතසික කියනවා විඥානය කිව්වත් ඒකමයි නාම ධර්මතාව කිව්වත් ඒකමයි සම්මුතිය අපි පණ කියලා කියනවා. ඔච්චරයි. දැන් තේරෙනවද නාම වල හැටි? හරි. ඔය ඔච්චරයි. ඔච්චරයි. මේ ලෝකේ දෙන නාම ධර්මතාවයි රූප ධර්මතාවය විතරයි. ඊටම බැලුව ගන්න නෑලු. දෙකම ක්‍රියාකාරී දෙකක්ද? හරි සතර මාස තුනේ හදලා තියෙන විදිහට දකින්න නම් ඒක දකින්න කලින් ඒතකොට දැන් කම්පියුටරේ නම් කම්පියුටර් කියලා අපෝ එහි ගැටෙන්න ඕනේ නේද? එතකොට එතකොට ඒක දකින්න පොඩ්ඩක් පොමණික සංකේතයක් ගන්න. ඒ කියන්නේ දකින්නකොට කොහොමද මම කියන්නේ දාගන්නේ මේක පරිලයක් සතර මාදාත් වලින් හදුවා දැන් නැහැ ගැටෙනවා කියන්නේ. ඒක තමයි මේක වීරියෙන් කරන්න ඕනි කාලකට ආවන වැඩක් කියලා කියන්නේ. දැන් ඔයාලට වෙන්නේ දකින්න වෙනවා. දකින්න වෙලේ අකුසලයේ සිද්ධ වෙනවා. දැන් පුරුදු කරන්න සිත් හදන්න මේක ධාතු කොටකින් සකස් වෙච්ච එකක්. ආන් මේ ක්‍රියාකාරීත්වය කරමින් යනකොට යනකොට දකින්න මාත්‍රේ මේක ධාතු කොටක් කියලා තේරෙන තත්ත්වයටපත් වෙයි. එතකොට තමයි ගන්නට විඥාන ක්‍රියාකාරීත්වය නිරෝධ වෙන්නේ සංඥාවෙන් වෙන් වෙලා. දැනට බෑ. පුරුදු කරන්න. දැන් Taman දකින්නකොටම කම්පියුටරේ කියන්න පුළුවන් කමක් ඇති උනේ Tamanට මේක දැකලා දැකලා ඒ වෙනුවෙන් Taman නැවත නැවත මේ කම්පියුටරේ කියන සංඥාව හදපු නිසා. හරිද? දැන් ඔක අනිත් පැත්ත තමයි හිතන්න. පුංචිම කාලේ ඉපදිච්ච වෙලාවේ Taman මේක දැක්කම කම්පියුටරේ කියලා හිතුවද? නෑ. එහෙම උනේ ඇයි? දැන් ඊට පස්සේ Taman දුන්න සංඥාව නැවත නැවත පාවිච්චි කරපු නිසා. දැන් මේ කියා දෙන ඇත්ත ආන්ගේ විදිහට දැන් පාවිච්චි කරන්න. දකින දකින හැම වෙලෙම දැන් මේක සතර මා ධාතු සතර මා ධාතු සතර මා ධාතු සතර මා ධාතු නැතිෙන් නැතින අනිත්‍යතාවට අයිති එකක් කියලා දැක දැක දැක දැක දැක දැක දැක දැක දැක දැක දැක දැක දැක දැක යන්න. එතකොට විඤ්ඤාණයට තහවුරු වෙච්ච වෙලාවක ඒ වෙලාවට දකින්න තැනින් ආම් මේක ධාතු ගොඩක් කියලා විඤ්ඤාණේ ක්‍රියාත්මක වෙයි. ඒ තමයි ඔටෝ කන පිට හැරෙනවා ඒක. එතකම් බෑ. එතකම් කරන්න වෙනවා කිව්වේ ඒවා. මම කිව්වේ කායන පසනාවටත් ඇති කියලා මම කියවනේ කායන පසනාව කරලා කැලේ 32ක් කියලා හිතේ තායින් ඒකත් ඇති. පට ව්‍යාපෝ තේජෝ ආය කියලා හිතන්න ඒකත් ඇති. සිතක් කියලා හිතන්න ඒත් ඇති. එතන හිටු. අපි දකින්න මේ කම්පියුටර් එකට. තාම. ස්වාමීන් වහන්සේ දකින්නේ කොහොමද? දාදු වැඩක් කරන්නේ. එතකොට වෙනම පේනවද නැත්නම් ඒ විදිහට ඒ ධාතු කොටක නේද නමුත් මම මට මට ඔක ඔයාලට කියා දෙන්න ධාතු කොටට කියන්නේ මොකද කියලා මම දන්නවා මට මුලින් අකුසලයක් නැහැ ඒ හින්දා පස්සේ අකුසල් වෙන්නේ ඔයාලට මුලින් අකුසලයක් තියෙනවා ඒ හින්දා කනිත්‍යයත් ඔක්කොම අකුසලයි දකින්නකොට කම්පියුටර් කියලා තමයි කම්පියුටර් එකට මෙහෙම එකක් මෙහෙම එකක් කියලා නම් මම හිතන්නේ. ඒතකොට ඒක මුලදීම අකුසලයක් අකුසල චේතනාව අකුසල චේතනාවට අනිපහල වෙන ඒවත් ඔක්කොම ඊට අදාළයි. ඒතර මුලින් අකුසලේ නොවුනොත් එතනින් එහාට අකුසල එකක් වන්නේ නැහැ. මේ ධාතු ටිකට මේ කම්පියුටර් එකේ දන්නා මේ ධාතු ටිකට කෝප් එකේ දන්නා මේ ධාතු ටිකට හැන්දගෙන දන්නා ඒක තමයි. ඒක ප්‍රශ්නේ නෑ. හරිද? සෝමින්හ දෙවියන් දැන් අපි හිතුවට ඔහු ගොඩක් කල් වයසට ගිහිල්ලා ඔක්කොම ලයිෆ් එක හොඳට ඉඳලා මැරුණා කියන එක ඒතකොට පව් පිරෙනව වැඩි ඒ කියන්නේ. එහෙනම් එහෙනම් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නේ නිවන් දකින විතරයි ප්‍රාර්ථනා කරන්නේ. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර කර තව ටිකක් කාල ගිහිල්ලා කර්ම වැඩි කරගන්න. හරි. වෙන්නේ නැහැ. අවිද්‍යාවට කර්ම වැඩි වෙනවා. හැබැයි ආ මාර්ගඵල ලැබලා නැන්නේ යාට ප්‍රශ්නයක් නැහැ. එයාට අකුසලයෙන් අනිත් පැත්තට හරවන්න එයා වැඩේ කරගෙන ඉවරයි. හරිද? අනුගානේ සෝවාන්වත් වෙලා ඉන්නවා නම් එයාට එතනින් එහාට අකුසල කර්ම බලවත් වෙන්නේ නැහැ. හේතුව එයා අර කුසලයේ වඩලා තියෙන නිසා. එයා අපාය යන්නේ නැහැ. ආත්මහතයි යන්නේ ඇයි? එයාට මේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න උපරිමයේ යන්නේ තම ආත්මහතක් විතරයි. ඊට යවන්නේ නැහැ එයාට යන්නේ. සෝවාන් වෙනාටත් ඒක ධාතු හැටියට පේනවා හැබැයි ඒකේ අරිමත් තියෙනවා. එයා ධාතු හැටියෙන් දකින්න එක මොහොතකදී. ඒ මොහොතේ එයා සෝවාන් වෙනවා. නමුත් එයාට හැකියාව හැම වෙලේම පවතින්නේ නැහැ. එහෙම තමයි යා නැවත උපදින්නේ. ඒත් හැම වෙලේම පවතින යා මහත් වෙනකොට තමයි වෙන්නේ. එතකම් වෙන්නේ නැහැ. එතකම් වෙන්නේ නැහැ. එතකම් යාර මා ධාතු ස්වභාවයෙන් වෙන්නේ නැහැ. ධාතු කියලා දැන් දන්නවා යා. ඒ වුණාට එයාට ඒක හිතා ගන්න තාම බෑයි. අර නීවරණ තාම බලවත්. රහතන් වහන්සේ කෙනෙක් වෙනකොට මොකද වෙන්නේ? නීවරණ නැත්තර වෙන්නේ නැති වෙනවා. අරක ප්‍රඥාව විතරක් බලවත් වෙනවා. මතකද? ඒකත් විඥානය තුළම තියෙන එකක් වෙන කොහෙවත් තියෙන එකක් කියලා හිතන්න එපා. ඒක තුළම තියෙන ප්‍රඥාචෛසිකේ බලවත් කරාම අනිත් ඒවාට එන්න ඉඩ නැති වෙනවා. දැන් වෙලා තියෙන ඔයාලු ප්‍රඥාචෛසිකේ එන්න ඉඩ නැහැ අර මෝහචෛසිකේ බලවත් කරලා තියෙන්නේ. ඒක තමයි ඉන්නේ. ටුක් ගාලා ඒකම එනවා. ඒකම එනවා. ඒකම. ඇයි මෝහය තමයි දාලා තින්නේ ඒකට. නේද ඔක අනිත් පැත්ත කරන්න කියලා බුදුහාම කියන්නේ. බැරි නෑ. ඉබ්බන්න පන්නේ නෑ. නම මෝහය දැම්මා වගේම දැන් විද්‍යාව දාන්න ඕන. එච්චරයි. අවදී මීරියක් ඕන. ඒ වගේම අරක අතාරින්න එනවා. ආසාව අතාරින්න එනවා. ඒවා අතාරින්න ගමන් මේ කරන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. මං කියන්නේ නිවන් දකින්න ඕන මහ කාලයක් යන්නේ නැහැ නිවන් දකින්න ඕන ක්වොරන්ටයින් පොඩි දෙයක් එක්කෝර කරා ඉන්නේ. හම්සුනේ දැන් පටවි ධාතුව පටවි ධාතුව කියලා දැනගන්න එකක් අත්සරයි. නෑ. කුසල වඩන එක අකුසල වෙන්නේ කියන්නේ තමයි මේක සත්‍ය දැනගැනීම අකුසලයක් වෙන්නේ. බණහානේ අකුසල වෙන්නේ නැහැ Tamanට සත්‍ය අවබෝධය සඳහා නම්. ඒකෙන් තමයි වෙනත් සංඥාවක් නම් හදාගන්නේ අකුසල වෙනවා. වගේ නම් ලේබල් එක යූස් කරනවා තමන්ට ඒකත් නැති වෙයි ඒක වෙලා ඉවරච්චාම තමන්ට මුලදී තියෙන සංඥා පවත්තන්න වෙනවා නැතුව කොහොමද දැනගන්නේ දැන් තමන්ට මේ තද ගතිය දැනෙනවා කියන එක තමන් පටවි ධාතුව කියලා හිතන එකට රමණ රළුයි කියලා හිතන එකට ලේබල් එකක් නැහැ ඒක සිංහලෙන් කිව්වත් ඉංග්‍රීසියෙන් කිව්වත් දෙමළෙන් කිව්වත් ඒ දැනීම ඒක කියන්න වචනයක් නැහැ තමන්ට මේක රළු බව තේරෙනවා කියන එකට මේ වචනයක් නේ අපි කියන්නේ රළු බව කියලා පටවි ධාතුවේ ඒ රළු බව තේරෙනවා නම් ආන් ඒක තමයි අවබෝධය කියන්නේ. තම රස්නේ සීතල කියලා එකක් තේරෙනවා. දැන් කියා දෙන්නේ වචනේ ඔන්න රස්නේ කියලා. රස්නේ කියලා අමුතු හිතන් දැන තමන්ට ඔබ දැනෙනවද නැද්ද? ආන් ඒක තමයි අවබෝධය. අමුතු හිතන් දැනන්නේ නැහැ ඒක. ඒක තේරෙනවා. මොකද ඒක බොරු නෙවෙයි ඒක ඇත්ත. ඒක දැනගත්තා කියලා අමුතුලෙන්නේ නැහැ. ඒක අත දැනගත්තා කියලා අමුතුලක් වෙන්නේ නැහැ. ඇත්ත හිතුවොත් තමයි වෙන්නේ. ඒත් මම අත දැනගන්නකොට මොකක්ද වෙන්නේ? තමයි අවසානයේ තේරෙන්නේ අනිත්‍ය ලං සංඥා. අනිත්‍ය සංඥා කියන්නේ මේ ධාතු එක තියෙනවා වෙන් වෙනවා කියන මෙතනයි. මේ එක තියෙනවා වෙන් වෙනවා කියන ක්‍රියාවලියක් මිස වෙනයක් නැහැ කියලා යාට තේරෙනකොට ඒ ග්‍රහණය කරන්න තැනක් යන්නේ මේ ලෝකේ යන්නේයි ලෝකේ තියෙනවා දරුවෝ ඉන්නවා රටක් තියෙනවා ජාතියක් තියෙනවා මම ඉන්නවා මට මේවා තියෙනවා කියලා තමන් හිතාම ඉන්නවා. ගිහිම එකක් නැහැ කියලා තේරිච්ච එක මොකද වෙන්නේ යාට බැඳීමක් ආයි නැහැ. රාහුල් හරි. බැඳෙන්න තැනක් නැහැ ඒක අපි දැන් ඉඳලා තියෙන්නේ ඔප්ටිකල් ඉලූෂන් එක. ඒක දැන් අපි ඒක ඉගෙන ගන්නවා හරි දේ දකින්නේ. දැක දැක යනකොට හරි දේ Tamanට තේරෙන බවක් ඒක කවදා. එතකම් වෙන්නේ. එතකම් මොඩකම ඉන්නේ. ඒක වෙන්නත් ප්‍රාර්ථනකම් වෙන්නේ නැහැ. පුරුදු වෙනකොට තම පුරුදු වෙන මට්ටමනුව තමයි වෙන්නේ. පුරුදු කරගෙන යනකොට ඒක අවස්ථාවක තමයි මේක යම් මට්ටමකට තේරෙනොත් මේම ක්‍රියාත්මක වෙලා ඇති නැති වෙන ක්‍රියාවලියක් විතරයි මේක කියලා එයා සෝවාන් වෙනවා. හැබැයි යාට ඒක හැම වෙලෙම තේරෙන්නේ නැහැ. දැන් ඒ தත්ත්වය නැවත තේරුම් ගන්න යන්නේ නැවත නැවත ඒකම දකින්න ඕන. එහෙම කරගෙන යනකොට සකදාගාම වෙනවා. ඒත් තේරෙන්නේ නැහැ යන්නේ හැබෙලේ. අනාගාම වෙනවා. ඒත් තේරෙන්නේ නැහැ. රහත් වෙනකොට තමයි සම්පූර්ණ වෙන්නේ. එතකන් අවිද්‍යාව දිනනවා කියලා කිව්වනේ. ඒකයි. ස්වාමීන් වහන්සේ දැන් බුද්ධචානන් වහන්සේ දැන් දෙන්නේ කත්තු සාරිපුත්‍රයන් බුදුහාමුදුරේ ආනන්දහාමුදුරේ දැන් ඒ දෙන්න මේවන් හැදිච්ච ඒවා කියලා දකිනවා. ඒ වුණාට ඒ දෙකේ වෙනසක් දන්නවා. අපේ මේක තේරෙනවා. සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන්න මේ පරමාර්ථ ලෝකේ ජීවත් වෙන්න බෑ. රහතන් වහන්සේ ඉන්නේ පරමාර්ථ ලෝකේ තමයි. හැබැයි එයාට මේ සම්මුති ලෝකෙත් ගණන් කරන්න එපා. ආ දැන් මම අතර මහ බුතිය ටික අරන් ඉන්නේ. මොකක් අරන් ගියද? අතර ඉන්නේ නේද? ඒක තමයි ප්‍රශ්නේ. අනේ තමයි ඒක සම්මුතියට ජීවත් වෙන්නේ නෝ. කරන්න බෑනේ. පරමාර්ථයට ජීවත් වෙන්නේ. ඒක වෙන්නේ රාත් වෙලා පිරිනම් පානවත්තයිද එතන ඉවර වෙන්නේ. හරිද? අපිට එයාට අරවත් එක ගැටීමක් නැහැ. එයාට වේදනාව දැනෙනවා. දැනුණාට ඒක වේදනාව මට කියලා ගන්නේ නැහැ. මොකද බුදුහාමට ගල් පෙරලා ආයේ ඔය සමුලි තුවාල වුණාම බුදුහාමට වේදනාව දැනෙන්නේ නැතුව නෑ. බුදුහාමට ඒක වේදනාව වුණා. බුදුහාමට කලන්තෙත් ඇදුණා කියලා කියන්නේ. මම ගණන් ගන්නෑ. මට නෙවෙයි කියලා දන්නවනේ. ක්‍රියාවක් විතරයි. පෙර කරපු කර්මයත් එක්ක මේ සිදුවෙච්ච ක්‍රියාවක් තියෙනවා. ඒකත් පෙර කරපු කර්මයක් ඒක. බෝසත්ත්ව කාලයේදී තමන්ගේ සහෝදරයා ගලකින් පල්ලෙහාට පෙරලලා මරනවා. ඒ මැරීමේ අකුසල කර්මයේ ශේෂයක් කියලා තමයි අර දෙව්දතර ගලක් පෙරලුවාම මේ ගලේ කැලලක් ඇවිල්ලා බුදුහාමන් කකුල වැදලා තුවාල වෙන්නේ. ඒක කර්මයේ ස්වභාවය. ඒකත් දන්නවා. මොකද කියන්නේ? මේ ගන්න ඕන එකක් කරනවා. බුදුහාමර නීති පැනෙවුවා. බුදුහාමර නීති පනන්නේ නැත නිකන් ඉඳලා තිබුණා. බුදුහාරම මේක දකින්නවා. දකින්න මේක වැරද්දක්. මේක ඇයි ඒ විදිහට මේ වැරද්ද දිගට ගියොත් මේක පවතින්නේ නැහැ. ඉතින් ඒකටත් බුදුහාරම නීතිපනවා. බල්ලෙකුටත් වෙනවා, භූතෙකුටත් වෙනවා, දෙයියන්ටත් වෙනවා, බ්‍රහ්මයාටත් වෙනවා, බුදුහාමටත් වෙනවා. මේ ටික. එතනින් එහා තමයි. ඒකෙන් එහා රහතන් වහන්සේට අකුසල චෛතසිකය දෙන්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනාට ඒ අකුසල චෛතසිකය දෙනවා. සකදාගාමන, තනාගාමන අකුසල චෛතසිකය දෙනවා. අර සෝවාන් වුණාට ඔව් සෝවාන් වුණාට එයාට එකම අකුසල චෛතසිකයක්වත් යෙදෙන්නේ නැතුව තියෙන්නේ නැති යන්න යෙදෙන ඔක්කොම. හැබැයි අපායගාමී විදිහට කර්ම කරන්නේ නැහැ එයා. සකදාගාමීවට කාමරාග පිටික කියන එහෙම නැත්නම් කාමච්ඡන්ද ව්‍යාපාද කියන චෛතසික දෙක තුනී වෙන්න ගන්නවා. අනාගාමීවට තමයි කාමච්ඡන්ද ව්‍යාපාද චෛතසික නැති වෙන්නේ. ඒවා යෙදෙන්නේ නැහැ ඊට පස්සේ යාගේ. ඒ තනිත් ඒවා තියෙනවා. රහතන් වහන්සේ වෙනුවට තමයි අනිත් අකුසල චෛතසිකයන් සියල්ල ගන්නවා. මානෙ, උද්දච්චය, අවිද්‍යාව ඔක්කොම චෛතසික. ඒවා කොහොම අකුසල අකුසල චෛසික. ඒවා නැති වෙන්නේ රහත් වෙනවා. එඳ ලීසි නැගල ඉදා ගන්න එක නේද? අපි ධර්ම දැනගත්තේ ඕම මොකටයි? තමන්ගේ තියෙන භයානකම අඳුරලා. තමන් මේ දැකලා කායින එකවරයක් ඇති තමන් ඒකයි කිව්වේ බුදුහාමර ඒ නිසා කිව්වේ මම දිහා බලාගෙන ඉඳලාවත් වැඩක් නැහැ උඹට කියලා වක්කලි හාමුදුරුවෝ. දැන් තමයි මම බුදු පිළිමය වඳිනවා මම චෛත්‍ය වඳිනවා මම අර පිළිමයට වැඳ මම මෙහෙ දඹදිව ගියා අරක බැලුවා මේක බැලුවා කියලා තමන් ඒක වෙනුවෙන් ශ්‍රද්ධාව ඇති කර ගැනීම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක පව් නැහැ. හරි වතේ තියෙනවා. මේ අකුසල කියන එකදී ප්‍රශ්නයක් තියෙනවා. පව් නැහැ. තමන් අපායන්නේ නැහැ. බුදු පිළිමයක් දැක්කා බුදුහාමුදුරන්ට බැඳලා චෛත්‍යයක් ඇදුවා පිළිමයක් ඇදුවා හාමුදුරන්ට සැලකුවා කියලා ඒ හාමුදුර කොයි ආකාරයක කෙනෙක් කියලා තමන්ට ප්‍රශ්නයක් නැහැ. තමන්ට ඒ හාමුදුර සැලකුවා කියලා තමන් අකුසලයක් කරගන්නේ නැහැ. එයා අකුසල කරගන්නේ වෙනම කතාවක්. තමන්ට අකුසලයක් නැහැ. අකුසලයක් නැහැ කියන්නේ තමන්ට පාපයක් නැහැ. තමන්ට පාපයක් නැහැ හැබැයි නිවන් දකින්න බෑ. තේරුණා කියන්නේ. ඒ වගේ එකක් ආසාවෙන් කරොත් ඒ ආතං කරන්නේ ආතං කරන එක තමයි ඔය කිව්වේ. ආතං කරන හින්දා තමයි අකුතලය කියලා කිව්වේ. ආතං කරන එක තමයි අකුතලය කියන්නේ. ආතන් වහන්සේනත් ආතං කරනවා. ඒකනේ වක්කලි හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට ආවේ මහාන වුණා. මහාන වෙලා ඉතින් මහාන වෙච්ච එක හොඳයි. හැබැයි බුදුහාමුදුරුවෝ බලන්න බල බල බුදුහාමුදුරුවෝ දිහා බල බල ඉන්න තමයි මහාන වුණේ. ඒ හින්දා බුදුහාමුදුරුවෝ බැලලා එළිවි. ඇයි? එයා ඉන්නේ ආසාවෙන්. බුදුහාමුදුරුවෝ දිහා බල බල ඉන්න ආසාවෙන්. ඒතර එයාට කුසලයක් වෙන්නේ නැහැ. එයා තුල බුදුහාර දැකීම තුල ශ්‍රද්ධාව පිහිටනවා. මොකද වක්කලිහාමර තමයි ශ්‍රද්ධාවන්තයන් අතර අග්‍රස්ථානයටපත් වෙන්නේ. වැඩිපුරම. ඒතර ඒ කියන්නේ බුදුහාර කියන විශ්වාසයේ ශ්‍රද්ධාවදී බීජ පළවෙනි කෙනා තමයි එයා කියලා කියන්නේ. ශ්‍රද්ධාවදී අතර අග්‍රස්ථානය. නමුත් එයාට අවශ්‍ය දේ වෙන්නේ නැහැ. එයාට සංඥාකින් හින්දා එයා නිවන් දකින්න බැරි වෙනවා. එයාට බැරි වෙලා රහත් වෙන්න බැරි වුණා නම් නමුත් එයා තුල තිබිච්ච අර පුණ්‍ය බලයෙන් හින්දා එයා සුගතියක උපදින්න පුළුවන්. හැබැයි එයාට උපත්ති නතර කරගත්තේ නැති හින්දා එයාට භව දුකින් නිදහස් වෙන්න බෑ. තේරෙනවද කියන්නේ? ඉතින් පින් කියන්නේ තමන්ට අපායන් හේතු වෙන එක නෙවෙයි. හැබැයි පින් කියන ඒවා අකුසල ගණයට දාන්න වෙනවා. මොකද නිවන් දකින්න හේතු වෙන්නේ නැති නිසා. හරියට ඔබ තේරුම් ගන්න ඈ. හරිද? තමන් දරුවන්ට සැලකුවා කියලා අම්මා තාත්තා සැලකුවා කියලා පන්සල් හැදුවා කියලා ඔය කියන ආකාරයේ හාමුදුරන්ට සැලකුවා කියලා තමන් අපාය යන්නේ නැහැ. හැබැයි Taman හරි ධර්මයේ භාවිතා කරේ නැත්නම් නිවන් දකින්න බෑ. තේරුණා? හැබැයි සත්තු මරුවත් වරකම් කරොත් Taman ලෝකේ යවදරොත් නම් Taman අපාය යන්නත් පුළුවන්. Tamanට දුගතිය යටින් දෙනවා. හරිද? එහෙනම් දරුණ හැදුවා කියලා අපාය යනවා කියලා බුදුහාම කරන්නේ නැහැ. එහෙනම් බුදුහාම කිව්වේ ඔක කරගෙන ඉන්න. ඉතින් මොකද ලෝකේ ආකාර තුනක අය ඉන්නවා. මේ ආත්මේ මාර්ගඵල ලබන්න බැරි අය ඉන්නවා. මේ ආත්මේ මාර්ගඵල ලැබනා ඉන්නවා මේ ආත්මේ සම්පූර්ණයෙන් රහත් වෙලා නිවන් දකිනා ඉන්නවා. ඉතින් මේ තුන් කොටසටම අපි උදව් කරන්න ඕනේ. ඒ ඉඳා ඔය කරන අයගේ ස්වභාවය එච්චරයි ඉන්න ඒකට ඒ විදිහට කරන්නේ නැල්ල නිකන් ඉන්න විදිහට අපිට කරන්න පුළුවන්. මෙහෙම කියනවා තේරෙන කෙනා මාර්ගයට ඒයි ඒ මට්ටමේ යම් මට්ටමකට අඩුවෙන් තේරෙන කෙනා මාර්ගඵල ලබයි. ඊට වඩා තේරෙන්නේ නැතුම කෙනා එසේ පින්කම් කර කර ඉඳී. ඒක කරන්න වෙනවා යාන. එහෙම නැත්නම් ගැලවෙන්න බෑ. මොකද ඒක පුරුද්ද හැදෙන්න ඕනේ. එකපාර අපිට මේ නිවන් දක්වන්න බෑ. ඒක දිහා අර පින් කරලා ඊළඟට පින් කරලා පිනේ තියෙන ආදීනව දැකලා ඊට පස්සේ යා මේ මාර්ගඵල ලැබලා ඊළඟට තමයි නිවන් දකින්නේ. එහෙනම් මේ ලෝකේ ඔක්කොම නිවන් දකින්න ආපුවයි නෙවෙයි. එහෙනම් මේ කාලේ ඉන්න අයගෙන් බහුතරයක්ම මේ ආත්මේ නිවන් දකින්නේ නැහැ. හරිද? ඒ හින්දා තමයි ඉතින් ওই පන්සල් වල අර චාරිත්‍ර මේ චාරිත්‍ර අර වන්දනා මේ වන්දනා තියෙන්නේ. ඒ ඒ අය තාම ශ්‍රද්ධාව පිහිට පිහිට යනවා. ඉතින් ඒකත් ඕන. එහෙනම් ඒකක් කරන්න වෙනවා. අපිට කරන්න දෙන්නේ නැහැ ඒක. තේරෙන අයට මේක කියලා දෙනවා. තේරෙන අය ඒක කරගනි. නොතේරෙන අය ඉන්න තේරෙන්නේ ඉතින් යාට තාම අර බලේ නැහැ ප්‍රඥාව වැඩිලා නැහැ යාට. තේරෙන්නේ නැත්තේ ඒ හින්දා. ඒක තේරුම් ගන්න යා අර විදියට හැදිලා ඉන්න ඕනේ. ඒක හැදිලා එනකම් ඉතින් ඉන්න වෙනවා. කරන්න යන්නේ. බලෙන් දක්වන්න බෑ කවදාවත්. හරි තේරෙනගෙන ආය නතර නතරනේ ආය කුටු කුටු ගාන නතර වෙවි අර මෙහෙම අර ඇඹරි ඇඹරි ඉන්නේ බුගල වලකට උනේ කොල්ගෙන යනවා ඒ ඉස්සරහ තේරෙන්නේ නැති එක අයියෝ එහෙම බෑ අර ප්‍රශ්නය මේ ප්‍රශ්නයක් එහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් අරක මේක හිතේ තව කතාව නතර එන්නේ ඇයි තාම ශ්‍රද්ධාව පිළිලාමදි ප්‍රඥාව පිළිලාමදි හරි ඒක ඉතින් බුදුහාමර කාලෙත් දෙච්ච දෙන්නේ බුදුහාමරුව අමුතුවෙන් බණක් කිව්වේ නැහැ බුදුහාමර ගමක ගියා ගිහිල්ලා ඒ ඉන්න පිරිස ඔක්කොටම බණ කියනවා ඒ බණ අහලා පිරිසක් බුදුහාමරත් තමක එකතු වෙලා ඒ මාර්ගයේ ගමන් කරනවා කියලා බුදුහාමරත් එකතු වෙලා ඒ ආය මාර්ගඵල ලැබලා රහත් බවට එනවා. තා පිරිසක් මාර්ගඵල ලැබලා නැතර එනවා. තා පිරිසක් ඒ මොකක්වත් ලබන්නේ ඒ අය සාමාන්‍ය ජීවිතය ගත කරනවා. ඉතින් ඒකයි දත් උනා. ඔයගෙදී එතර කලබලෙන්නේ දැන් නැහැ. ඒ ඉතින් අපි දන්නවා ඒ කෝටි විතර බණ කියනවා එකෙන් දෙන්නේ ඥාන්තාම මොම්මයි නිවන් දකිනවා. අනිත් ඒවාගේ වෙයි යනවා කියලා. ඒක ඉතින් එහෙම තමයි. යල්ලෝ නිවන් දකින්නේ නැහැ. හඳගෙන බෑනේ තේරුම් හඳගෙන ක්‍රමයක් නෑනේ. එන් පොදුවේ දැන් අපි කතා කරන්නේ මේ බෞද්ධයන් කියලා කෙනෙක්. දැන් බෞද්ධයද ලෝකේ වැඩි මිත්‍යා දෘෂ්ටිකයිද? මිත්‍යා දෘෂ්ටිකයි. බෞද්ධය මේ කෝටි 750ක් වෙනවා. දැන් ලෝක ජනගහනය කෝටි 750යි. මම දන්නේ නැහැ කෝටියක්වත් බෞද්ධයෝ ඉන්නවද කියලා. කෝටියක්වත් නෑ. හරි? එහෙනම් ඔය කෝටියකුත් ඔය කෝටියක් ඉන්නවා කියලා හිතුවොත් ඈ කෝටියක් නෑ මගේ දෙවියන් හරි. මොකද බෞද්ධ රටවල් තියෙන්නේ බුරුමේ, තායිලන්තේ, චීනේ, දාවුදේ ඔය වගේ ටිකක් දෙනවා. ඉතින් චීනේ ගත්තාම ටිකක් ගුණනවා. ඒත් ඉතින් මහායාන බුද්ධ ධර්මනේ හේතියෙන්නේ. හරි ඒකට තේරවාද බුද්ධ ධර්ම පිළිගන්නේ නැහැ නේ. ඒ හින්දා මේ ආත්මේ නිවන් දකින්න කියන එක නෙවෙයි. ඒ ආයතන කල්පය මහායාන බුද්ධ ධර්ම තියෙන අයත් ගන්න බෑ මේකට. හේතුව ඒ අය කියන්නේ තනියෙන් ඔක්කොම දැනගෙන අපි බුදු වෙලා නිවන් දකින්නවා කියන කතාව විතරයි මහායානේ සංකල්පය. ඉතින් ඒක එකලම කතාවක්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හරි මම ඊයේ කිව්වා තමයි ධාතු ස්වභාවය ගැන මෙහෙම පිළිගන්න බැරි නම් ඒක තනියෙන් හොයලා තේරුම් ගන්න. ඒකට ඉතින් කල්ප ගානක් ගයි. හැබැයි තනියෙන් කරගන්නවා. ඉතින් එතකොට මෙහෙම තේරුම් ගන්නයි ඉන්නේ ඊටාම අතලොස්සක් විතරයි. ඒකනොත් මේකේන මාර්ගයට එන්න පුළුවන් අයිනේ. ඊට අදලා අතලොස්සයි. ඉතින් ඒක තමයි බුදුහාමකේ බය නැතුව බුදුහාම කියනවා අපකාතේ මිනිසෙසු අතේ තියෙන ඇඟිලි ගන්න හා සමාන ප්‍රමාණයක් විතරයි මේ මනුස්ස ලෝකයෙන් සුගතිගාමි මාර්ගඵල අවබෝධයට නිර්වාණය කරා යන මාර්ගයටපත් වෙන්නේ. අපකාතේ මිනිසෙසු. ඒ දනා පාරගාමී ස්වාමීන් වහන්සේ සෝවාන් වෙන්න ඕනේ මේ බෞද්ධය කියන්නේ. නැත්තම් බෞද්ධ නෙවෙයි. බුදුහාමර කොතල් රජුවන්ට කිසිසේත්ම කිව්වේ නෑ ඔය කියන ආකාරයෙන් උපාසක කියන වචනේ. මේ උපාසක උපාසිකා කියන්නේ බුදුහාමර දුන්නු ටයිටල් එකක්. නැත්නම් ගරු නම්බුනාමයක් මාර්ගඵල අවබෝධයෙන් ආර්ය පුද්ගල භාවයට පත්වෙච්ච නිසා. විසාකා උපාසිකාව ඊළඟට අනේ පිළිසුතුමා උපාසක කියලා කිව්වා. ඒ දෙදෙනා මාර්ගඵල ලැබුවා. කොසල් රජුරෝ කොච්චර බණ ඇහුවත් කොච්චර බුදු සාසනයට කටයුතු කරත් එයා මාර්ගඵල ලැබෙන්නේ. ඒකයි කොහොමද කියන්නේ? ඉන්නවා නේද කොහොමද? ඉතින් ඔක්කොම හිතාගෙන ඉන්නේ නේද? මම දැන් දන්නේ දේව කොනවා කිව්වත් හරියන්නේ මාර්ගඵල ලැබෙනකම් මම ෂුවර් කරන්නේ එක එකක්. ඉතින් ඔක්කොම කියන්නේ මාර්ග මාර්ගේ ඉන්නවා කියලා. ඉතින් ඔක්කොම සෝවාන් මාර්ගේ. බුදුහාමර කියන බණ ඔක්කොම ෆුලින් රහත් වෙන්නත් පුළුවන්. ඉතින් කෙනෙකුට තීරණය කරන්න පුළුවන් මම මේ සෝවාන් මාර්ගේ ඉන්නවා කියලා. අම්බුරනවල කොසල් රජුගේ කන මතු බුදු වෙන එක කියන්නේ මම දන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්වත් හදානම් මම දන්නේ නැහැ. අම්බලමක මරණ කල විතරයි තියෙන්නේ. දාලාවේ මම කියන්නේ අර දඹුරු හැර සිතේමත් තියෙන අර ඊළඟට එන පුතුරු දහ දෙනාගේ ඒකේ එක්කෙනෙක් පස්සේ නැති කොසල් රජුගේ කවුද ඉතින් ඔවා කියලා තියෙන සාහිත්‍යයේ තියෙන ඒවා සහ ඒවා තියෙන බුදුහාර කිව්වා නම් පිළිගන්න බෑ බුදුහාර කියන එක මම අහුවෙත් නැතිද මට පිළිගන්න දෙයක් නෑ ඒක. මට තියෙන බුදුහාමර කිව්ව දේවල් වලින් මට මෙහෙම තේරුම් කරගන්න පුළුවන් දේ මම පිළිගන්නවා මිස ඔය සාහිත්‍යවල ත්‍රිපිටකයේ තියෙනවායි අරවයි මේවයි සංස්කෘතිය මහා මහා වන්තයයි අර්ථකුල වන්තයයි අරවයි මේවා මට ඔය එකක්වත් වැඩන්නේ නැහැ. මම යනකොට මට ඔය එකක්වත් උමුත් නැහැ. ඔය දැනගෙන හිටියාම ඊට පස්සේ ඔය පොත් ගුල්ලෙක්වත් වෙලා ඔබදී මහා වන්තේවත්. මේ ඔය අයිනේ බින් කුඩ වෙලාවත් ඔබදින ඔය පුරා විද්‍යාවල යදාකරන එකට වෙන්නේ එතන. උන් මොහාරහාර ඉඳී ටික බින් කුඩ එකක් වෙලා. වෙනව කටෙන්නේ නැහැ. ඒක උපාදාන කරගෙන ඉන්නේ උන් අර උපාදාන කරගෙන මේක උපාදාන කරගෙන අර පොත තිබ්බ මෙහෙ පොත තිබ්බ කියලා හිතේ දාන්න බෑ. කායකත් වෙලා අපි මොකක්ද? අය එහෙම එහෙම නැත්නම් එයින් ලෝක අති භයානකයි මම දැන් කිව්වේ දැන් මේක සිතක් ඇති ඒක වෙන්න එක සිතක තියෙන අකුසල චෛතසිකයක් බලවත් වුණොත් ඒ හේතු කරගෙන තමයි මරණ වෙලාවට ඒ සිත පහළ වුණොත් ඒකත් කියුවා. ඊගෙම විඥාණයට වැඩේ මොකද්ද කියලා? ඔච්චරයි. හරිද? සමහරවිට මේ දැකීම කියන එක වෙන්නේ අපිට හිත සතිය කියන එක වගේ ඒක වෙන්නේ තොර කොහොමද ඒතකොට දැන් අපි දැකීම කියන එක අපි දැන් මේක අවබෝධය කියන එක වෙන්නේ එතන එතන පහළ වෙන චෛතසික මොකක්ද එතන පහළ වෙන එක ප්‍රඥා චෛතසික තමයි නිකම් චෛතසික කියන්නේ ඒවා ඔක්කොම පහළ වෙනවා එතන ඒවා වඩන එක තමයි අපි මේ කරන්නේ කුසල චෛතසික වැඩි කරගන්න එක තමයි අපේ දක්ෂතාවය වෙන්න ඕනේ ඒ තමයි නිතරම වෙන්න ඕනේ බන දන්නවා දන්නවා කියලා හිතේ ධෛර්යයට හරියන්නේ. ඒතකොට ආයත් අර තමයි මාන චෛතසිකේ අර අකුසල චෛතසිකේ තමයි වැඩෙන්න පටන් ගන්න. හරි අමාරු මේ වැඩේ. හිතෙන් දන්න ලේන්නේ. දන්නේ නැති වුණාට අහු වෙනවා ආපහු. හම්බෙනවා විල්ලා ආපහු. එහෙමද? නිමා වෙනකන් තීරණය කරගන්න බෑ Taman හරියටම. රාත් වෙලා ඉවර වෙනකන් ඔය මොනවා කිව්වත් හරියන්නේ නැහැ කපා. තෝරන්න බෑ. සම්මාස දැන් සෝවන් වෙච්ච කෙනාට පිටි චෛතසිකයේ සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවානේ. තියෙන්නේ ධනේ ආයතින් වැඩි විතරයි හිතන්නේ. එතකොට දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය නැහැ. ඒක නැති වෙන යාට. සමහරවිට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරනවාද සක්කාය දිට්ඨිය. අකාය දිට්ඨිය තමයි කිව්වේ. අකාය දිට්ඨිය එයා පාපේ යා දෙන්න හස්තනකට. අකාය දිට්ඨිය මං ඊයේ කිව්වේ. දැන් මේ රූපය හරි නාමය හරි මම කියලා හිතාගෙන ඉන්නවා නම් ආ මේක තමයි සක්කාය දිට්ඨිය. ඒක මගේ කියලා තියාගන්න පුළුවන් කියලා හිතනවා නම් මට ඕන විදිහට පාදිනවා කියලා හිතනවා නම් ඒ තුල මම ඉන්නවා කියලා හිතනවා නම් ආන් එක තමයි සක්කාය දිට්ඨිය. ඒක දැන් නෑ තමයි. මේ මෙහෙම දැක්කම. මෙහෙම දැනගත්තා. ඒක තමයි බණ ආලි වලට සෝවාන් වෙනවා කිව්වේ. සෝවාන් වෙන තමන්ට මේ අමුතු භාවනා කරන්න දෙයක් නෑ. තමන්ගේ දෘෂ්ටි කරෙන් විතරයි වොන් දෘෂ්ටි කරලා මේක හරි කියලා යා තීරණය කරත් එයා සෝවාන් මාර්ගයට එනවා. හැබැයි වචන ටික දැනගෙන සෝවාන් මාර්ගයට එන්න බෑ. පටවි ආපෝ තේජෝ වායුවෙන් හැදිච්ච එකක් කියලා දැනගත්තා. දැන් පටවි ආපෝ තේජෝ තමයි දැනගෙන හිටියා නේද? මම පැහැදිලි කරන්නේ. මචන් ටිකක් බෙදෙන දැනගෙන හිටි. පටවි කියන්නේ කොයි ලෝකේ දෙන එක මොකක්ද කියලාවත් අඳුරන්නේ නැහැ. තද ගතිය කියලා කියන්නේ තද ගතිය කොහොමද? ඔයාලා දන්නේ. Taman තුලින් පරිශීලනය කළා. හරිද? සක්කාය දිට්ඨිය විතරයි. බුදුහාම කියනවා විෂය ආකාරය සත්‍ය විට්ඨිය කියනවා රූපයට එනවා. එහෙම ඊළඟට වේදනාවට එනවා, සංඥාට එනවා. ඔහොම විදිහට රූපය මම කියලා ගන්නවා, රූපය මගේ කියලා ගන්නවා, රූපය මට ඕන විදිහට තියෙනවා කියලා ගන්නවා, රූපය තුල මම එක්ක ඉන්නවා කියලා ගන්නවා. ඉතින් මේ දෘෂ්ටි ටික ඔක්කොම කැඩලා ඉවරයි. තමන් කායන පස්සනා කරලා ධාතු මනසික කාර්ය වල ඉවර වෙනකොට. දැන් මේකේ නාම ධර්ම ධාරික දැකලා ඉවර වෙනකොට තමන්ට වේදනා සංඥා පිළිබඳ ඔය කියන ආකාරයේ මොකද වේදනාව මම කියන්න බෑ, වේදනාව මගේ කියන්න බෑ, වේදනාව තුල මම එක් නෑ, වේදනාව මට ඕන විදිහට පවතින්නේ නෑ. එතන වේදනාවකෝ Taman රෝගී නැති වුණා වේදනාව කොහොද? ඉවරයි. වේදනාව කිවෙක. සංඥා කොහොද නැති සංඥා? ඉවරයි. අදයි. ඔක මේ අමුතුවෙන් ආයේ මේක සක්කාය දිට්ඨිය මොකද කියලා හොයන්න ඕනේ මේ කොරණ තියෙන ඩේ කොරාම නැති වෙලා ඉවරයි. අයි බුදුහාම මේ සක්කාය දිට්ඨිය හොයාගෙන නැති වුණා සක්කාය දිට්ඨිය මොකද කියලා විසාකාවට කියන්නේ ගියේ නැහැ. මේ ටික තේරෙලා ඉවරන විසාකාව සෝවාන් වෙලා. වෙලා තියෙන එක තමයි මේ ධර්මයේ තියෙන අර කෑලිය අල්ලගෙන ආ මගේ අරක නැති වුණාද මේක නැති වුණාද කියලා හොය හොයලා ඉන්නවා. මේ මොකක් කරපන්නේ මේ පොර කරා ඉන්නේ. වෙන්න ඕනේ වෙලා ඉවර යනවා නිකන්. එච්චරයි. මේ ප්‍රශ්නේ ඒකම මම කියන්නේ ඒකයි. අර ධර්මය වුමනාවට වඩා ඔය අය දන්නවා දැන්. ඒකයි වෙලා තියෙන්නේ. මොනවට වැඩිද? එහෙනම් කරන්න බෑ. එහෙනම් ගන්න ටික ඇති වරන් ටික කර කර හිටියන ඒ ටික නිවන් දකින්න. හරිද? දැන් එහෙනම් මොකද කරන් දෙන්නේ? තමන්ට මේ මේ චෛතසික ධර්මතා ටිකට බුදුහාමුදුරුවෝ තත්ත්වය තේරුම් කරගන්න. ඒකට කිව්වේ නාම ධර්මතාව. ඇයි ඒකට නාම ධර්මතාව කිව්වේ? රූපයට නාමණය වෙන නිසා. රූප නැතුව මේ නාම ධර්මතා ක්‍රියාත්මක කරන්න. පෙනීම හදන්න නම් ඇහැ ඕන. රූපය තියෙන්න ඕන. ඒතකොට මේ රූපයයි ඇහැයි දෙකම මොනවාද? සුද්ධාෂ්ටක නිර්මාණ. ඇහිම අදන්න නම් කන ඕන සද්ද ඕන. ඒ දෙක නැතුව කරන්න බෑ. ඒ දෙකක් මොනවාද? සුද්ධාෂ්ටකයි. ගඳ දැනීම හදන්න නහය ඕන, ගන්ධයක් ඕන. ඒ දෙකම සුද්ධාෂ්ටකයි. රස දැනීම හදන්න දිව ඕන, රසයක් ඕන. ඒ දෙකක් සුද්ධාෂ්ටකයි. ස්පර්ශයක් ඇති කරගන්න නම් කයක් ඕනේ ස්පර්ශයක් ඕනේ ඒ දෙකත් සුද්ධාන්තකයි මතක් කරන්න මොලේ ඕනේ සිතවිල්ල ඕනේ ඒ දෙකත් සුද්ධාන්තකයි එහෙනම් රූප නැතුව නාම පාත්තන්නේ එදා රූපයට නාමණය වෙන ධර්මතාවයන් විදිහට නාම ධර්ම කියලා කියනවා. හරි. රූප නැතුව නාම තියෙන්නේ නැහැ. ඒ තමයි මේ ලෝකේ පැවැත්ම ලෝකේ පාදින තාක්කල් ලෝකේ පාදිනවා කියන හැමදාම මේ ලෝකයක් කියලා කතා කරනවා නම් කොතන අපේ සත්‍ය කියලා කතා කරනවා නම් එතන තියෙන්නේ නාම සහ රූප ධර්මතා දෙකම තියෙනවා. ඔය මම හිතන්නේ මම කියුවේ බ්‍රහ්ම ලෝකේ නාම විතරක් තියෙනවා කියන්නේ කොහොමද කියලා හිතුවා. ඒකට පටිච්චසම්පාදේ වෙනස් කරන්නයි. අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥානේ පත්‍ය කරගන්න නම් නාම රූප. එතකොට නම් බ්‍රහ්මලෝකෙට ගියාම අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නැහැ. හැදි රූප නැහැ. ඒකයක් නැහැ කිව්වනේ. තේරෙනවද කියලා දෙනවා වැරදි. ඉතින් වැරදි සංකල්ප වල දාගෙන ඔය හිතේ දාගෙන ආ විකාර තමයි කියන්නේ. හරි. එහෙනම් නාම ධර්මතා තියෙනවා, රූප ධර්මතා තියෙනවා. රූප සුඛම වෙන්න පුළුවන්. රූප අනිවාර්යෙන් තා සුඛම වෙනවා. නාම ධර්මතා කිසිසේත් හොයන්න බෑ. මොකද ඒක රූප ධර්මතාවටයි තියලා. හරි. තම තමා තන තනියෙන් හඳුනනවා විතරයි. තමන්ට තේරෙන්නේ තමන් යමුනේ මොකටද? තමන් කැමති වුණාද අකමැති වුණාද? තමන් මොකක්ද අල්ලගත්තේ කියලා තමන්ටයි තේරෙන්නේ. ඒකට බලන්න. හරි. දැන් මොකද කරන්නේ එතකොට? දැන් තමන්ගේ පෙනීම යන්නේ මොකද්ද? නාම ධර්මතා සහ රූප ධර්මතා එකතු වීමක් තමයි නාම රූප ක්‍රියාත්මක වීමක් නාම රූප ගැන හේතුන් ගොඩ නැගීමක්. එච්චරයි. එන පෙනීමක් හට ගැනීම යනු නාම සහ රූප ඇතිවීම පෙනීම නැති වෙනවා කියන නාම රූප ඇතිවීම. ඔච්චරයි වටා ගන්න. ඒක මොකද්ද අපි ආවෝදේ? රූප අනිත්‍යයි කියන එක අපි දැන් මේක දැක්කා. දැන් අපි මේ දකින්නේ මොකද්ද? නාම කියන ඒවා. අයිතිද? පෙනීම අට ගන්නකොට නාම ධර්මතායි රූප ධර්මතායි කියන දෙකම ඇති වෙලා ඉවරයි. ඒ දෙකම පෙනීම නැති වෙනකොට නැති වෙලා ඉවරයි. ඇහුණා කනයි සද්දේ කියන්නේ රූප ධර්මතා. දැන් තමන්ගේ අවබෝධය තියෙන්නේ නේද? කන සද්දේ කියන්නේ සුද්ධාර්ථයෙන් ඇති රූප ධර්මතා. එහෙනම් ඇහිම ඇති කරන්න හේතු වෙච්ච විඥානේ නාම ධර්මතාව. එහෙනම් නාම සහ රූප ධර්මතා ඇති වුණා. ඇති වුණා අනිත්‍යයි. දැන් කෝ ඒවා? එකක්වත් නෑ දුකයි. ඉතිරි නෑ හිස්. දැන් කාටද ඒවා තියාගන්න පුළුවන්? මම මගේ කියලා තියාගන්න බෑ අනාත්මයි. ඔච්චරයි තේරෙන්න ඕනේ බුද්ධ ධර්ම තේරෙන්න. ලෝකේ සියල්ල අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඇතිවෙනව නැතිවෙනවා මේ මොහොතේ ෂණයක්ම පාසා නතර වෙන්නේ නෑ. දුකයි හිස් බවට යනවා ඉතිරි නැති වෙනවා අනාත්මයි මම මගේ කියලා පවත්න්න දෙයක් ඇදලා නැහැ. දැන් රූපය ගැන වෙනම් බැලුවා. දැන් ඔබ මොකෙයි නාමය ගැන ඔය විදිහට අවබෝධ කරගන්න. ඒතර ප්‍රශ්න ඉවරයි. සක්කාය දිට්ඨිය ඉවරයි. ඕක ඉහළ එනකොට rahat වෙලත් ඉවර වෙන්න පුළුවන්. හරිද? දැන් දෙන වෙලා දෙන ඉන්නේ අයියෝ අදිට. ඈ හැටට එක ගන්න. මොනවද දැන් අර වාසික වුණා දැන් අර දැන් සිතට පුළුවන් ජනිත කරන්නත් කියලා. එතකොට ඒකෙන් සුද්ධාෂ්ටක නිර්මාණය කරන්නත් පුළුවන්. එතකොට සුද්ධාෂ්ටකත් ආශ්‍රයෙන්ුත් පහළ වෙන්නත් ඕන සිතේදී කරන ශ්‍රද්ධාසිය පහළ කරන්නත් පුළුවන්. ඒක කොහොමද? ඒක තමයි මේක තියෙන නිස්මිති වැඩි. පහළ ගන්න පුළුවන් ඒක. ඔල්ටෙන් හදනවා. ඒක තමයි උපාදාන කරගෙන ආපහු යන්නේ. සුද්ධාෂ්ටක වලින් උපකාර කරගෙන සුද්ධාෂ්ටක වලින් හදනවා ඒක. ඒක හිතා ගන්නවත් බැරි එකක් ආන්න එක තමයි බුදුහාම කිව්වේ චිත්ත විෂය අචින්තයයි දැන් මේක ගොඩනැගෙන ආකාරය විතරයි අපිට කියන්න පුළුවන්. ඒ ගොඩනැගෙන සිත කියලා අපි කතා කරන මේ දැනීමට තවත් වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඒ ගැන අපිට කිසිසේත් හොයන්න බෑ. මොකක්වත් කරන්න බෑ. දැන් මේ ක්‍රියාකාරීත්වය අපිට මේ හේතු ටික අඳුරගත්තා. ඒකෙන් ලැබෙන ඵලය කොයි ආකාරයෙන් කර්මය ගැන කතා කරන්න බෑ අපිට. කර්ම කතා කරන විදියක් නැහැ. කොහොමද කර්ම එන්නේ? පෙර ආත්මෙ විච කර්ම දැන් එනවා කියලා. මේ ආත්ම කෝටි ගානකට පෙර කරපු කර්ම විපාක දෙනවා කියලා කියනවා. කොහෙන්ද හඳුනන්නේ? කොහෙද තිබ්බේ? අචින්ත්‍ය ධර්මතාවයක්. හිතන්න යන්නත් එපා. මෙහෙම වෙනවා කියලා ඉඳලා කරනවනේ මේ ක්‍රියාකාරීත්වයන් දෙක බොරු එහින්න හැදෙන එක බොරු කියලා තේරුම් කරගන්න ඊට එහා හිතන්න යෑම තමන් අනිවාර්යයෙන් උම්මත්තකේ බාටපත් කරනවා මානසික ආතතියක් පිස්සෙක් බාටපත් වෙනවා කියලා ධර්මයේ කියන්නේ හොයන්න බෑ ඒ දණ්ඩත් එපා අනිවාර්යෙන් විකෘති දෙයක් තමයි තේරෙන්න ගන්න. අපිට තියෙන්නේ මේ ක්‍රියාවලිය හේතු ටික අඳුරන්න හේතු ටික නිසා ඇතිවෙච්ච ඵලය අඳුරන්න හේතුන් සහපල කියන ස්වභාවයන් හිස් බව ඒක ඒ කියන්නේ අනිත් දුක්ඛ බව ඒක අනිත්‍ය බව අනාත්ම බව දකින්න ඊට යමුත් හිතන්න යන්න එපා. හිතන්න බෑ. මුගලන් ආමරුවත් අතරමං වුණා කියලා කියනවනේ. මේ ලෝකේ මුල හොයන්න ගිහිල්ලා ඔබට ඔක් කරන්න බෑ කියලා බුදුහාර නතර කරානේ. ඉතින් අපි කොහේ හොයන්නද ඔබ? හොයන්න ඕනේ. අපිට ඕනේ. දැන් තමයි තේරෙන්න ඕනේ ඉතරයි. නාම සහ රූප කියලා ක්‍රියාකාරීත්ව දෙකක් තියෙනවා. ඒ ක්‍රියාකාරීත්ව දෙක ඇති වුණා ටිකක් අද්දක නැතිනවා. ඒක යමොත් නෑ. වැදලි. මෙච්චර කන්නේ. මේක තේරෙනවා නම් හරි. තමන්ට තේරෙනවනේ නාම කියලා එකක් කලින් තිබුණෙත් නැහැ. ඒක මගේත් නෙවෙයි, මට ඕන විදිහට තියෙනවත්කුත් නෙවෙයි. ඒක දැන් ඇති වුණා. රූප කියන එකත් එහෙමයි. රූප කියන එකක් කලින් තිබුණේ නැහැ. ඒකත් අතරමා ධාතුන්ගෙන් දැන් ඇති වුණා. ඒකත් මගේ කියලා මගේ කියලා තියන්න බෑ. ඒකත් ඇති වෙච්ච එක මං නැති වුණා. හිස් වෙනවා. එහෙනම් දැන් මේ ඇතිවෙච්ච දැනීම තියන්න පුළුවන්ද? ඒක බෑ. හරි? ඔව්. ඔකෙන් තමයි තේරෙන්නේ සද්දේ දැන් ඇති වුණා. කන නැත්නම් අපි සෝත ප්‍රසාදය කියන එක ඒක දැන් ඇති වෙච්ච එක. අදට මා ධාතුගෙන් දැන් කොට නැත්තා. දැන් විඥානේ ඒකත් දැන් මතන හත් පහට වුණා. දැන් කෝයේ තුනේ එකක් බා. නෑ. ඔච්චරයි තේරෙන්නේ. ඒට මොකක්වත් වැඩ නැහැ. එහෙනම් තමන්ට ඇහිීම බොරු කියලා තේරෙනවා නම් ආය අහන්න ඕමනාවක් එයාට එන්න බෑ. ආනාහන ඔක්කොම අච්චරයි ඉතින්. මොකයිවද ඉතින් බණ හැවත් ඔච්චර ආදාන යාට එකක් දෙන්නවා. මොකටද බණ අහන්නේ? බණ හැවත් ඔච්චර තමයි. ඔච්චර බණ හැවත් ඔච්චර ඇහුණා ඇහුණා ඇහුණා නෑ ඇහුණා නෑ ඉවරයි. කරගන්න තියෙන දේ විතරක් කරගන්න ඒ අවස්ථාවේ. ඊට දැන් බැලුවා බැලුවා බැලුවා බලපුවා එතනම ඇති වුණා ඇති වුණා ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා. ඉවරයි. කොහොමද මේ දෙකල් බලපුවා? ඈ? බලපුවා ඉතින්ද? ඈ? නෑ ඒ දෙකින් ඔය මොට්ට කමින්ද කණ්ණාඩි දාගෙන බලනවා. තව බලන්න ඕනේ. ඇයි? ඇයි බලන්න? පේන හින්දා පේන හින්දා බලන්න ඕනේ. කො පේනවා ඒක පේන එක තමත් පේනවා. වැඩිපුර බලන්න ඕනේ හින්දා. බලන්න මේ දේවල් තියෙනවා කියලා හිතාගෙන ඉන්න. බලන එක ඇත්තක් කියලා හිතාගෙන ඉන්න. නැත්නම් බලන්න ඕනේ. එහෙනම් තක්කපාල වහන්සේගේ ඉන්නේ කයිද? ඇද්දක වහගෙන ඉන්නේ කොහොමද? ඇද්ද කරගෙන ඉන්නවට වඩා බුදුහාමර කහල් නැද්ද? අර ආදිත්‍ය පරියාය සූත්‍රය මොකද්ද බුදුහාමර කියන්නේ? ඇහෙන් දැක තමන් රූපයට ආස්වාදයක් ඇති කරගෙන තමන් එසේ සංසාරයේ දුක් විඳිනවට වඩා රත් වෙච්ච ගිනි කූරක් අරගෙන ඇහි තියාගෙන ඇහ පොට්ට කරගන්න එක හොඳයි. හරි. තමන් දකින් දකින් වාරයක් පාද මම දැන් කිව්වේ දකින් දකින් මොහොතේම තමන්ට අකුසලයක් සිද්ධ වෙන්නේ කියලා. ඕකයි බුදුහාමුදුරුවෝ. කණෙන් යමක් අහලා ඒ අහගත්ත දේ පිළිබඳ ආසාව ඇති කරගෙන එහෙම නැත්නම් තරහ ඇති කරගෙන මේ මෝහය චෛතසිකයෙන් ක්‍රියාත්මක කළා තමන් ඒ පිළිවෙලින් උපාදාන හදාගෙන සංසාරයේ දුක් විඳිනවට වඩා රත් වෙච්ච ගිනි කුලක් අරගෙන ගිනි කුලි ගක් අරගෙන කනේ තියාගෙන කන හානි කරගන්න එක හොඳයි කියලා බුදුහාමුදුරු කියනවා ආදිත්‍ය පරයය දුත් කියනවා. ඒකෙන් ජග්ගපාලහාමුදුරු කරේ. මෙහෙත් දාලා මේක හොඳ වෙනවා කියලා කිව්වා. ජීවකයතුමා වෙලා මෙහෙත් දාලා කියනවා ඔබ සතපෙන්න ඕනි සතපුණාම ඔබට සුමානයකින් මේක හොඳ වෙනවා කියලා. නමුත් කොහොමද අදිෂ්ඨාන කරගෙන ගියේ? චක්කපාලාම අදිෂ්ඨාන කරගෙන මේ වස්තු මාසය තුල මම සතර ඉරියව්වෙන් එක ඉරියව්වක් අතහැරලා මගේ වීරිය වඩනවා භාවනා කරන්න. ඉඳ ගැනීම, හිර ගැනීම, නිදා ගැනීම, ඇවිදීම. එදිනෙකින් අතහැරියා, නිදා ගැනීම කියන සතපෙනවා කියන ඉරියව්ව අතහැරියා. අතහැරලා ඉඳගෙන හිටගෙන ඇවිදීමින් මම භාවනා කළා කොහොම හරි මේ මාස තුන ඇතුළත හත් වෙනවා කියන අදිෂ්ඨානය කළා තමයි ජීවස් කාලේ. ඉතින් ජීවිත වල ටික දවසක් යනකොට ඔන්න හැලෙඩ එන්න පටන් ගත්තා, ඒක අවදාන්න පටන් ගත්තා, කඳුළු එන්න ගත්තා. ඒක එතකොට දැන් මේ ඇහි කවු කඳුළු එනකොට අනිත් අය ගිහිල්ලා ඔකින් ආකාරයෙන් ජීවකෙතුමාට කිව්වා මේ ඇවිල්ලා බෙහෙත් දැම්මා. බෙහෙත් දාලා මොකද කිව්වේ? ඔබ නිදා ගන්න ඕන. තීරණය ගත්තාම තීරණය කරලා ආව නිදා ගන්න නෑමයි. ඕක පොට්ටෙක් ආවේ භාවනා කරා. ඇහ නැති වුණා. හැබැයි රහත් වුණා. ඔයා නම් බෙහෙත් දාලා බුදිය ගනි. ආයක දෙකක් නෑ. මම බා මොන බා ඔය හාමුදුරුවෝ කට මට බෑ කියලා බුදිය ගන්න. එච්චරයි වෙන්නේ. බුදුරණෝ ඒ කියන්නේ රහත් වෙන්න ඉස්සලා ආයතනේ නැතුව ගියා නම් يعني රහත් වෙන්න රහත් වෙන්නේ නැහැ. ඈ? කලින් දීපන්. උපතින් නැතුව. උපත්තියේ පටන් ආයතන නැත්තම් විතරයි මම කිව්වේ. ඔව්. જાතියන් දෙයටදලා බැරි. උපදේන මාතන නැත්තම් බෑ යා. ආත දුරලුණා කියලා ප්‍රශ්නේ යතන් හරි පේනවනේ ඒත් ඇයි. ආයතන නැහැ කියලා මං කිව්වේ එහෙමයි. උපතේ පටන් ආයතන විරුවල නැත්තම් ඒක කරන්න බෑ. එයා යත්තන් හරි වර්ණය දැකලා තියෙනවනේ. වර්ණය පිළිබඳ ආසාව යට අතාරින්න පුළුවන්. වැඩි සම්මාද බාහනා කරනකොට මේ මේ කල්පොර තැනක ඇහෙන්නේ නැති තැනක වඩා හොඳ. සංඥා එනකොට ඒ වගේ. එහෙම දින් තැන් හොයන්න බැරි වෙනවා මේ ලෝකේ කොහෙවත්. කැලේ ගියද ඉතින් බල්ලෝන් නරිව් ගේනේවා ගෑහයෝ ගෑ ගන්නේවා අරකට ඇදිනේවා මේවා හද්ද දෙනවා එන්නේ ඉතින් එහෙම තැන් වලට හම්බෙන්නේ එන්න තියෙන තැනක් කරගන්න එකයි තියෙන්නේ අඩු වුණාක හොඳයි ඉතින් සද්ද අඩු නම් බාහිර කරදර අඩු නම් හොඳයි හොඳයි පහසුයි ටිකක් නැත්නම් බෑ කියලා ගන්න නැහැ හරි පුළුවන් කරන්නයි ඕනේ ඉතින් කරන්නේ නැති එක නෙවෙලා දෙන්නේ කරන්නේ නැහැ අරක නැහැ මේක නැහැ කියලා අර මේ අයිද අද දුවදුව කයියක ගා ඉන්නවනේ ලේරි එළ බාලේ පාඩිලා භාවනා කරන්න ඉවරයිනේ මොන්තර වෙලා තියෙන්නේ. මොකද වෙලා නැහැ කියන්නේ. වෙලා වල තියෙනවා. ඕන්න ඇතර ටික නවත ගන්න. එතරයි. එතකොට කොන්තරම් වෙලා තියෙනවා. සමනසේ වේදනාව පස්සට කරන්න බැරිද? අපිට කියන්නේ වංශේ. පැහැදිලිවම වංශ කිව්ව එක වේදනාව පස්සට. දැනට බෑ. වේදනාව පතා කරේ අනාගාමිත වෙනකොට. එතකොට බලන්න. තා වේදනාව තේරුම් ගන්නකොට කොහෙද තමන්ට තාම අර කාමරාග පටි කියන්නේ ඔය ඇතිද කොහෙද තම වේදනාව තෝරන්නේ තමන් ආසාවින් ආසාතරාගෙන් තමයි තියෙන තාක් කල් කමන්න ඔය හරියට චිත්තානුපතන කරන්න බෑ. හරියට චිත්තානුපතන කරන්න බෑ. ඇයි? ඒ ආසාතරාගෙන් තමන්ට අර සිත හටගෙන සිතෙන් විඋත්පන්න වෙච්ච තවත් අවස්ථාවක් තමයි හඳුරන්නේ. අපි උඩක් කළාට හිතේ ආලා තියෙන ආසාව වේදනාව කියලා ගන්න. තරහ. තරහ වගේ. තරහ ආසාව වේදනාව කියලා ගන්න. ආසාවට ඇලිලා ඉවර ඒක දන්නේ නැහැ. ඒ රිදෙනකොට නම් ගොඩක් කළාට වේදනාව පස්සන කරන්නේ අපි උන්දලා. හරි රිදෙනවා රිදෙනවා බඩ කහනවා කහනවා කහනවා චිතන වතන කරන්නේ කායන වතන චිතන වතන අපි ධම්මාන වතන මේක ඔය කියන ආකාරයෙන් දැන් ධාතු මානසිකාරය වගේ කරේ. නේද? කායන වතන තමයි ප්‍රකට කරන කායන වතන. ඇයි එහෙම බුදුහාමර කියන්නේ? හේතුව අපිට මේ නාම ධර්මතාවත් එක්ක ගනුදෙනුව ඊටාම අපහසු එකක්. මොකද ඒක අතිශනයෙන් ගැතිලා නැති නේ. 아무ත් ඊට වඩා අපිට ප්‍රකටයි රූප ධර්මතා. දැන් තමයි මේකේ තේරුම් ගන්න තියෙන්නේ ආකාරණේ ඒකයි. මේ නාම ධර්මතා වලට පවතින්න බෑ රූප ධර්මතා නැතුව. ඉතින් රූප ධර්මතාවේ හිස් බව, බොරු බව, අසාර බව දකින්න දකින්න දකින්න මොකද වෙන්නේ? මේක ගැන අපි දැනගත්තත් එක නැත්තත් එක මේකට කරන්න දෙයක් නැතිද? එච්චරයි වෙන්නේ. දැන් පවතින රූප තියෙන්නේ නැහැ. ඉතින් රූපේ අතාරින්න අතාරින්න අතාරින්න මොකද වෙන්නේ මේක? ක්‍රියාත්මක බව ආයෙත් වෙනවා. එච්චරයි. ඒක නිකම්ම වෙනවා ඒක. ඒක තමයි මේ කායනපස්සනාව ධාතු මානසිකාරය ඔක්කොම කායනපස්සනට අදාළ ඒවා. ධාතු මානසිකාරය කායනපස්සනාව අසුබ සංඥාව නාසීවදගේ උත්තර කායලි ගොඩාක් කායනපස්සනාව දාලා තින්නේ ඇයි? රූපය ගැනම අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව දකින්න. ඒක දකින්නකොට දකින්නකොට නාමක ධර්මතාවලට කරන්න දෙයක් කරන්න දෙයක් ඉදිරියෙන් තන පවතින තන නැහැ. නැතිලා. ඒකයි වෙන්නේ. හරි. එහෙනම් කායනපස්සන කළා රහත් වෙනවා. හත්යේදී වීරිය මත හරි මාරවා. ඒකත් ඉතින් වීරිය වෙන කොහෙවත් තියෙනව නෙවෙයි අර චෛත්‍යික ධර්මතා තුළම තමයි තියෙන්නේ. ඒක තුළ වීරිය භාවිත කරලා අරක දැක දැක දැක දැකම ඉන්න. එතකොට ඒක නෙවෙයි යනවා. දැන් තමන්ට වැඩි දුර ඕනේ නැහැ. දැන් තමන්ට තේරෙනවානේ. පුංචි කාලේ බෝනික හැදුවා ආබෝනික නෙලෙව්වා ආවුන්ට ගැවුම් ඇහුවා ආබෝනික නාලවල ආබෝනිකත් තුල්ලු කරගෙන බෝනික ආදී ධ්‍යාන නිදාගත්තා. නැත්නම් ශ්‍රී ලංකාව හැදුවා, ශ්‍රී ලංකාව තල්ලු කරා, ශ්‍රී වල හැදුවා ඔක කරා. දැන් තමන් කරනවා දේව. දැන් දැන් කඩේ ගියාම මේ මොලේ කියන ආකාරයෙන් ගෝල් මාට් එකේදී හරි මේ ගියාම දැන් අනේ මටත් බෝනික කොනේ <laughs> ඈ අරන්නේ? අරන්නේ නැද්ද? <laughs> දැන් ඕනේ? ඇයි? ඒ ආසාවත් ඇයි? ඒක බොරු වැඩක් කියලා තමන්ට තේරෙනකොට තමන් විසින්ම ඒක අතහැරියා. පුංචි කාලේ අම්මා ওই බොනිකයි පාවක විසිකලා දාලා ඕක ගිහින් පාඩම් කරාන් කිව්වම කරාද? නෑ. ඇයි? ඒ වෙලේ තමන්ට ඒක තේරුණේ නෑ. දැන් ඔක තේරෙනකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ ඒක මෝඩ වැඩක්, හිස් වැඩක්, අසාර වැඩක් කියලා තේරෙනකොට තමන් ස්වභාවයෙන්ම අත් හැරියා. අත හැරුණා ඔක ඇත්තට. ආ මොක තමයි මේ කරන්න කියන්නේ බුදුහාම. මේ ලෝකේ තමන් දකින්න ඒවා, අහන ඒවා, ගඳ දැනෙන ඒවා, රස දැනෙන ඒවා ස්පර්ශ දැනීම මතක් කිරීම ඔය ඔක්කොම බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු බොරු කියලා ලොක් බල බල බල බල යන්නේ එතකොට ඔක නිකම්ම ඇතහැරෙනවා. ඔච්චර වෙන වැඩි දුර බුද්ධ ආගමේ නෑ. ඔය ගැඹුරින් ඔය දැනගත්තත් එකයි නැත්නම් දෙකයි එක බොරුවක් කියලා දැනගත්තාම ඒකයි එතනින් ගලගෙන. ඔච්චරයි. ඔය ඇති ගෑණියෙක් නෑ, ඔය ඇති මිනිහෙක් නෑ, ඔය ඇති ලෝකයක් නෑ, ඔය ඇති ළමයෙක් නෑ, ඔය ඇති දේවල් නෑ, ඔය ඇති ධනයක් නෑ, ඔය ඔක්කොම බොරු කියලා තේරුණා නම් එයා ඒකට සම්බන්ධ නෑ එතනින් ඉවරයි. ඔච්චරයි. වෙන මොකක් ගන්නෑ. ওই මහා බුද්ධාවෙන් ඔක්කොම දින උදේ. අනිත්‍ය දුක අනාත්මතාව විතරයි. ඒක තමයි දැනගන්න. මොක දැනගන්න නැතුව ඉතින් මොනවා බල බල හිටියද ඇති අයියෝ නේ. ඉතින් 84000ක් බල දැනගත්තා දැනගන්න තියෙන ඔච්චර තමයි. එකක් දැනගත්තත් ඇති කොච්චර දැනගත්තත් ඔච්චරයි. හරිද? දැන් තා බන කොච්චර කහන්න ඕනේ? ඕනේ. ඈ? ඕනේ පස්සේ ඉතර එකක්වත් ඕනේ නැහැ හරි එච්චර ඉවරයි. එතන ඉවරයි. බුදුහාමරයි දෙපාරක් කයි ගිහින් අපාරවණ කියන්නේ කියන කාටවත්. ඒක පුරුදු කර කර යනකොට ප්‍රශ්නාවක් කියලා බුදුහාමරන් යනවා. විතරයි වෙන මොකක් කරන්න කියන්නේ අය. හරිද? එන්න පුරුදු කරන්න යෝනි ඇත්ත පුරුදු කරන්න. එතකොට ගැලවෙන්න පුළුවන්. අනිත් එක ස්වාමීන් වහන්සේ අපි ආර්යෝපවාදීම කරලා තියෙනවා නේද? මෙයක්දී මේක කොල්ල දෙනව නැද කියලා දන්නේ නැහැ නේද පොර කර යනව වෙලා දෙනව නේද නැත්තම් නිකන් කවුද දන්නේද කීයාකාරයෙන්ම අන්තලා හම්බලා දෙනවා තමන් නිකන් හිටියත් ඒ හාමුදුරුවෝ අය රාතන් වහන්සේ කෙනෙක් කියලා අඳුරනවා නිකන් බැන්නා තමන්ට ආර්ය අපවා දෙනවා ඉතින් මොකෙකුටක් කියන්න මොකක්වත් කියන්නේ නැත්නම් තමන් ඉන්න එක තමයි තමන්ගේ ඥානවන්ත වෙන්නේ. ලංකාවේ කොහේනක කවුද දන්නේ? අපි ඉතින් කියවිලා තියෙනවද දන්නේ? ඉතින් අය ලංකාවේ දන්නේ අය ඉතින් මිනිස්සු අතර ඉන්න බැරිද ඕන තරම් තවම ඉන්නයි. ඉතින් තමන් ඒ මනුස්සයා මොකද කියලා තමන් ඒ කම කවුරු හරි ආවිල්ලා තමන්ට මොකක් හරි කියනකොට අනේ ඵලයන් යකෝ යන්නේ කියනවා ඒත් ආර්ය අපවාදේ හිත වෙනවා. අපි හිතෙන් හිතුවා. හරිද? එහෙනම් මොකක්වත් හිතන්නේ නැතුව නිකා ඉන්නවා තමන්. තමන් හොඳ වැඩේ කියලා. එහෙනම් ප්‍රඥාවන්ත වැඩේ කියන එකක් කියන එකක් අහගෙන තමන් ඔය සම්බන්ධ ආඩු කරගෙන තමන් කඩේ කරගෙන නිකන් ඉන්නවා. නැත්තම් දෙල්ලම් වෙන්නේ නැහැ. කවුද දන්නේ? ආර්ය අපවාදේ නෑ මේ ගිහියක් අයිතියි කියලා නෑ. කවුද දන්නේ ගිහියා ඇතුලේ දවතනාරාමේ මම කියාදේ නෑ. ඉන්නේ ඉතින් කවුද දන්නේ අයියෝ ඔය කට පිස්සුද ඔයද කියලා මම නිකන් හිතුවොත් එහෙම කියන එලාට හිතෙන්නේ එහෙමනේ මේ අතර මේ බුදුහාම බණ කියන බණ කියන එකට පිස්සු කියලා තමයි හිතෙන්නේ එලාට. ඇයි ඒක කියන්නේ? බුදුහාමටත් කිව්වනේ ඉතින් ඒ කාලේ. අපි කටින් කියන්න ඕනේ අපි හිතෙන් හිතුවට. ඉතින් හිතෙන් හිතන එක තමයි චේතනාම් වික්කවේ ගම්මන් වදාමි. චේතනාවනේ පළවෙනි එක. මම දැන් පළවෙනිදාදම කිව්වේ හිතන්නේ නැතුව කතා කරන්න බෑ හිතන්නේ නැතුව ක්‍රියා කරන්න බෑ සතෙක් මරන්න ඕන නැහැ කියලා තමන් හිතුවාම අපේ අය හිතන්නේ සතා මැරුවා විතරයි පව් තියෙන්නේ කියලා හිතුවාම චිත්ත කර්මය සිද්ධ වෙලා ඉවරයි සතා මැරුවේ නැත්නම් තමන්ට ඒ චිත්ත කර්මය තියෙනවා මැරුවොත් කාය කර්මයක් එක කර්ම දෙකක් සිද්ධ වෙනවා ඔයාලට කියලා දීලා තින්නේ ඒක විතරයි මේ උන් හිතාගෙන ප්‍රාණඝාතය සිද්ධ වෙන අර කාරණා පහම සම්පූර්ණ වෙන්න ඕනි. සතා මරන්න ඕනි කියලා දැනගෙන පණ තියෙන්න ඕනි. සතා මරන්න තේ උපක්‍රමයක් යොදන්න ඕනි. ඒ උපක්‍රමෙන් සතා මැරෙන්න ඕනි. මරණ බව දැනගන්න ඕනි. එතකොට තමයි අකුසල වෙන්නේ කියලා. සතා මරන්න ඕනි කියලා හිතපු ටික ඔය ටික හිතන හිතන හැම ආර්ය පාදාම තමන්ට අකුසල සිද්ධ වෙලා නිමා වෙනවා. මරන්න මැරෙන්න ඕනේ. හරිද? ඕම වගේ තමන් තමන් හරියට ඔය දැනගන්න ඕන තව ඔය විනයදී කියනවා. බුදුහාර මේ මෙහෙම එකක්. යම් කිසි කෙනෙක් වලක් හාරනවා. හරිද? මොකටද වල හාරන්නේ? මේ වලට සත්තු වැටිලා මැරෙන්න ඕන කියලා හිතලා මාරනවා. හරිද? වල හාරන එක. වල හාරන්නේ මේ සත්තු වලට සත්තු වැටිලා මැරෙන්න. දැන් මේ මනුස්සයා ජීවත් වෙන දායකල් කිසිම සත්ෙක් වැටෙන්නේ නැහැ ඔබට. දැන් පෞද්ද වෙනවා. පෞද්ද වෙනවද කියලා හුවේ? වෙන්නේ නැහැ. සතක් වැට හතෙක් වැටුනේ. ඉතින් වුණත් විතර නෙවෙන්නේ. තරහ තිබ්බා දදා වැටුණු සතෙක් වැටුණු දෙදරයි පවතිද්ද වෙන්නේ. වැටුන්නේ නැහැ නේද? ඔව්. චේතනාව තිබුණා. ඒ චේතනාවට අනුව සිද්ධ වුණා. ඒ චේතනාවේ අකුසලයේ තියෙනවා. දැන් මොකද වෙන්නේ? මිනිහා මැරෙනවා. හ්ම්. හරිද? දැන් මැරුණා. ඒතර ඒ විදිහට ඉවරයි වැඩි. දැන් මැරිච්චට පස්සේ ඔකට සතෙක් වැඩිලා මැරෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොටත් හවු ඒවේ තමයි යෝගේ දෙන්නේ හැටි කර්මයේ හැටි මතක තියාගන්න. එතකොට එයාට ප්‍රාණඝාත අකුසලයේ අරහත්න භාවයේදී විපාක දෙන්න සිද්ධ වෙනවා කියලා බුදුහාමුදුරු කියන්නේ. ඒ සතෙක් මෙයා මරණයට පස්සේ සතෙක් අරකට වැටලා මැරුණොත් එයාගේ චේතනාවදීම සතෙක් වැටලා මැරෙන්න ඕනේ කියලා එයාට ආත්ම භාවයක් නැහැ. කොයි ආත්ම භාවයේ හරියා ඉන්නවද සතෙක් වැටෙන වැටෙන වාරයක් පාසා එයාට ඒ අකුසල කර්මය බලපානවා. ඒ වගේ. හිතාගන්න. නරඹුල තමයි ඔයාලට හටවලා තියෙන්නේ. දැන් තමයි හිතාගන්න. අර අර බැක්ටීරියා මරන්න, අරුන් මරන්න, දුම් මරන්න ඔය බෙහෙත් හදාගන්නේ උන්ට යන්නේ නැමන්නේ. අර දෙල්ලන්. ආ වෙන මොකද උදාහරණ ඕනේ නැහැ. හරිද? පරමාණු බෝම්බ හොයාගත්ත එක නම් මානසික පිස්සෙක් වෙලා මැරුණේ. එයාට මම හිතුණා මම මේ කරපු වැඩෙන් මෙච්චර හානියක් වුණා කියලා. ඒක එහෙම හිතලම අයියා මැරුණේ. ඔක එහෙම වගේ යානි වාරේ පරමාණු බෝම්බ පාවිච්චි කරන පාවිච්චි කරන වාරයක් පාසා යාට අපදාරි දෙන්න. ඒ තමයි අභෞවික කර්මාන්ත පහක් ගැන බුදුහාම කිව්වේ. සත්තු මරණ හේතුවෙන් තමයි ආයුධ නිර්මාණය කරොත් ඒ ආයුධ නිර්මාණය කරපේක ඒකාන්තයෙන් මරණ මරණ වාරයක් පාසා ඒ ආයුධ නිර්මාණය කරපේකට පෞසිද්ධ වෙනවා. හරිද? එහෙනම් අවි ආයුධ වෙලදාම අභාවියයි. මස් මාංශ වෙලදාම අභාවියයි. වස විස වෙලදාම අභාවියයි කියලා බුදුහාම කිව්වේ ඒකයි වස විස හදන අයත් වස විස පාවිච්චි කරන අයත් ඔය ඔක්කොටම ඔය අදාළතාවය තියෙනවා. සෙල්ලම් නැහැ මේ බුද්ධ ධර්මයේ. ඔය දන්නේ නැති උනාට කර්ම එහෙම සිද්ධ වෙනවා. ඒ තමයි මේ හිත විතරයි බලපාන්නේ. හිතුවා නම් එහෙම එකක් ඒ හිතපු ආකාරයට ඔක සිද්ධ වෙනවා. දෙයක් හැදුවොත් මේ මොකද කරන්නේ හදන්නේ? ඒක මොකද කරන්නේ? මොකක් හරි මරණ මොකද? මොකද තාදන්නේ? කවුරු මොකද කරන්නේ? කොහෙද මිනිස්සු ඉන්නේ මොකද කරන්නේ? බැස්ටීරියා එකක් බලන්න ඒක. කොහෙද මිනිස්සු ඉන්නේ මොකද කරන්නේ? <laughs> එච්චරයි. එහෙනම් තමන්ගේ දේවල් තමන් කරගන්න ඔය ගැලවෙන එක සෙල්ලම් එකක් නේ. ඒකත් සින්දු හරන්නාලු මරිච්ච වෙනසයි. එයාට ඒක පව් වෙනවා. ඒ දේ අසින්දි හැදී එක අහන අහන අය කරන අර ගන්නට අන්න උඩ පොඩි. හරියන්නේ. හිතලා බලන්න. හිතලා බලන්න හිතලා බලන්න තවත් තවත් පෞදිත්‍ය තමයි හිතේ තියෙන්නේ. ඒ ඉඳා විතරයි කිව්වේ මාර්ගඵල ලැබීමෙන් පමණයි මේ අකුසල ක්‍රියාකාරීත්වයෙන් ගැලවෙන්න පුළුවන්කම තිබෙන්නේ. ජීවත් වෙන තාක්කල් එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ ඇවිදිනකොට බුදුහාමුදුරුවගේ පයටත් සත්තු මැරෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ අකුසල වෙන්නේ නැත්තේයි නැවත උපතක් නැති නිසා. ඒ අකුසල විපාක දෙන්න තැනක් නැහැ. නැත්නම් අනිත් ජීවත් වෙන හැමෝටම නිකම්ම අකුසල සිද්ධ වෙනවා. ගැලවෙන්න බෑ. එහෙනම් ගැලවෙන ක්‍රමය තියෙන බුද්ධ ශාසනයක් වල විතරයි උප්පත්ති නතර කරගන්න. නැත්තම් ඒවා කර්ම නැවත නැවත පොඩි බැඳි බැඳි ගොඩ ගැහිලා ගොඩ ගැහිලා තමන්ට දික් වෙනවා සංසාර. නැත්තම් කරපු අකුසල් වල මේ බලය නැති කරන්න පුළුවන් කුසල් වල. ඔව්. ඒක තමයි කරන්නේ. ඒක තමයි මේ කරන්නේ. ඇයි එහෙම කියන්නේ? ඒක විද්‍යාත්මක ක්‍රමයක්. අකුසල් විපාක දෙන්න තමන්ගේ සිත නැවත ඒ අකුසල තත්ත්වයේ සිත පවතින වෙලාවට විපාක දෙන්න. අකුසලයක් සිදු වෙන හැම වෙලකම අභිධර්මය තුළ පැහැදිලිව කියනවා අකුසල සාධාරණ වූ චෛතසික තියෙනවා. පළවෙනි එක මෝහය. ආහිරික අනුත්ප්ප උද්දච්ච. ඔය හතර අකුසල සාධාරණයි. එහෙනම් යම් කිසි තැනක අකුසලයක් කරාද අකුසලයේ කරන හැම අවස්ථාවකම ඔය හතර තියෙනවා. එහෙනම් තමන්ගේ සිතේ යම් ආකාරයකින් නැවත මේ தත්ත්වෙක තියෙනවද? මෝහය තියෙනවද? හිරි අහිරිකද අනත්තප් අහිරිකද අනත්තප් උද්දච්ච කියන මේ චෛසික ගොඩ නැගෙනවද? ඒ වෙලාවට Tamanට අකුසලයේ විපාකය දෙනවා. දැන් Taman භාවනා කරනකොට මේ වාගේ දෙන්නේ නැහැ. එතකොට අර අකුසලයේ විපාක දෙන්න බෑ. ඒ තමයි බුදුහාම කරපේදී. එහෙනම් කුසලයේ තුලින් විපාක ගන්න අපිට විපාක දෙන්න නැහැ. අව සමාකරණයම බුද්ධ ආගමේ නැහැ. අව විපාක දෙන ක්‍රමය අහෝසි කරගන්න පුළුවන්. කොහොමද වෙන්නේ? අර ස්වභාවික සාධාරණ తත්වය නැති කරනවා. ඒතරයි. ඒතර වැඩි හරි. දැන් Tamanට මම සරලව කියන්නේ දැන් Tamanට මෙහි තියෙන ගහක් අරගෙන ගිහිල්ලා අපි හිතමු අර ඉතියෝපියාවේ හරි කොහෙන් හරි එහෙම නැත්නම් කාන්තාරයක හදන්න ඕනේ කියලා. ඒතර මොකද කරන්න ඕනේ? ඒකට මේ කියන උෂ්ණත්වය, මේ කියන පරිසරය, මේ කියන පොහොර, මේ කියන පස්, මේ තියෙන පරිසර ස්වභාවය ඔක්කොම හදන්න ඕනේ නේද? එහෙම හැදෙන්නේ නැත්නම් මේ ගහේ හැදෙයිද? එහෙනම් ආන්නේ වගේම කර්ම විපාකයට විපාක දෙන්නේ ඒ කර්මය කරනකොට තමන්ගේ සිතේ තිබිච්ච ස්වභාවයට සිතවත් වෙනකොට තමයි කර්ම විපාක දෙන්න පුළුවන්. ඒක ඒ සිතේ தත්ත්වය අපි වෙනස් කරනවා මෙතෙන් වෙනස් කරපු ගමන් කර්මයට විපාක දෙන්නේ විදිය. දෙන්නේ. එතන අපි පිරිනවම් පානවා කියලා කියන්නේ රහත් වුණාම මාසෙ මොකද වෙන්නේ? සිතේ අකුසල කර්ම එකක්වත් තියෙන්නේ නැහැ. නමුත් අර කර්ම විපාක දෙන්න තියෙන ස්වභාවයව තියෙනවා. තියෙනවා නැවත උපදින්නේ නැහැ කියලා කියන්නේ යාට කර්ම විපාක දෙන්න තැනක් ඇත්තෙම නැහැ. ඒක විතරයි අහුවෙන්නේ. සෝවාන් වෙනකොට එයාට අහෝසි වෙනවා අපාය ගාමී අකුසල කර්මයන් විපාක දෙන්න තියෙන තැන. අහෝසි කර්ම කියලා එකක් නැහැ. අහෝසි වෙනවා කොහොමද වෙන්නේ? සෝවාන් වෙනකොට සතර අපාය විපාක දෙන්න තියෙන කර්ම විපාක දෙන්න විදිහක් නැහැ. ඇයි අපාය යන්නේ? හරිද? සහ ආත්ම අටකින් එහාට විපාක දෙන්න තියෙන අපරාපරිවේදනීය කර්ම විපාක දෙන්න විදිහක් නැහැ. සකදාගාම වෙනකොට අතරාපායේවත් ආත්ම තුනකින් එහාට අපරාපරි වේදනීය වශයෙන් විපාක දෙන්න තියෙන කර්මත් අවහසේන ඊතුල විපාක දෙන්න පුළුවන්. හරි. අනාගාම වෙනකොට කාම ලෝක විපාක දෙන්න තියෙන ඒවත් අතරාපායේත් ආත්ම දෙකකින් එහාට විපාක දෙන්න තියෙන සියලු අපරාපරි වේදනීය කර්මත් අවහසේන. හරි. මේ ආත්ම භාව විපාක දෙන්න තියෙනවා විපාක දෙන්න නෑ. ඊළඟට රහත් වෙනකොට මේ ආත්ම භාව විපාක දෙන්න තියෙන විපාක දෙනවා අනිත්‍ය කර්ම අවහසේන. ද පව සමා කරන්න බෑ. කර්ම කළා මත. කුසලේන පීඨියදී. කුසල් වැඩලා පහ දාන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අකුසලයේ ඒක කුසල වලට කරන්න බෑ. ඒක අකුසලයේ ගැන සිතීමෙන් අකුසලයේ තවත් වැඩි වීමක් වෙනවා. කුසලයේ ගැන සිතීම කුසලයේ තව බලවත් වෙනවා. කුසලයේ ගැන හිතලා කුසල කුසල බලවත් කරන්න බෑ. වැඩි කිරීමේ. කුසල් වැඩි කරන්න කුසල් කරන්න ඕනේ. එහෙනම් පින් ගැන හිතේ තා පින් වැඩි කරන්න පුළුවන්, පව ගැන හිතේ තා පව වැඩි කරන්න පුළුවන්. කුසල් ගැන තමයි හිතේ තා කියන්නේ කුසලයේ වඩන්න ඕනේ. කුසල හිතේ තයින් ඉපක් බෑ. හිතනවා නම් ඒ කුසලයෙන් වෙන්න ඕන. නිකරම කුසල් වඩන්න ඕන. මම මෙහෙම කුසලයක් කරා කරා කියලා හිතේ තයින් දෙන්නේ නැහැ. ඒතකොට ඉන්නේ පින් විතරයි. ඒකයි මං කැල්ල තියෙනවනේ එතන. ඒතර ස්වාමීන් වහන්සේ ඒක පවක් නෙමෙයි හිතන එක මං කරා කරා කරා. පව තමයි. ඇයි පව කියන්නේ? මොක මොන මොන පැත්තෙන්ද කියන්නේ? ඒක <laughs> සිතවිල්ලක් දැන් ආයි ඒක තමයි දැන් කුසලය නම් මේ ලෝකයේ ඇතිවෙච්ච ස්වභාවය ඇතිවෙච්ච සැනින් ඇති වෙනවා ඒක හිස් වෙනවා නැති වෙනවා කියලා අනිත්‍ය දුක්ඛ අනාත්මතාව හිතන එක විතරයි. ඊට එහා වෙන මොකක් හිතුවත් ඒක අකුසල්. මම අකුසල් කියන වචනේ පාවිච්චි කරන්නේ මොකද පින් පව් දෙකම දෙන්න පුළුවන්. හරිද? තම මම මෙහෙම පිනක් කරා මම මෙහෙම දානයක් දුන්නා ඒක ඒක හිත හිතා හිටියොත් එතන පව් නෑ. හැබැයි අකුසල්. ඇයි? Taman දෙකෙන් නැවත සුගතියේ උපදින්න පින් සිද්ධ වෙනවා. හරි හරියට තේරුම් ගන්න මේක හරි අමාරුයි මේ ධර්මයේ නේ මම ඔය දෙල් සෙල්ලන්නේ නැහැ පොඩි දැනක් වරද ගත්තොත් ඔක්කොම වෙනවා දැන් ත්‍රිලක්ෂණය අසුරු සමක් ගන්න වෙලාවක් මෙහෙ කරත් ගොඩක් වෙන කියලා. ඒක තමයි කියන්නේ. ඒ මෙතන කා ත්‍රිලක්ෂණේ දැන්නෙත් නැහැ මෙහෙ කර අනිත් කැන්ඩි තැනක් වගේ මම දාන්න. ත්‍රිලක්ෂණය මෙහෙ කරන ඕක වෙනවා කියලා. ප්‍රශ්නය අපෝ කියන්නේ. ප්‍රශ්නේ වැඩක් නැහැ. ප්‍රශ්නේ තමයි ඔය කියන ආකාරයෙන් මෙතෙක් කල් ඒ අය අනිත්‍ය දුක අනාත්ම මෙනෙහි කරේ නැහැ කියන එක. අනිදු කණාම කියලා මෙනෙහි කරන්න බෑ. ඒ අනිදු කණාත්මතාව දකින්න ඕනේ. දකින්න ඒක දීලා තිය අපිට ඔළුවට දාලා තිබ්බ අර්ථ සම්පූර්ණම ගොන් අර්ථ ටික මම දැන් මේ මම ඒක තමයි අතුලේ තිබුණේ කම්පියුටර් එක වගේ. දැන් ඉතින් ගුණාවක එක දාගත්තා ඉතින් මම කඩේ. තියෙන එක වෙයි දාන්න. ඒ කියන්නේ අපිට කියලා දුන්න හැම එකනම මේක පවපුරවගෙන ඉන්නේ. එයා පවපුරවද? තමන්ගේ පවපුර ගන්න. එයා කියා එයා දන්නේ මට්ටම එයා කියදුන. එයා කවුද කියලා තමන් දන්නේ නැහැ. එයාට පුළුවන් විදිහට නිකා දුන්න. රහතන් වහන්සේලා හිටියා කියා දෙන්න බැරි අය. ඉතින් එයා දන්නේ විදිහට එයා කියා දුන්න. තමන් වැරදි විදිහට තේරු කරගත්තා කරන්න යන්නේ නැහැ. එහෙනම් එයාගෙන මොකක්වත් තමන් හිතාගන්නේ තමන් ගලේ තමන් කරගන්න. එයා මොකේද කවුද කවුද කවුද දන්නේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලාට බෑ සම්මාන. බෑ. එහෙම කියලා මේ මහා ධර්ම ඥානය තියෙන්න ඕනේ. එයාට මේ ධර්මේ පරිහරණය කළා වෙර පුරුදු කරලා ඒකේ හැකියාව තුන උදලා කියලා දෙන්න පුළුවන්. දැන් අර කියලා නැද්ද මිලිදු මිලිදු ප්‍රශ්නේ? මිලිදු මිලිදු රජුරෝ කාලේ රහතන් වහන්සේලා හිටියා. මිලිදු රජුරෝ ගිහිල්ලා මේ රහතන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරනවා ආර ප්‍රශ්න මේ ප්‍රශ්න මේ උත්තර දෙන්න බෑ. රජුර එනකොට මෙව යනවා යන්නේ. උත්තර දෙන්න බෑ. ඊට පස්සේ තමයි ওই නාගසේන මහරහතන් වහන්සේ වී වුණාට පස්සේ නාගසේන හාමුදුරුවෝ තමයි ඔය ඔක්කොම උත්තර දෙන්නේ මිදුල රජුට. එතෙක් කාටවත් උත්තර දෙන්න බැරි වුණා. ඒ වගේ යොන් තරම් ඉන්නවා. මොකද රහත් වෙන්න එයා එක මාර්ගයක් වල රහත් වුණාම එයා දන්නේ මේ මාර්ගය විතරයි. අනිත් ඔක්කොම ගැන යට කියන්න බෑ. ඒතර වෙන කෙනෙක් ගිහලා වෙනම කරේම මෙයාට උත්තර දෙන්න බෑ. ඉතින් තමන් අයියෝ ඒක දන්නේ මේලා මොකෙක්ද කියලා හිතලා හිතලා આવුත් එහෙම ඉවරයි වෙන්නේ. කවුද දන්නේ එයා රහත් දෙකේ? මම හිතුවා එයාට ඒක නෝනාට අනිත්‍යවත් පස්සේ අවබෝධයක් එහෙම බෑ එයාට තමහට එහෙම පෙර කරපු කර්ම ස්වභාවයට අනුව එයාට කියා දෙන්න බැරි වෙන්න පුළුවන්. එහෙම කොහොමද ධර්මය එයාට දෙන්නේ? එයා ධර්මතාවයේ තියෙන මේ සියල්ලේ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය එයා දන්නවා. ඒක කියන්න පුළුවන්. නමුත් එයාට ඒක කියා දෙන්න වචන නැති වෙන්න පුළුවන්. දැන් අවුරුදු 7 දී රහත් වෙච්ච තුලපන්ත කාමරුවන්ට මොන වචනද තියෙන්නේ දැන් මේවා කියා දෙන්නේ? නමුත් එයා අනිත්‍යතාව දන්නවා. හරිද? කියන්න බෑ තමයි. ඒ ඉන්න ඔය තම්ක ඔයා දන්නේ ඒකෙන්ද මම කියන්නේ ඉතින් මහාන වෙලා ඉන්න ඉතින් මොනව කර කර හිටියා ඒ කරන්නේ මම තමන් දන්නේ නැහැ තමන්ට කවුද දන්නේ ඉතින් මොනව වේද කියලා. ඉතින් තමන් මොකද තමන් ගැටේ කරගෙන නිකන් ඉන්නේ ඇදී. ඉන්න භයානකයි. ඇදී. හරිද? ඉන්න මොඩකම් කතා කරන්නේ තමන් ගැටේ කරගෙන ඉන්න කියන්නේ ඔය හින්දා තමයි අරන් කියෝ කියව ඉන්න මොඩයා වගේ. හරිද මොකද වෙන්නේ? දැන් එතන තම අපාය යන කර්ම ගොඩාක් සිද්ධ කරගෙන ඉවර වෙනවා. නිකම්ම සිද්ධ වෙනවා ඉතින් ඒක. ඒ වෙනදන ඔය කියන්නේ අර සාමාන්‍ය ගේම නම් දෙන්නේ. මොකද්ද? හ්ම්. හාමුදුරුව පොඩි කියලා රජුරුව එහෙම නැත්නම් කුමාර රාජකුමාරයා කියලා කුංචි හාමුදුරුව කියලා රාජකුමාරයා කියලා නයි පැටියා කියලා ගින්දර පොඩි කියලා ඒවත් එක දෙල්ලම් කරන්න එපා කියලා. හරිද? පුංචි ආමඳුරන කවුද දන්නේ අරහත් ඉන්න කෙනෙක්ද කියලා. කවුද දන්නේ? එයා ඉතින් ওই දඟල් දඟලා ඉන්න පුළුවන්. ආමඳුර පුංචි කියලා, ඔයගේ රාජකුමාරයා පුංචි කියලා, ගින්දර පුංචි කියලා, නයි පැටියා පුංචි කියලා. එයාට ශ්‍රීලංකාවේ නයි පැටියා පුංචි කියනකොට ඔක දහට කරොත් එහෙම හබක් වෙනවා. ගින්දර පුංචි කියලා ඒක පැන හලකන්නේ නැතුව නිකන් හිටියොත් එහෙම ගිනියට ඔක්කොම ඉවර වෙනවා. රාජකුමාරයා එක පුංචි එකා කියලා ඔකත් එක දඟලා හිටියා ඔක රජෙච්චාම බෙල්ල කපලා දානවා. එහෙම දෙල්ලම් කරන්න එපා කියනවා ඒ ඇත්ත එක. හරි? එහෙම දෙල්ලම් නෑ ඒවා. එන්න වැඩි දෙයිය. එහෙම තමන්ගේ වැඩි තමන් බලා ගන්න තමන් පරිස්සම් වෙන්නේ නැත්නම් තමන්ට වැඩ කෙලෙන්නේ නෑ. එහෙනම් අපි කියන්නේ මෙහෙම ක්‍රමයක් තියෙන එක විතරයි. හරිද? තමන් ඥානවන්ත වෙන්න තමන් මේ අනුන්ගෙත් එක්ක කරගෙන ඝන දින නතර කරගන්න තමන් වැඩි කරගන්න ඒකල අනිත් අයට උදව් කරන්න විතරයි. ඊට වෙන මොකක්ද උදව් කරන්නේ? ඒ හැරි උදව්ව හැර වෙන මොකක් කරන්නේ නැත්නම් තමයි මේ උදව්ව. ඒ කියන්නේ මේක පවත්වා ගන්න මේ ක්‍රියාවලියෙන් ඉදිරියට පවත්වා ගන්න උදව් කරනවා මිස වෙන මොකකටවත් උදව් කළ යුතු වැඩක් නැහැ. තමන් ඒ සඳහා උදව් කළා. තමන් වැඩේ කරගෙන. ඇත්තට දින ලම වැඩ කළා නෑ මොකක් කළා ලෝකෙට. හරිද? ඇත්ත. මම එකයි කරන්නේ. තමන්ට හැමෝටම බණ කියන්න තමන්ට බෑ නම. තමන්ට පුළුවන් වැඩක් තියෙයි. බුදුහාම කාලේ හැමෝම බණ කියන්නේ බුදුහාම කාලේ තාත් වෙච්චායි මොකද කරේ? අනිත් අයට ප්‍රසාදය ඇති කරන්න හිටපු අය හිටියා. අනිත් අයට ගිහිල්ලා ඔය කියන ආකාරයෙන් ශ්‍රද්ධාව පිටවන්න හිටපු අය හිටියා. ඒ අය ඇවිල්ලා දානශාලා හදන්න. දැන් චුල්ලපන්තක හාමුදුරන්ට පැනෙවි මොකද්ද? චුල්ලපන්තක හාමුදුරු දුන්නේ තැන තමයි බුදුහාරෝ සේනාසන පඤ්ඤාරක. දැන් බුදුහාර හම්බෙන්න හම්බෙන්න එන එකට අර ඉදි බලයේ ඉදි බලයේ දෙනවනේ චුල්ලපන්තක හාමුදුරු ඉතින් එක එක කාමර මම මම දෙනවා. අනේ මේක හිටපන් මේක හිටපන් මේක හිටපන් කියලා. මම මොකක් කරන්නේ දෙන්නේ නැහැ. පහත ඉවර බලාගෙන මොනව කරන්නේ? ඉතින් හදාගන්න එක. හදාගන්න. ආතන පඤ්ඤාක. සේනාතන පඤ්ඤාක. තුල් පන්ද ගාමක. හරි. රැටේම ආව මෙහෙම කරන්නේ. රැට යම යාත කුටියක් හදන ඔළුවේ දිය. ඒකල මම ආමුල යන්නේ කියලා. මේ දැන් ටෝච් එකක් ගන්නවා. මේ අත් දෙකෙන් ගිලි ගන්න ටෝච් එක ගන්න යන්න මේ කරලා. ඔව් තියෙන උත්තර දෙන්න. තුල් පන්ද ගාමක ගියද වේ. එහෙමයි කරේ ඉතින්. ඔක්කොටම එක හැකියාවක් නෑ. එහෙනම් ආන් එහෙම දරගෙන ආන් එහෙම කර කර ඉන්න එක. හරිද? එහෙනම් තමයි තේරුම් ගන්න තියෙන්නේ. මෙච්චරයි තමන්ගේ ක්‍රියාකාරකම හැම දැනීමක් තුළම අනිත්‍ය දුක්ඛ අනාත්මතාව දැක දැක ඉන්න. ඒ දැක දැක ඉන්නවා කියන්නේ මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කියව කියව ඉන්න එකත් එහෙම නෙවෙයි. ඒ සිද්ධිය මොකද්ද? ඇති වෙනව නැති වෙනව. ඒතර ඒක තුළ ඉතුරු නැහැ. දුකයි. ඒක මම මගේ කියලා තියාගන්න බෑ. අනාත්මයි. ආන් ඒ ටිකයි තේරෙන්න ඕනේ. නේද? එතන ඉතින් එහෙනම් නාම සාරූප ඇති වුණා. මොනවාද නාම කියන්නේ? Tamanට අවබෝධය තියෙනවා. නාම කියන්නේ මොනවාද? පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන ක්‍රියාවලිය විඥාන ක්‍රියාවලියටයි නාම කිව්වේ. කනයි සද්දේ කිව්වේ තමයි රූප කිව්වේ. ඇයි සුද්ධාෂ්ටක දෙනීමට රූප කිව්වේ. එහෙනම් ඕම අවබෝධයක් තියෙනවා. නේද? නැත්නම් නිකන් නාම රූප අනිච්චන් කියවට. ඕක කවුද? ඒ කියන්නේ ඕක නිකන් වචනයක් කියන්නේ විතරයි. එහෙම බෑ. නාම කියන්නේ මොනවාද? කොහොමද ඇති වෙන්නේ? මේක තමයි මේ අධ්‍යයනය කරේ. රූප කියන්නේ මොනවාද? කොහොමද ඇතිවෙන්නේ? කොහොමද නැතිවෙන්නේ? ඒ අධ්‍යයනයක් ඇතුව මේ නිකන් නෙවෙයි කියන්නේ. හරිද? එයා නැත්නම් නැත්නම් කාට හරි කියව කාට පාඩම් කරන්න බැරි නාම රූප අනිච්චං. නාම රූප අනිච්චං කියලා කියන්නේ කියලා. එහෙම බෑ. Tamanටම නාම ඇතිවීම, රූප ඇතිවීම. දකින්න ඕන නාම නැතිවීම, රූප නැතිවීම දකින්න ඕන. හරිද? මෙච්චර වෙන්න ඕන. ඊට දකින්න දෙයක්වත් නැහැ, දකින්නත් බෑ මොකක්වත්. ඔක්කොම හිස්. හරිද? දැන් ඉතින් ආන් එක කර කර අයින්ට. නමුත් නෑ කොහොමද කරන්නේ දැන්? තමන්ගේ ආයතන ටික භාවිතා කරගෙන දැනීම හට ගන්නකොටම නාම රූප ඇස්සල්ලා පේනකොටම නාම රූප ඇති වුණා නාම රූප නැති වුණා කියලා හිතනවා ඇස් වාගෙන. කියන විදිහටම කරන්නේ. ඇහෙනකොට නාම රූප ඇති වුණා නාම රූප නැති වුණා. තමන් ගැඹුරින් හිතන්න වෙනවා මොනවද නාම රූප කියලා මුලදී තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න. නාම කියන්නේ විඥාන ක්‍රියාවලියට සද්ද අඳුරාගෙන. දැන් අර ඊයේ කරපුවා නම් මෙතන බලවත්සේ වැදගත් ඈ. තමන් දැන් දන්නවා ඊයේ කනයි සද්දේ විඥාන එකදලා තමයි මේ කටගත්ත. දැන් මේක යාදුනේ විඥාන කියන්නේ මොකද්ද කියන විතරයි. ඒතර විඥාන කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන ක්‍රියාව. ඒ ක්‍රියාවලියට තමයි නාම ධර්මතාවු. ඒක දැන තමයි ඇති උනේ. ඒක ඇති උනේ ඇයි? කන්ට සත්‍යයක් එකතු වෙන්න. කනයි සද්දේ මොකද්ද? පඩවි ආපෝ තේජෝ වායෝ කියන සුද්ධාෂ්ටකයේ හදිච්ච නිර්මාණ දැන් ඇති වෙනවා. එනම් නාම ධර්මයි රූප ධර්මයි දැන් ඇති වුණා. දැන් ගොම් එක නැති වුණා. හරි. එහෙනම් සිත කියන්නේ මොකද්ද එතකොට? නාම රූප එකතුවක් විතරයි. හරි. එමිතදාක කැමිතවල නාම රූපයක් ගැන සිතක් කියලා. නේද? ඒ නාම රූප ගැන ඔය වෙලාව ඉන්නේ. හරිද? නේද? ඕන් ඔය භාවනාව කරන්න නාම සහ රූප වලක තමයි මේ පස්ස වේදනා සංඥා වේදනා අඳුරනවා හැම නෙවෙයි ඈ. ඒ අඳුරන්න බෑ තමන්ට. චෛසික අඳුරන්න බෑ. මෙහෙම එකක් සිද්ධ වුණා කියලා විතරයි තමන්ට තීරණය ගන්න පුළුවන්. මේක හොයන්න බෑ කොහොමද? හරි. වැදලි? හ්ම්. එහෙනම් දැන් ආන්ගේ කරන්ට සිත තුළදීමයි දකින්න වෙන්නේ තමන්ට චෛතසික ධර්මතා එනි වඳුරන්න බෑ. සිතක් ඇතින් දැන් චෛතසික පවතිනවා කියන தත්ත්වයේ අනුව තමන් වටහා ගැනීමක් විතරක් සිද්ධ වෙනවා. හරි එහෙනම් පාසෙන් වාඩි වෙලා මේ විදිහට කරා ස්පියාගන්ට කඳ ගලින් තියාගෙන වාඩි වෙලා දැන් ඇස් අරින්න පේනකොටම නාම රූප ඇති වුණා කියලා හිතන්න දැන් ඇස් වහගන්න නාම රූප නැති වුණා දැන් හිතන්න මොනවද නාම ඇති වුණේ ඒවා මොනවද රූප ඇති වුණේ ඇහැ රූපය විඥානය එකතු වෙලා පෙනීමක් කියන එකයි මෙතන ඇති වුණේ පෙනීම ඇති වෙන්න ඇහැයි රූපයයි ඕන. එහෙනම් ඇහැයි රූපයයි කියන්නේ සුද්ධාෂ්ටකෙන් ඇතිච්ච රූප ධර්ම. ඒ රූප ධර්ම තිබුණාට පේන්නේ නැහැ. පෙනීම ඇති වෙන්නේ විඥාණය වනි විඥාණය කිව්වේ පස්සය වේදනාව සංඥාව චේතනාව මානසිකාර ලෙස තියෙන චෛතසික ක්‍රියාකාරී. ඒකට තමයි නාම. එමන් මේ ක්‍රියාකාරීත්වයේ නාම ධර්මතා එනම් රූප ධර්මතා තිබ්බා එනම් පෙනීම ඇතිවීම නාම සහ රූප එකතු සිත. දැන් වුණාම රූප නැහැ. ඒ ඔක්කොම නෑ ඒක සංසයනේ නැති වෙලා අපි ඒ ගැන විශේෂයෙන් හිතන එකයි කරන්නේ. විශේෂයෙන් හිතනකොට අකුසල් වෙන්නේ නෑ කුසල් වෙන්නේ ඈ. හ්ම්. දැන් යමු වෙන්නේ කනට. අනේදිත් ඔය ටිකමයි වෙන්නේ. නමුත් ඔක දැන් හිතන්න ඕන නම් ඒක තමයි මේක දිගට දිගට කරනකොට පහසුවෙන් ප්‍රත්‍යක්ෂතාවය වෙන්නේ. ඒතර ඇහෙනකොටම නාම රූප එකතු සිතක් කියලා හිතන්න. දැන් මොන නාම රූප නැති වුණා කියලා ඒකත් හිතන්න ඔය හිතලා දැන් හිතන්න. කනයි සද්දේ විඥානය එකතු වෙලා ඇහිමේ සිට ඇති. කන සහ සද්දේ යනු සුද්ධාෂ්ටකයෙන් සකස් වෙච්ච මේ මොහොතේ ඇති වෙච්ච රූප ධර්මතා. ඒ සද්දේ අඳුරා ගන්න විඥානී ක්‍රියාත්මක වුණා කනේදී ඒ විඥානය යනු පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන ක්‍රියාකාරීත්වය. අනේ ක්‍රියාකාරීත්වයට නාම කියන ධර්මයේ කියනවා නාම ධර්මතා සාරූප ධර්මතා එකතු සිතක් තමයි ඇහිම ඒව ඇති වුණා ඒව නැති වුණා මේම කාලයක් කරනකොට තමයි ඊට පස්සේ නාම රූප කියලා 아무තෙන් හිතන්න ඕනේ තමයි නාම රූපේ தත්ත්වය දන්නවා නම් ඊට පස්සේ භාවිතාව කරගෙන ගිය හැකි දෙකට දැන් ගඳ දැනෙන තැනත් ඒ தත්ත්වය තියෙනවා කියලා තමන් තේරුම් ගන්න හුස්ම ටිකක් අරගෙන ගඳක් සුවඳක් දැනෙනකොට නාම රූප එකතු සිතක් කියලා හිතන්න මොනවද නාම රූප කියලා බලන්න නාසය ගන්ධය ඒ දෙක එකතු වෙන්නේ නැතුව ගඳ දැනෙන්නේ නැහැ නාසය ගන්ධයයි කියන්නේ සුද්ධාෂ්ටක ගලිච්ච රූප ධර්ම ඒ දෙක විතරක් තිබිලා ගඳ දැනෙන්නේ නැහැ ඒ දෙක තේරුම් ගන්න විඥාන එකතු වෙන්න ඕනි නහයට විඥානය කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන ක්‍රියාවන් ටික ඒ ක්‍රියාවන් ටිකට තමයි නාම ධර්මතා කිව්වේ. එහෙනම් ගඳ දැනීම යනු නාම ධර්මතා සහ රූප ධර්මතා එකතු වීමෙන් ඇති වූ සිතක්. එනම් කන් දැනීම නැති වුණා කියන්නේ නාම සහ රූප ධර්මතා නැති වුණා. නාමයෙන් දකින්න. ඒ නැති වුණා කියලා දකින එක තමයි අනිත්‍යතාව දකින්නවා කියන්නේ. දැන් යමු වෙන දිවට රසක් දැනෙනවද කියලා බලන්න. රස දැනෙනකොට ම නාම රූප එකතු වූ සිතක් කියලා හිතන්න. මොනවද නාම රූප කියන්නේ? රස අඳුරා ගැනීමට ක්‍රියාත්මක වෙච්ච වැඩ ටිකක් තියෙනවා. පස්සය, වේදනාව, සංඥාව, චේතනාව, මනසිකාර කියන වැඩ ටික. ඒ වැඩ ටිකට නාම ධර්මතා කියනවා. එතකොට මේ නාම ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන්න දිව සහ රස කියන සුද්ධාෂ්ටකයෙන් සැකසිච්ච රූප ධර්මතා වුණා. රස ගැනීම නාම සහ රූප ධර්ම එකතු සිතක්. ඇති වුණා. ඒ සිත නැති වුණා. නාම රූප නැති වුණා. හරි. දැන් යමු ඉන්න කයට. මොනවා හරි ස්පර්ශයක් දැනෙනකම් ඉන්නත් දැනකොටම නාම රූප එකතු සිත කියලා අඳුරගන්න. මොකද්ද නාම රූපය කියලා බලන්න. කයට යොමු වෙලා අනුසිකාර කියන එක පස්ස වේදනා සංඥා චේතනා කියන ක්‍රියාවලිය සිද්ධ වුණා. ඒ ක්‍රියාවන් ටිකට නාම ධර්මතා කියනවා. එහෙම නැත්නම් විඥානය කිව්වා. ඒක ක්‍රියාත්මක උනේ කයේදී ස්පර්ශයක් ඇති වුන නිසා. කය සහ ස්පර්ශය සුද්ධාෂ්ටංග විත්‍ය රූප ධර්මතා. එනං ස්පර්ශ දැනීම යනු නාම සහ රූප එකතු සිතක්. නෙමෙයි මේක නැති වෙනවා කියලා ඒකත් වටහා ගන්න ඕන. ඒක තමයි අවශ්‍යම දේ. නාම සාරූප නැතිවිලා යනවා. ඒක හිස්, ඒක බොරු. දැන් මොලේට යමු වෙලාවට යමක් මතක් වෙනවද කියලා බලන්න. මතක් වෙනකොටම නාම රූපයක් කියලා හිතනවා. මොනවද නාම රූප කියන්නේ කියලා හිතනවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. තමන්ට වචන මතක නැත්නම් තමන්ට අර ක්‍රියාවන්ට කිදුවක් යවන්නේ නැහැ. පස්ස කියන්නේ මොලේට ෘතුවිලි එකක් අල්ලගන්නවා මනසිකාර කිව්වේ මොලේට යොමු වෙනවා. කමන්ට කැමැත්ත ඕක කැමැත්ත ඇති වෙනවා. ලකුණක් දානවා සිතුවිලි කියලා. ඒක මතක් වුණා කියලා සකස් වෙනවා. ඒක තමයි චේතනාව. අන්නේ ක්‍රියාවලිය සිද්ධ වුණා. ඒ ක්‍රියාවලියට කියන නම තමයි නාම ධර්මතා එහෙම නැත්නම් විඥානය. ඒ ක්‍රියාවලිය සිද්ධ වුණේ මොළයට සිතවිල්ලක් එකතු වෙච්ච ඉන්න. මොළය සහ සිතවිල්ල සුද්දාෂ්ටකයෙන් සකස් වෙච්ච රූප ධර්මතා. එහෙනම් මතක් වෙනවා කියන්නේ නාම ධර්මතා සහ රූප ධර්මතා එකතු වූ සිතක්. හරි. ඒක ඇති වුණා. ඔවුන්ගේ නාම රූප ධර්මතා නැති වුණා. දැන් ආයිත් ඇස් අරිනවා. පේනකොට ආයිත් හිතනවා නාම රූප එකතු සිතක්. මොනවද නාම රූප කියන්නේ කියලා තමන් හිතා දැන් අස්වහ ගන්න ඕන නාම රූප නැති වුණා. දැන් තමන් හිතනවා මොනවද ඇතිවෙච්ච නාම කියන්නේ? මානසිකාරේ, හස්සේ, වේදනාව, සංඥාව, චේතනාව කියන ක්‍රියා ටික. ක්‍රියා ටික ඕන නම් හිතන්න. ඇහැට යොමු වෙලා රූපයක් අල්ලගෙන කැමැත්ත අකමැත්ත කිසිවා කැමැති ස්වභාවය එක්ක අකමැත්ත දෙකෙන් එකයි ඇති වෙන්නේ කැමැති දෙකෙන් කැමැත්ත අකමැත්ත මධ්‍යස්ථ කියන තුنين එකක් වේදනාව කියන්නේ විස්තරක වේදනාව ඇති වුණා. සංඥාව කියන්නේ රූප කියලා සංඥාව දැක්කා කියලා සකස් වුණා. මෙන්න මේ ක්‍රියාවන් ටික නාම ධර්මතාව එහෙම විඥාන ක්‍රියාව කිව්වා. ඒ ක්‍රියාව සිද්ධ වුණේ ඇහැට රූපයක් එකතු වෙනින්ද. ඇහැ රූපය කියන්නේ සුද්ධාෂ්ටකයෙන් ඇතිවෙච්ච දීර්ණ ස්වභාවයට ඇති රූප ධර්මතා. එනම් පෙනීම කියන්නේ නාම ධර්මතා සහ රූප ධර්මතාවයන්ගේ ක්‍රියාත්මක වීමෙන් ඇති වූ සිතක්. එහෙනම් ඒවා ඇති වුණා නාම ධර්ම රූප ධර්ම ඒවා නැති වුණා. දැන් තමන් තනියෙන් කරන්න. ඔක ටිකක් ගැඹුරුයි. තමන්ට සමාධිය අවශ්‍යයි. එක එල්ලේ දිගටම ඒ ක්‍රියාකාරකම් කරගෙන යන්න. සමාධි බසීවා කියන එක දිගට කරන්න. දිගටම Tamanට කරන්න අමාරු නම් Tamanට ඇහි රූපේ විඥානය කියලා කනයි සද්දේ විඥානය එහෙම හරි ඉස්සෙල්ලා හඳුනගෙන යන්න ඊට පස්සේ Taman ওই විඥානය කියන්නේ මෙහෙම නාම ධර්මතා ටික බාහිර ආයතන අභ්‍යන්තර ආයතන කියන රූප ධර්මතා කියලා Tamanට හිතන්න පුළුවන් වෙයි. අවශ්‍යතාවයේ තියෙන්නේ නාම කියන්නේ මොනවද? රූප කියන්නේ මොනවද කියලා Tamanට වැටහෙන්න ඕනි. ඒවා දැන් ඇති වෙලා දැන් නැති වෙනවා කියලා තේරෙන්න. සමාධිය බසේවා සමාධිය බසේවා කියලා සීකරන්න දැන් මේ ටෙස්ටරින්ට දක්වා තමන්ට පැහැදිලි කළේ නාම ධර්ම සහ රූප ධර්මතා කියන වාගේ අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව පරීක්ෂා කරන ක්‍රම ටික. ඔය ටික ඉතින් නැවත නැවත දැන් කරන්න ඕනේ. ඒතර මේ පරිේචන තුලින් තමයි සක්කාය දිට්ඨිය කියන එක මේක තුල මම ඉන්නවා කියලා තියෙන සංකල්පය මේ නාම රූප කියනවා මගේ කියලා හිතන එක නාම රූප කියන එක මට ඕන විදිහට තියෙනවා කියන සංකල්පය ඒක තුළ මමෙක් ඉන්නවා කියන මේ සංකල්පය නැති වෙලා යන්නේ. පැහැදිලි? ඒ නිසා ওই පරිේෂණ නැවත නැවත කරන්න ඕනි. ඒක කරමින් Tamanට ඊළඟට කළ යුතු වැඩක් තියෙනවා. ඒතර මේ නාම රූප ඇතිවීම නැතිවීම කියන එක දකින්න එක තමයි අපේ ක්‍රියාකාරීත්වය. ඒතර ඒ කියන්නේ සිතක් ඇතිවෙන නැතිවෙන එක දකින්න. සිතක් තුළ තමයි මේ ඇතිවෙන්නේ නැතිවෙන්නේ වෙන කොහෙවත් නැහැ. සිතක ඇතිවීම නැතිවීම දකිමින් Taman වාසය කරන්න ඕනි. ඒක මේ සත්‍ය ස්වභාවය අවබෝධයෙන් යුතුව. නිකන් බෑ. නිකන් තමන් මේක ඇති වෙන නැති වෙනකොට හරියන්නේ නැහැ. ඒක තුළ මේවා ඇති වෙන නැති වෙන බව තමන් දකිමින්ම ඉන්නවා. පැහැදිලි? දැනෙන අන්නේ ක්‍රියාකාරකම් තමයි තවත් කළ යුතු කාර්යයන් ටිකක් තමන්ට තියෙනවා කියා දෙන්න. ඒ ටික තමයි පුහුණු වෙන්න දෙන්නේ ඊළඟට. එහෙනම් ඒක අපි සිද්ධ කරමු. දවල් ආහාරයකින් පස්සේ දැන් ඔය කියලා දුන් භාවිතා කරමින් ඉන්න. ඒවා තමයි භාවිතාව තිබුණොත් තමයි තමන්ට අවබෝධය ලැබෙන්නේ. දැන් තමන්ට දැනෙනකොට සිතක් කළ හිතන්න පුළුවන්. තේනකොට කැලරිස් දෙකක් කියලා හිතන්න පුළුවන්. Tamanට ඇයෙනකොට පටවි ආපෝ තේජෝ ආය කියලා හිතන්න පුළුවන්. ඒවා හිතන්න පුළුවන් වුණාට කරන්නේ නැත්තම් ආબોධය ලැබෙන්නේ. ඉතින් මේක මෙතෙන්දී විතරක් කරලා ගිහිල්ලා හරියන්නේ නැහැ. Taman හැම මොහොතම මේක ක්‍රියා වෙන තත්වයටපත් වෙනවා. ඒක තමයි අර සමාධිය ඕනි වෙන් වෙලා Taman මේ ක්‍රියා කිරීමේ දක්ෂතාවය ඇති කරගත්තාම ඕන දැනක. වාහනේ ලැබෙනකොටත් පුළුවන්, බත් වෙනකොටත් පුළුවන්, නිදා ගන්නකොටත් පුළුවන්, නානකොටත් පුළුවන්. බැරි ඕන දැනක කරන්න ඕන කල යුතුයි. එනවා හොඳයි. එහෙනම් අපි ආහන්ගේ කාර්යය සිදු කරමු. බුදු පූජා පවත්වන්නේ දාන ඇති කියලා දෙනවා. දාන බුදු පූජා තියෙම අපි එකෙන් පස්සේ ඉදිරියට ඉදි කාරණා ටික කරමු. දැන් තමයි මේ භාවිතා කරමින් ඉන්න ඕන. හැදලි? ඔව්. හය හයම කලින් ඔක්කොම එක ඒ හයම එකවර කරන්න ඕනේද? නෑ නෑ වෙන්නේ නෑනේ. ආයතන හයෙම දැනීම තමයි ඩෙකට ඇති වෙන්නේ නැහැ නේ. එකයි නෑ නෑ එහෙම ඕනේ නෑ. තමන්ට දැනෙන දැනෙන ආයතන දිගට කර කර ඉන්න. තමන්ට දිගට දැනෙන්නේ පේන එක නම් පේන එක ගැනම දිගට හිතනවා. නාම රූප නාම රූප. ලේසි නැසන්න දෙතෝ දැන් කිව්ව පොල්කරේ ඔව් එතකොට එන තිරය එතකොට ඒක දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම බව බලලා ඒ කියන්නේ කරන්නේ මේ තත්ත්ව විඥානේ හ්ම් එතනින් නෑ හ්ම් කියලා ඒක ඒ පොඩක් සොයන ලනගේ ඒ process එක පොඩක් මොකද කියන්නේ ඒ process එක තමයි දැන් ඊයේ දැන් පුරුදු කරන්න කිව්වේ තමයි ඇහැ හරියාම රමට ඇහැ තියෙනවා රූපේ තියෙනවා විඥානය එකතු වෙලා පෙනීම අටගත්තා ඇහැ වැව්වම ඇහැ නෑ රූපෙත් නෑ විඥානෙත් නෑ ඒතර විඥානය තමයි නාම ධර්මතාව කිව්වේ ඇහැ රූපේ තමයි රූප ධර්මතාව කිව්වේ ඒවා සුද්ධ ආෂ්ටංගය දෙන්නේ එච්චරයි හිතන්න දෙන්නේ ඇටි ගැතිලා නැති වෙනවා. තමන් ඔය එකක් හරි දිගට කරන්න. ඔය ආයතන හයම කරන්න පුරුදු වෙන්න කිව්වේ. තමන්ට මොන අරමුණ කොයි වෙලේ එනවද කියන දන්නේ නැහැ. ඒ එන වෙලාවේ ඕක කරන්න ඕනේ. ඒක තමයි <coughs> පුරුදු වෙන්නේ. තමන්ට ඇහෙනකොට ඒක කරන්න ඕනේ. තමන්ට මොකක් හරි මතක් වෙනකොට ඒක කරන්න ඕනේ. තමන්ට රිදෙනකොට ආන් ඒ වෙලේට තමන්ට ගුණ කය ස්පර්ශය විඥාන එකතු වෙලා ඇති වෙනවා. ඒක තමයි මෙහෙම වෙන් වෙලා පුරුදු වෙන්නේ. ඒ පුරුද්ද බලවත් මදි නිසා තමයි තාම ඒවා මතුවෙන්නේ නැත්තේ. තමන්ට හැම වෙලේම මේක එන්න ඕනේ. ඒක තමයි භාවනා කරනවා. භාවනා කරන මේ තැනක් විශේෂයෙන් නැහැ. ඒක තමයි ඕන තැනක මේ භාවනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද අරමුණු වෙන්නේ නැතුව නිකන් භාවනා කරන්න බෑනේ. ඒ ඉන්න ඒකට තමයි මේ ආයතන 6ම පුරුදු වෙන්න කිව්වේ ඒකට. ආයතන 6ම Tamanට අරමුණු අරගෙන ඒවා පරීක්ෂා කරලා පරීක්ෂා කරලා ඒ භාවිතාව ඒ ක්‍රමය පුරුදු වෙලා තිබ්බම ඕන අවස්ථාවක ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඉතින් 6ම පුරුදු වෙන්න ඕනේ මේ වෙලේ විදියට. ඊට පස්සේ පුළුවන්. හරිද? නේ ඔබ දැන් එකපාර බෑ කියලා මම දන්නවා. තව දහස් කෝටි වාරයක් විතර මේක රෙකෝඩ් කරගත්තේ අහනවා. එතකොට ඔක තේරෙන්නේ. එතකොට තමයි ඔක හරියන්නේ. කොහොමද ඉතින් අහලා තියෙන්නේ කන පිට යන ඒවානේ. එහෙනම් ඉතින් ඔක තේරෙන්නේ නැහැ. ලේසියෙන් ඔක කරන්න පුරුදුක්. මේ විදිහට පුරුදු කරලත් නැහැ. භාවනා කියන ඒවා මේ විදිහට කියා දීලත් නැහැ. ඉතින් කොහොමත් එකපාර ඔක තේරෙන්නේ නැහැ. දින කලබල වෙන්න ඕනෙත් නැහැ. ටික ටික කරා යන්න. <laughs> එතකොට හරි. හ්ම්. හොඳයි. පැහැදිලි? ඒතර තමයි ඔච්චරයි තමන්ට බුදුහාමර අඳුරන්න කිව්වේ නාම සාරූප ධර්මතාව දෙකක් වෙනවා. දැන් ඒකේ ක්‍රියාත්මක භාවයන් ටිකක් තව පැහැදිලි කරන්න තියෙනවා. ඒක පැහැදිලි වුණාම <clears throat> තමන්ට පුළුවන් ওই භාවිතාවන් ටික කර කර ඉන්න. තමන්ට වැඩි ආඹුරෙන් හිතන්න යන්න ඕනේ. තමන්ට මේ මූලික ඥානය ලබන්න මෙතන මෙහෙම ධර්මතා ටිකක් තියෙන කෙනෙක් වැටුණා නම් ඇති. ඒවා මොනවද කියලා වෙන වෙනම හොයන්න බෑ අපිට. හොයන්න ඕනෙත් නෑ. ඒ ගැන කලබල වෙන්න ඕනේ. දැන් තමන් මෙහෙම දේවල් සිද්ධ වෙනවා කියලා දැනගත්තාම ඇති. හරි? හ්ම්. පැහැදිලිද? එතකොට ඔක දැන් කරන්නයි ඕනේ. ඒක වෙන් වෙලා මෙහෙම කරන්න කියන්නේ Tamanට එහෙම නැතුව පුරුද්ද වෙන්නේ අර විදිහට කරා. <clears throat> ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේ ඔක කරන්න ඕන. ඒක තමයි නිවර්ති භාවනාව. හරි? Tamanට පේනකොට Taman දැන් වාහනය කරනකොට කවුරු හරි පේනකොට පේන වෙලේ කැලේ 32ක්. පේනකොට ඇහැ රූපේ විඥාන එක දුනා. නැත්නම් ඇහැ රූපේ කියන රූපයි විඥාන කියන නාමයි එක දෙලා පෙනුණා කියලා හිතන්න ඕනේ. ඒක ඇති වුණා නැති වුණා. ආන් එහෙම Taman ඒ ආකාරයට මේ විඥානේ පුරුදු කරන්න ඕනේ. ඒක තමයි දැන් අකුසලයට පුරුදු කළා වගේ කුසලයටදී පුරුදු කරා. ඔකදී ලේසි නෑ. අපිදී නිකන් නිවන් දකින්න ලැබේවා කියවට මොම එකම වෙන්නේ නෑ ඒක. නිකම්ම නිවන් හම්බෙයි ඔය කියන වැඩේ කර කර හිටියොත්. දිගටම. භාවිතෝ බහුලීකතෝ කියන්නේ බොහෝසේ කිරීම. බොහෝසේ කරනවා කියන්නේ දවසට පැය භාගයක් කරන එක එහෙම නෙවෙයි. හරිද? ස්වාමීන් වහන්සේ ඒක කරනකොට වැඩියෙන් දැනෙන රූපයයි ශබ්දය නම් අනිත් එක නැති ඒ ගැන එහෙම උනත් කමන්න. ඔය කමන්න. හැමකට කමන්න. ඒතකොට අරකට පුරුද්ද නැතුනොත් එම ආයෙ Tamanට මොකක් හරි රිදෙනකොට නාම රූප කියලා හිතා ගන්න බැරි වෙයි. එහෙම තමයි මේ හිතන්න වෙනවා. Tamanට දැනෙන්නේ කොහොමද? දැනෙන එකට කර කර ආයෙට ගමන්නේ. ඒක තමයි වෙන්න ඕනේ. හරි. හොඳයි. අපි ආරුවේගෙන් පස්සේ කතේ උන් තෙත් තෙරුවන් සරණයි.